ගොඩක් ප්‍රතිපදාව ගැන විග්‍රහ කරලා පෙන්නන්නේ. අපි මේකේ පුළුවන් ප්‍රමාණයක් අද සාකච්ඡා කරමු. සබ්බාසූත්‍රය කියනකොට මම හිතන්නේ බොහෝ කට්ටිය දන්න දේශනාවක්. දන්න දේශනාව තව ටිකක් අපි යවුල් කරගන්න තව ටිකක් මේකේ විග්‍රහ කරලා දුන්න කාරණා පැහැදිලි කරගන්න උත්සාහ කරමු. ඒවම් මේ සුතං ඒකං සම්යම් භගව සාවත්‍යං විහෙරති ජේතවනේ අනන්තපිණ්ඩිකස්ස ආරාමේ භාග්‍යතුන් වහන්සේ කාලේ වැඩ සිටිය අනන්තපිණ්ඩික සිටුමාගේ ආරාමේ ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි කියන්නේ මම මෙහෙම ඇහුවා කියලා තත්‍රකෝ භගවා බික්කු ආමන්තේසි බික්කවට බදන්තේසි තේ බික්කු භගවතු පච්චාසස භගවා චදවෝච බුදුරණවහන්සේ භික්ෂූන් මෙන්න මේ විදිහට ආමන්ත්‍රණය කරා භික්ෂුන් වහන්සේලා ස්වාමීන් කියලා උත්තර දුන්න බුදුරණවහන්සේ මෙන්න මේ පරියාය දේශනා කරනවා සබ්බාසව සංවර පරියායන් වූ භික්කවේ දේසිස්සාමි තං සුනාත සාදුකං මනසිකරවත භාසිස්සාමීති එවං බන්තේති කෝතේ භික්ඛු භගවතෝ පච්චසෝසුං භගවා එතදෝච මහණෙනි මන් නුඹලාට සියලුම ආශ්‍රව සංවර වන පරියාය දේශනා කරනවා හොඳින් අහන්න හොඳින් මානසිකාර කරන්න මම දැන් දේශනා කරන්න හදන්නේ කියලා ඔන්න බුදුරන් වහන්සේ මේ සබ්බාසව සූත්‍රය දේශනා කරන්න හදන්නේ ඥානතෝ අහම් භික්ඛවේ පස්සතෝ ආසවානං ඥානතෝ අහම් භික්ඛවේ පස්සතෝ ආසවානං කයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ දැන් ඔන්න සියලු ආශ්‍රව සංවර කරන මේ පරියාය දේශනා කරන්න හදන්නේ එතකොට ඒකේ මුලින් පටන් ගන්නෙ ඥානතෝ අහම් භික්ඛවේ පස්සතෝ ආසවානං කයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ දන්නකොට නැත්නම් දකිමින් දනිමින් තමයි මේ ආශ්‍රව සේවෙන්නේ සේවීම අදාරන්නේ කිංච බික්කේ ඥානතෝ කුමක් දනිමින්ද? කිම් පස්සතෝ කුමක් දකිමින්ද? ආසවානං කයෝති ආශ්‍රය වෙන්නේ. කුමක් දනිමින් දකිමින්ද? මේ ආශ්‍රය ෂේ වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වන්න පැහැදිලි කරන්නයි හදන්නේ. යෝනිසෝච මනසිකාරෝ අයෝනිසෝච මනසිකාරෝ යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් මෙන්න මේ දෙක දන්නකොට දකිනකොට එයාටයි ආශ්‍රවශේ වෙන්නේ. මේ දේශනාව ඇත්තට ගොඩක් කරුණු තියෙනවා. මොකද මෙතන තමයි මූලාරම්භය. මේක තමයි වරද්දගන්නේ. මේක වරද්ද ගැනීමත් එක්ක තමයි සම්පූර්ණයෙන් මේ ධම්මග වැරදිලා යන්නේ. මේ යෝනිසමනසිකාරය මොකද්ද? අයනුසමනසිකාරය මොකද්ද? නුවණින් මෙනෙහි කළ යුත්තේ මොකද්ද? මෙනෙහි නොකළ යුත්තේ මොකද්ද කියන එක දන්නේ නැහැ. ඔන්න බුදුරණවහන්සේ පැහැදිලි කරනවා අයෝනිසෝ භික්ඛවේ මනසිකරවතෝ අනුප්පන්නා චේව ආසවා උප්පජ්ජಂತಿ උප්පන්නා ච ආසවා පවඩ්ඩಂತಿ අයෝනිසෝ මනසිකාරය කරනකොට අන්න එතනදි මොකද වෙන්නේ නූපන් ආශ්‍රව උපදිනවා උපන් ආශ්‍රව වැඩෙනවා යෝනිසෝච කෝ භික්ඛවේ මනසිකරවතෝ අනුප්පන්නා චේ වාසවා න උප්පජ්ජಂತಿ උප්පන්නා ච ආසවා පහියಂತಿ යෝනිසෝ මනසිකාරය කරනකොට නූපන් ආශ්‍රව උපදින්නේ නැහැ. උපන් ආශ්‍රව ප්‍රහාණය වෙලා යනවා. මෙන්න මේක තමයි යෝනිසෝ මනසිකාරයේ සහ අයෝනිසෝ මනසිකාරයේ තියෙන වෙනස. එතකොට පින්වතුනි මේ යෝනිසෝ මනසිකාරයේ සහ අයෝනිසෝ මනසිකාරයේ විග්‍රහ කරනකොට අපි කුමක්ද යෝනිසෝ මනසිකාරය කර යුත්තේ? ඔන්න බුදුරණවහන්සේ විග්‍රහ කරන ගොඩක් තැන්වල පටිච්චසමුප්පාදේ යෝනිසෝ මනසිකාරය කරන හැටි. පංචපාස්කන්ධය යෝනිසමනසිකාරය කරන හැටි මෙන්න මේ විදිහට විවිධ පරයයන් යෝනිසමනසිකාරය කළ යුතු ආකාරය විග්‍රහ කරලා පෙන්නනවා. ඒදී යෝනිසමනසිකාරය කරන්නේ නැතුව දැන් බුදුරණවහන්සේ කියපු කාරණාව යෝනිසමනසිකාරය නොකර දැන් බුදුරණවහන්සේ කියපු කාරණාව යෝනිසමනසිකාරය කරන්න කියන්නේ ඒකේ අපිට තියෙනවා යෝනිසමනසිකාරය කළ යුතු දෙයක්. ඒ කියන්නේ අපිට නුවණින් විමසිය යුතු දෙයක්. යෝනිසමනසිකාරය කරනවා කියන්නේ කටපාඩම් කරනවා කියන එක නෙමෙයි. ඒක සුතය. කටපාඩම් කරනවා කියන එක සුතය. එතකොට මුලින්ම අහලා දැනගන්නවා කියන එක. ඊළඟට තමයි මේ යෝනිසෝ මනසිකාරය කරනවා කියන එකට යමු වෙන්නේ. එතකොට අපි යෝනිසෝ මනසිකාරය නොකලියුත් යෝනිසෝ මනසිකාරය කිරීමත් එක තමයි දෘෂ්ටි ගොඩක්. දැන් ආශ්‍රව නූපන් උපන් ආශ්‍රව තමයි කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව. එතකොට මේ කාමාශ්‍රව තවත් වැඩිනවා. භවආශ්‍රව වැඩිනවා, විජ්ජාශ්‍රව වැඩිනවා, නූපන් ඒවා උපදිනවා. දැන් කාමයන් අපි අතහරිමුකෝ මොකද කාමයන් කියන එක දැන් කොහොමද තියෙන්නේ සංකල්ප කාම යත් එක්කනේ අවිජ්ජාශ්‍රව භවආශ්‍රව කියනකොට අවිජ්ජාශ්‍රව කියන්නේ අනවබෝධයටම යොමු වෙච්ච ස්වභාවයක්. අනවබෝධයට අවබෝධ නොවීමට. ඒකෝට අපි අයොනිසෝ මනසිකාරය කරන්නේ. අපි යොනිසෝ වැරදි දෙයක් නම් මෙනෙහි කරන්නේ අන්න තවත් අනවබෝධයටම යොමු වෙන්නේ. ආශ්‍රව වැඩුණා. ආශ්‍රම මතක්යේදී අපිට එකපාරට කාමාශ්‍රම මතක් නමුත් අවිජ්ජාශ්‍රම ප්‍රබලම. අන්න ආශ්‍රය වැඩුණා. එතකොට යෝනිසමනසිකාරය කරනකොට අන්න හරිදී මෙනෙහි කරනකොට අවිද්‍යාව ටික ටික අඩු වෙන ප්‍රතිපදාවට යමු වෙනවා. නූපන්න අවිජ්ජාශ්‍රව. එතකොට සමහරලාවට වෙන දෘෂ්ටි අහපෝ තවත් දේවල් වලට යමු වෙනවා. දැන් අර කලින් විග්‍රහ කරේ සේක කෙනාට සම්මාදිටිය යොමු වෙච්ච කෙනාට ලෞකික සම්මාදිටිය මෙච්චද. දැන් ඒක මෙනෙහි නොක අපි මෙනෙහි නොකළ යුත්තක්. අන්න ඒක මෙනෙහි කරනකොට නූපනාසු වෙන දෘෂ්ටි අන්න හට ගන්නවා. දැන් මේ ආශ්‍රව කියන කාරණාවත් එක්ක අපිට ටිකක් තියෙනවා තේරුම් ගන්න මම මේකෙදි කැමති මේ නිබ්බේධික සූත්‍රයේ කරුණක් විග්‍රහ කරන්න මේ ආශ්‍රව පිළිබඳව මේ ආශ්‍රව තියෙනවා කියනවා නිරේගාමිනී, ප්‍රේතලෝක ගාමිනී. මේ සසරට යොමු වන්නේ ආශ්‍රෝ නිසා කියනවා. විපාක විඳින්නේ කර්මයෙන් කියනවා. නිබ්බිල් සුතේ රසට විග්‍රහ කරනවා. සසර යන්නේ කර්මය නිසා නෙමෙයි. සසරට යොමු වන්නේ ආශ්‍රෝ වලින්. විපාක විඳින්නේ කර්මයෙන්. ඒක දෙකේ වෙනසක් තියෙනවා. අපි සිත කය වචනේ මුල් කරගෙන අපි මෙනෙහි කරන ආකාරය වැරදි වෙනකොට තමයි කර්මයක් සිදුවන්නේ. ඒ කර්මය කුසල කුසල් දෙකම වෙන්න පුළුවන්. කුසල් පැත්තත් ආශ්‍රවත් එක්කමයි තමයි තියෙන්නේ. හැබැයි ඒකේ සුගති ලෝකයට යමු වෙලා පුණ්‍ය විපාකත් එක්ක තියෙනවා. අකුසල් පැත්ත දුගති ලෝකයට යමු වෙලා තියෙන්නේ. ඒ මොකද අකුසලයේ යමුවන්නේ ආශ්‍රව ක්‍රියාකාරකත් එක්ක. අකුසලයකට යමුවන්නේ ආශ්‍රව ක්‍රියාකාරකද පදනම ආශ්‍රව. මේ ආශ්‍රව වලින් තමයි අරගෙන යන්නේ. පැවැත්ම සසර තියෙන්නේ. අර ගද්දුලවත් සූත්‍රය පැහැදිලි කරන්නේ. අවිද්‍යා නීවරණාන සත්තාන තණ්හා සංයෝජනාන සන්ධාවචන් සංසාරිතන්නේ. අවිද්‍යාවෙන් වැසිලයි තණ්හාවෙන් බැඳිලයි සසර යන්නේ. එතකොට දැන් මේ කරුණ දෙකම ආසවත් එක අන්තර්ගතයි. අවිද්‍යාව කියලා කියන්නේ අවිජ්ජාසවත් එක සම්බන්ධයි. තණ්හාව කියනකොට පැවැත්මටනේ තණ්හාව තියෙන්නේ. භවසවත් එක සම්බන්ධයි. එහෙනම් සසර යම් වෙලා තියෙන්නේ කර්මය නිසා නෙමෙයි. සසර යන්නේ කර්මය නිසා නෙමෙයි. ආශ්‍රව නිසා. අන්න ආශ්‍රවත් එක්ක සතර පැවැත්ම තියෙන්නේ. එතකොට කවුරු හරි කර්මනා කර කර්මය අයින් කරාම ආශ්‍රව දුරු වෙනවා කියලා එහෙම නෙමෙයි. ආශ්‍රව දුරු වීමෙන් කර්මක්ෂය වෙනවා. බුදුරණාහි ගන්න ආසවක්ඛය. ආසවක්ඛය කරන්නේ. එතකොට තමයි කර්මය දුරු වෙන්නේ. කර්මය අයින් කරනව නෙමෙයි. කර්මය දැන් සංචේතනා සූත්‍ර සංචේතන නෙමෙයි කරජකාය. කරජකාය සූත්‍රය පැහැදිලි කරනවා දන දන කර කර්මයන් විපාක නොවේ සසර කෙලවර කිරීමක් නැහැ. එහෙනම් විපාක විදීමක් අන්න කරපු දේවල් වල දැන් අපි මේ ජීවිතේ කරන්නේ අතීතෙත් තියෙනවනේ. ඒ විපාකෙ විඳවනවා. හැබැයි ආශ්‍රව කියන කාරණාව දුරු කරාම අර විපාක විඳින්න සකස් වෙන්නේ මේ කරදකය නැත්නම් ගොරසුකය මුල් කරගෙන අපි කරපු කර්මයන් ගොරසු ගොරසුකයක් පැවැත්මක් තියෙනවා. එතකොට අපි මේ පැවැත්ම දුරු කරා නම් දැන් ලැබිච්ච ගොරෝසු කයක විතරයි විපාකෙ තියෙන්නේ. ඇයි ආයේ මේ විපාකෙ ඉඩ නැහැ? ඒකට හොඳ උදාහරණයක් තියෙනවා. මම ඉදිරිපත් කරා ලස්සන උදාහරණයක්. ඒ තමයි ඒක මම හිතන්නේ වෙන කාරණාවක් ඉස්මතු කරන්න සූත්‍ර එකක් තියෙනවා. චිත්‍රයක් හඳින්න හදන අවකාශය. අවකාශ චිත්‍ර හඳින්න විදියක් නැහැ. පදනම නැහැ. මෙන්න මේ වගේ මේ ආශ්‍රය දුරු වුණාට පස්සේ පැවැත්ම දුරු වුණාම සසර පැවැත්ම දුරු වුණාම මොකද වෙන්නේ අර කර්ම විපාක යොදන්න බෑ ලැබිච්ච කයකට තිබිච්ච කයකට විඳවල ඉවර වෙයි. එතනින් පස්සේ මේ පැවැත්ම යොමු වීම අපි හිතමු සෝතපන්නක කියන සුගතියට න ะ දුගතියකට ගිහිලා විඳවන්න තියෙන දේ ඒ දෙන්නේ නැහැ. හැබැයි මේ ලැබිච්ච මනුස්ස ලෝකේ සමහරවට ඒකේ උපරිම විඳවන්න පුළුවන්. නිවුණට පස්සේ කොමත් එක යොදන්න බෑ. නමුත් අර මේ කයට දෙන්න පුළුවන්. එතකොට එහෙනම් මේ ආශ්‍රව ක්‍රියාකාරීත්වය කියන එක හරි ප්‍රබලයි. ආශ්‍රවත් එක්ක තමයි සසර සම්පූර්ණයෙන් පැවැත්ම යොමු වෙලා තියෙන්නේ. එතකොට අපි මේ ආශ්‍රව ප්‍රහාණය තමයි අපි ප්‍රබල කාරණාව වෙන්නේ. මේ ආශ්‍රව ප්‍රහාණය වීම සහ ප්‍රහාණය නොවීම කියන එක තීරණය වෙනවා මේ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරයත් එක්ක. දැන් අපි අද හිතමු බාහිර ලෝකේ ගැන විවිධ දේවල් ගැන අපි දැන් අපි නොසිතන්න ඕන දේ ගැන අපි කල්පනා කරමු. මේ ඒ කල්පනා කිරිල්ලත් අපි තුන් දැන් අර අර කලින් අහ ප්‍රශ්නෙම අපි සීක කෙනා හිතන න්‍යාය නැත්නම් වෙන වෙනම රහතන් වහන්සේ දකින න්‍යාය. අපි ඒ කල්පනා කෙරෙල්ලත් අපේ ලෝකේ මනසට ආරම්භණයකින් කල්පනා කෙරෙල්ලා. එතකොට අපි මෙන්න මේ ලෝකේ ගැනයි කල්පනා කරන්න ඕනේ අපි නමුත් මේ ලෝකේ පැත්තකින් තියාගෙන අපි අරක ගැන අන්න වැරදි විදිහකට කල්පනාවට යොමු වෙලා නූපන් ආශ්‍රව උපද්දවා ගන්නවා. උපන් ආශ්‍රව වර්ධනය කර ගන්නවා. අපි හරිදී බුදුරණවහන්සේ මෙනෙහි කළ යුතු මෙනෙහි කළ යුතු දෙයක් කියලා දුන්නා. දැන් අර අපි ගත්තොත් චූල මාළුන්ගේ සූත්‍රය මට මතක හැටියට ඒ මාළුන්ගේ ස්වාමීන් වහන්සේ බුදුරණවහන්සේගෙන් ඇවිල්ලා අහනවා මට මෙන්න මේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න. නැත්නම් මං සිවුරල්ල යනවා. රහතන් වහන්සේ මරණින් මතු උපදිනවද? උපදින්නේ නැද්ද? නැත්නම් උපදිනවයි නෑ කියලාද කියන්නේ? නැත්නම් උපදින්නෙත් නැත්තේත් නෑ කියලාද කියන්නේ? එහෙමත් නැත්නම් අර ලෝකී අනන්තවත්ද මෙන්න මේ කාරණා ටික අහන අව්‍යාකට ඒ කියන්නේ අව්‍යාකට කියන්නේ උත්තර නැති ප්‍රශ්න. යෙදෙන්නේ නැති ප්‍රශ්න. මෙන්න මෙයාට උත්තර අහනවා. මේක කිව්ව නැත්නම් මං සිවුරල් යනවා. බුදුරණවහන්සේ දේශනා කරනවා ඔවට උත්තර දෙනවා කියලා මම පැවිදින්න කිව්වේ. කැමතිද කරන්න. අන්න බුදුරණවහන්සේ දැන් මේ දන්නවා මේ මෙනෙහි නොකළ යුතු දේවල්. ඒවා මෙනෙහි කරන්න කියම දෘෂ්ටියන්නේ. ඇයි මෙනෙහි කළ යුතු දේවල් මෙනෙහි කරනකොට අර මෙනෙහි නොකළ යුතු දේවල් වලට යොමු වෙන්න. ඒකයි දැන් යෝනිසෝ මනසිකාරයක් දන්නවා. අයෝනිසෝ මනසිකාරයක් දන්නවා. යෝනිසෝ මනසිකාරය විතරක් නෙමෙයි දැනගන්නේ. දෙකම දන්නවා. අන්න දන්න දකින්න කෙනාගේ ස්වභාවය. එයා යෝනිසෝ මනසිකාරයක් දන්නවා. අයෝනිසෝ මනසිකාරයක් දන්නවා. අනික් කෙනා මොකද වෙන්නේ? ওই දෙකම දන්නේ නැහැ. ඒ නිසා අයෝනිසෝ මනසිකාරයේ කරනවා යෝනිසු මනසිකාරය නොකරනවා. ඔන්න බුදුරණවහන්සේ මේක ලස්සනට විග්‍රහ කළා. මේ සබ්බාස සූත්‍රයේදී පැහැදිලි කරනවා. අතිබික ආසවා දසනා පහතබ්බ අති සංවරා පහතබ්බ අති අති ආසවා පටිසේවනා පහතබ්බ අති ආසවා අදිවාසනා පහතබ්බ අති ආසවා පරිවර්ජනා පහතබ්බ අති ආසවා විනෝදනා පහතබ්බ අති ආසවා භාවනා පහතබ්බ දැන් මේක මේ පිංගුතුන් දන්නවා ආශ්‍රව තියෙනවා ප්‍රහාණය කළ යුතු ආකාර හතකින් මේ ආකාම් භව අවිද්‍යාව කියන ආශ්‍රව ප්‍රහාණය කළ යුතු ආකාර හතකට මේ ආශ්‍රව ප්‍රහාණය වෙන විදි විග්‍රහ කරනවා. පළවෙනි එක තමයි දර්ශනීය. දර්ශනයෙන් ආශ්‍රව ප්‍රහාණය වෙනවා. දෙවෙනි එක තමයි සංවරය. සංවර කිරීමෙන් ආශ්‍රව ප්‍රහාණය වෙනවා. ඊළඟ එක පටිසේවණේ. ඒ කියන්නේ ප්‍රති එකතු විවාද කියන්නේ පරිභෝගයෙන් ආශ්‍රව ප්‍රහාණය වෙනවා. අනිත් එක තමයි ඉවසීමෙන් අදිවාසනෙන් ආශ්‍රව ප්‍රහාණය වෙනවා. අනිත් එක පරිවර්ජණී මගහැරීමෙන් ආශ්‍ර ප්‍රහාණය වෙනවා. අනිත් එක විනෝදණී බැහැර කිරීමෙන් දුරු කිරීමෙන් ආශ්‍ර ප්‍රහාණය වෙනවා. අනිත් එක තමයි භාවනාවෙන් ආශ්‍ර ප්‍රහාණය වෙනවා. මෙන්න මේ විදිහට ආශ්‍රය ප්‍රහාණය වෙන ක්‍රම හතකට බුදුරණවහන්සේ මේ සබ්බාසව සූත්‍රයේ විග්‍රහ කරලා පෙන්නනවා. කතමේජ වික්‍රේ ආසවා දසනා පහතබ්බ. දැන් මොන විග්‍රහ කරගෙන යන්නේ මොකද්ද? දර්ශනීයෙන් ආශ්‍රය ප්‍රහාණය වෙන්නේ කොහොමද කියලා. දැන් මේ වචන තුලම තියෙනව නේද අර්ථයක්. දැන් ඉතුරු හයේ අර්ථ ටිකක් අපට තේරෙනවා. සංවරය කියනකොට සංවර වීම. පටිසේවණිය කියනකොට භාවිතා කියන නැත්නම් සේවනී කිරීම. අදිවාසනය කියනකොට ඉවසීම. පරිවර්ජනය කියනකොට දුරු කිරීම. විනෝදනය කියනකොට බැහැර කිරීම, ඉවත් කිරීම. අයින් වීම. භාවනාව කියනකොට භාවිතා කිරීම. දර්ශනය කියන්නේ. මොකද්ද? දර්ශනය කියනකොට ඇහැට දර්ශනීය රූපය. මනසට ආරම්මන දර්ශනය වෙනවා. එතකොට එහෙනම් මේ දර්ශනියටත් තියෙන ඕනේ දකින්න දෙයක්. ඒ තමයි ප්‍රඥාව. අන්න ප්‍රඥාවෙන් තමයි දර්ශනය සිදු වෙන්නේ. දැකීම සිදු වෙන්නේ. ඇහෙන් දකිනවා කියන එකක් අපිට තියෙනවා. මනසින් අපිට විතරක කර කර අපි විඩාකාර දේවල් ගොඩනගා ගන්නවා. මෙතන විග්‍රහ කරනවා. මේ ප්‍රඥා ඇහෙන් දැකීමක්. අන්න එතනින් තමයි මූලිකම ආශ්‍රව ප්‍රහාණය වෙලා යන්නේ. කතමාච වික්‍රේ ආසවා දසනා පහතබ්බ මහණෙනි කොහොමද මේ ආශ්‍රව දර්ශනය තුලින් දැකීමෙන් ප්‍රහාණය වෙන්නේ ඉද බික්කවේ අසතුවා පුතුජනෝ අරියාණං අදස්සාවි අරිය ධම්මං සක්කෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසාණං අදස්සාවි සප්පුරිස ධම්මං සක්කෝවිදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ දැන් මේ කාරණාවම මූලපරියාය විග්‍රහ කරනකොට පැහැදිලි කරා ඒ තමයි අසතුවා පුතජනයා කියන්නේ කවුද ආර්ය ධර්මයේ දන්නේ නැති දක්ෂ නැති හික්මෙන් නැති සත්පුරුෂ ධර්මයේ දන්නේ නැති දක්ෂ නැති හික්මෙන් නැති වචන ටික දැනගත්තා කියන එක නෙමෙයි දන්නවා කියලා කියන්නේ බුදුරන් වහන්සේ කියපු කාරණා දැන් අර අනුලෝම කන්තිය ධම්මනිච්ඡාන කන්තිය සම්මත නියාමයට බැස නොගත්තා කියන්නේම වචන ටිකක් විතරයි දන්නේ. සත්පුරුෂ ධර්ම ආර්ය ධර්ම දන්නේ නැහැ. අන්න අනුලෝම කන්තිය ධම්මනිච්ඡාන කන්තියට සම්මත නියාමයට යමු වුණා කියන්නේ අන්න එතනදී මේ ආර්ය ධර්මයේ මොකද්ද කියලා දන්නවා. එතකොට ඒ දන්න කෙනාට තමයි මාර්ගය තියෙන්නේ. ඔන නොදන්න කෙනා ගැන විග්‍රහ කරන්නේ. නොදන්න කෙනා වැරදි විදිහට මෙනෙහි කරන්න යන්නෙම එයාට අර මූලික බුදුරන් වහන්සේ කියපු කාරණාවමයි හරි බව දන්නේ නැති නිසා. තමන්ගේ කෝණේ හරි කියලා හිතාගෙන අන්න ආර්ය ධර්මයකට යමු වෙන්නේ නැහැ. බුදුරන් වහන්සේ කියපු කාරණාවමයි හරි කියලා තේරුම් ගත්ත වටහාගත්ත කෙනා යොමු වෙනවා බුදුරණවහන්සේ කියපු දේ ඉගෙන ගන්න. ඒ විදිහට කටයුතු කරන්න. බුදුරණවහන්සේ කියලා දුන්න කාරණාව අපි හරියට තේරුම් ගන්න යොමු වෙනකොට අපට ගොඩාක් දේවල් ලැබෙනවා. අන්න ඒකයි මේකේ තියෙන වෙනස. දැන් මේ පුතඥන කෙනා මේ දර්ශනීය නැත්නම් මේ ආර්ය ධර්මය නොදන්නා කෙනා මානසිකරණීයේ ධම්මේ නප්පජානಂತಿ. අමනසිකරණීයේ ධම්මේ නප්පජානಂತಿ. මානසිකාර කළ යුතු දේ දන්නෙත් නෑ මානසිකාර නොකළ යුතු දේ දන්නෙත් නෑ එයා මොකද කරන්නේ සෝ මානසිකරණීය ධම්මේ අපජානන්තෝ අමනසිකරණීය ධම්මේ අපජානන්තෝ මානසිකාර ධර්මයන් කළ යුතු ධර්ම නොදන්නාකමත් අමනසිකාර නොකළ ධර්මයන් නොදන්නාකමක් නිසා යේ ධම්මේන මනසිකරණීයා තේ ධම්මේ මනසිකරවති යේ ධම්මේ මනසිකරණීයා තේ ධම්මේන මනසිකරවති බලන්න බුදුරණවහන්සේගේ ධර්මයේ තියෙන ලස්සන එයා මනසිකාර නොකලියොත් මනසිකාර කරනවා මනසිකාර කලියොත් මනසිකාර කරන්නේ බුදුරණවහන්සේ පටිච්චසමුප්පාදයක් විග්‍රහ කළා පෙන්නවා කලියුතු ආකාරය බුදුරණවහන්සේ පංචපාදස්කන්ධයක් විග්‍රහ කළා පෙන්නවා කලියුතු ආකාරය ආයතන ධර්ම හට ගන්න ආකාරය විග්‍රහ කරලා පෙන්නවා. ධාතු විග්‍රහ කරලා පෙන්නවා කළ යුතු ආකාරය. ඒක කරන්නේ නැතුව අපට වෙන වෙන දේවල් හම්බ වෙනවා. මෙන්න මේ දේ මානසිකාර කරන්න යනවා. කලිත දේ කරන්නේ කලිත දේ කරා නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි කලිත දේ කරාට පස්සේ නොකලිත දේට යමු වෙන්නේ නැහැ. අන්න කලිත දේ දන්න කෙනාගේ ස්වභාවය. මානසිකාර කලිත දේ නොකරන නිසා තමයි මේ සියල්ලක්ම ප්‍රශ්න තියෙන්නේ. එයා මානසිකාල කළ යුතු දේ කරන්නේ නැහැ. නොකළ යුතු දේ කරනවා. එයාට මොකද වෙන්නේ? මෙන්න විග්‍රහ කරනවා. කතමේජ වික්‍රේ ධම්මාන මානසිකරණීයා යේ ධම්මේ මානසිකරෝති ඔන්න යම් කිසි කෙනෙක් ඉන්නවා නම් මානසිකාර නොකලට ධර්ම මානසිකාර කරනවද යස්ස බික්වේ ධම්මේ මානසිකරෝතෝ අනුප්පන්නෝ වා කාමාසෝ uppajjati නූපන් කාමාසෝ උපදිනවා අනුප්පන්නෝ වා කාමාසෝ පවද්දති උපන් කාමාසෝ වැඩෙනවා අනුපන්නෝවා බවාසෝ උප්පජ්ජති නූපන් බවාසෝ වැඩෙනවා උපන්නාවා බවාසෝ පවද්දති උපන් බවාසෝ වැඩෙනවා නූපන් ආසෝ උපදිනවා බවාසෝ උපදිනවා උපන් බවාසෝ වැඩෙනවා අනුපන්නෝවා අවිජ්ජාසෝ උප්පජ්ජති නූපන් අවිජ්ජාසෝ උපදිනවා උපන්නාවා අවිජ්ජාසෝ පවද්දති උපන් අවිජ්ජාසෝ වැඩෙනවා ඉමේ ධම්මාන මනසිකරණීය යේ ධම්මේ මනසිකරවති. ඔන්න ඕක තමයි මනසිකාර නොකළ යුතු ධර්මයන් මනසිකාර කිරීම තුලින් ලැබෙනදී මොකද ලැබෙන්නේ? නූපන් ආශ්‍රව උපදිනවා උපන් ආශ්‍රව වැඩෙනවා එතකොට ආශ්‍රව කියලා මම අර මුලින් විග්‍රහ කරේ එකයි කාමයේ විතරක් නෙමෙයි දැන් කාමයට වැඩෙනවා ඒ කාමයට අදාළ දේට විදිහට මෙනෙහි කරනකොට මේ අවිද්‍යාව භව ආශ්‍රව මෙන්න මේ දෙක හරි ප්‍රබලයි ප්‍රබල මේ දෙක එකට වැඳිලා තියෙන්නේ එතකොට මේ අවිද්‍යාව කියන කාරණාව අවිද්‍යාශ්‍රව කියන කාරණාව දැන් මෙනෙහි කරනකොට අවිද්‍යාව තමයි වර්ධනය වෙන්නේ අනවබෝධයකටම යමු වෙන්නේ නිට්ටයයි කියලා හැඟීමත් එක්කම තමයි හිතන්නේ දුක පිරිසිඳ ලැබෙන සමුදය ප්‍රහාණය වෙන නිරෝධයේ සාක්ෂාත් වෙන මඟ වැඩෙන විදිහ චින්තනයක් නෙමෙයි යමුවන්නේ යමු වෙන්නේ මේ හිතන ක්‍රමයට එක්ක කොච්චර හිතුවත් ධර්මයේ කියන කාරණාවෙත් බුදුරණවහන්සේ මෙනෙහි නොකළ යුත්තක් විග්‍රහ කරන්නේ අව්‍යාකෘත ප්‍රශ්න. දැන් අපි අව්‍යාකෘත ප්‍රශ්න වලට උත්තර හොයන්න යනවා. රහතන් වහන්සේට උත්තර හොයන්න යනවා. රහතන් වහන්සේ කොහොමද රස විඳින්නේ පහත ලබන්නේ? රහතන් වහන්සේ කොහොමද මේ ජීවත් වෙන්නේ? මරණයට පස්සේ කොහොමද වෙන්නේ? රහතන් වහන්සේ කර්ණිපාක විඳවනවද නැද්ද? දැන් මේ අව්‍යාකෘත ප්‍රශ්න. මෙනෙහි නොකළ යුතු දේවල්. දැන් මොකද වෙන්නේ? මේක මෙනෙහි කරන්න පටන් ගන්නවා. එතකොට රහතන් වහන්සේ කියලා කෙනෙක් දාගෙන හදාගෙන ඒ රහතන් වහන්සේ මෙන්න මෙහෙමයි කියලා පනව ගන්නවා. සමහර අයට හම් වෙනවා විවිධාකාර දෘෂ්ටි. විවිධ විවිධ විදිහට වැරදි කල්පනා කරලා. ඒකයි බුදුරණවහන්සේ තේර සූත්‍රය පැහැදිලි කරනවා. බුද්ධ වචනයම ඉගෙන ගන්න. ඒකමයි දරාගන්නේ. ඒක මතක තියාගන්නේ. ඒක වචන ප්‍රගුණ කරන්නේ. ඒ කරුණ මනසින් කල්පනා කරන්නේ. හැබැයි වටහා ගන්න තමන්ගේ කෝණෙත් එක්ක. අන්න තමන් අර අයෝනිසෝ විදිහට මානසිකාර කරපු නිසා. දැන් මොකද වෙන්නේ? බොහෝ අය දුගතිය රැස්වම කරන තමත් දුගතියකට යොමු වෙන බොහෝ අකුසල් කරගන්නවා. ඇයි ඒ වැරදි දෘෂ්ටි වලට යොමු වෙනවා. කල්පනා නොකළ යුතු කාරණාව කල්පනා කරලා. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා කතමාජ වික්‍රේ ධම්මා මනසිකරණී යා යේ ධම්මා න මනසිකරවති. ඔන්න මනසිකාර කළ යුතු දේ මනසිකාර කරන්නේ නැහැ. යස්ස වික්‍රේ ධම්මේ මනසිකරවතෝ අනුප්පන්නෝවා කාමාසවෝනෝ uppajjati uppannova කාමාසව පහියති. ඔන්න අනිත් එක. ඒ කියන්නේ මනසිකාරණේ ධර්මය මනසිකාර කරනකොට මනසිකාර කළ යුතු දේ මනසිකාර කරනකොට යස්ස වික්‍රේ ධම්මේ මනසිකරවතෝ අනුප්පන්නාවා අනුපන්නෝවා කාමාසෝන uppajjati uppannova kamaso pahiyati anuppanno bhavasovanu uppajna uppajjati uppanno bhavasovo pahiyati අනුප්පන්නව අවිජ්ජාසවන uppajjati uppannov avijjaso pahiyati ime dhamma manasikaraniya ye dhamme na manasikarati ඔන්න එතන විග්‍රහ කරලා පෙන්නනවා මානසිකාර ධර්මයන් මානසිකාර නොකරනකොට මානසිකාර කළ යුතුදී මානසිකාර කරන්නේ නැති වුනහම මනසිකාර නොකළ යුතු කාරණා යම් යම් කිසි දෙයක් තියෙනවද මනසිකාරයක් අන්නේ දහනේ මනසිකාර නොකරනකොට උපන් කාමාශ්‍රෝ උපදින්නේ නැහැ. මනසිකාර කළේ මනසිකාර නොකළ යුතු දේ මනසිකාර කරනකොට උපන් කාමාශ්‍රවය මේ මනසිකාර කළ යුතු දේ කරන තැනදී උපන් කාමාශ්‍රවයන් නැති වෙලා යනවා. නූපන් කාමාශ්‍රෝ උපදින්නේ නැහැ. උපන් කම භවාශ්‍රවයන් උපදින්නේ නැහැ. නූපන් භවආශ්‍රම උපදින්නේ උපන් භවආශ්‍රයන් ප්‍රහාණලා යනවා. නූපන් අවිජ්ජාශ්‍රම උපදින්නේ උපන් අවිජ්ජාශ්‍රවයන් ප්‍රහීන වෙලා යනවා. මානසිකාර කලේති ධර්මයන් මානසිකාර කරනකොට. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා තස්ස අමනසිකරණ අමනසිකාරණීයාන ධම්මානං මනසිකාරා මනසිකරණීයාන ධම්මානං අමනසිකාරා අනුප්පන්නාචේ වාසව උප්පජ්ජති උප්පන්නාචාසව පවද්දති මේ මානසිකාර නොකළ ධර්මයන් මානසිකාර කරද්දී ආ මෙතන දෙවෙනි එකේ විග්‍රහ කරේ මානසිකාර කළට ධර්මයන් මානසිකාර නොකරනකොට මොකද වෙන්නේ කියලා. දැන් මෙතන විග්‍රහ කරනවා මානසිකාර නොකළ ධර්මයන් මානසිකාර කරනවා මානසිකාර කරලට ධර්මයන් මානසිකාර කරන්නේ නැහැ. අන්නේ මේ කාරණා කරද්දී මොකද වෙන්නේ ආශ්‍රව වැඩෙනවා ආශ්‍රව ප්‍රහාණය වෙලා යන්නේ නැහැ. ඊළඟ බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා සෝ එවං අයෝනිසෝ මනසිකාරවතෝ මෙන්න මේ විදිහට අයෝනිසෝ මනසිකාර කරනකොට ඒ කියන්නේ මනසිකාර කළ යුතු කාරණා මනසිකාර නොකරනකොට මනසිකාර නොකළ යුතු කාරණා මනසිකාර කරනකොට දැන් ඔන්න අපි හිතමු අපි පංචීපාස්කන්ධය ගැන බුදුන් වහන්සේ කියපු විදිහට මනසිකාර කරන්නේ නැත්තම් එතකොට මොකද වෙන්නේ? මේ කාමාශ්‍රවයන් ප්‍රහාණය වෙලා යන්නේ නැහැ. භවආශ්‍රවයන් අවිජ්ජාශ්‍රවයන් ප්‍රහාණය වෙලා යන්නේ නැහැ. මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක් ඉන්න තැනදී මානසිකාර කළ යුතු දේ මානසිකාර නොකර මානසිකාර නොකළ යුතු දේ මානසිකාර කරමින් ඉන්නකොට මෙන්න මේ විදිහේ දෘෂ්ටි හට ගන්නවා කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. මෙන්න මෙහෙම ඊළඟට යා මානසිකාර කරනවා. මෙන්න මෙහෙම දෙයක් යාට ලැබෙනවා. අහෝසින්නකෝ අහං අතීත මද්දාන නනුකෝ අහෝසින් අතීත මද්දාන කින්නකෝ අහෝසින් අතීත මද්දාන කතන්නකෝ අහෝසින් අතීත මද්දාන කිං හුත්වා කිං අහෝසින්නකෝ අනාගත අතීත මද්දාන ඔන්න අතීතයත් එක්ක මෙන්න මේ විදිහේ කල්පනාවක් ඒ තමයි අතීතේ හිටියද අතීතේ හිටියේ නැද්ද අතීත කාලේ කොහොමද ඉන්න ඇත්තේ? අතීත කාලේ කොහොම ඉඳලා දැන් මේ මේ විදිහට ආවේ? භවිස්සාමිනකෝ අනාගත මද්දාන. නනකෝ භවිස්සම අනාගත මද්දාන. කින්නකෝ භවිස්සම අනාගත මද්දාන. කතන්නකෝ භවිස්සම අනාගත මද්දාන. කින්වත්වා කින් භවිස්සාමිනකෝ අහං අනාගත මද්දානන්ත. අනාගතේ කොහොම වෙයිද? අනාගතේ නැද්ද ඉන්නේ? අනාගතේ කොයි ආකාරද ඉන්නේ නැත්තේ? අනාගතේ කොහොමද මේ කොයි විදිහටද යොමු වෙලා තියෙන්නේ කොයි විදිහටද ඒතරහිවා පච්චුප්පන්නං අද්දානං අජ්ජත්තං කතං කති වර්තමානයේ ගැන මෙන්න මෙහිම අහන්නු කෝස්මින් කෝනු කෝස්මින් කින්නු කෝස්මින් කතන්නු කෝස්මින් අයන්නු කෝ සත්තෝ කුතවාගතෝ සෝ කුහින් ගාමින් භවිස්සති මේ මම කියලා ඉන්නවද නැද්ද කවුරුද මම කියන්නේ මේ කොහොම කෙනෙක්ද මම කියන්නේ? කොහේ ඉඳලාද මේ ආවේ? කොහෙද යන්නේ? මෙන්න මේ විදිහට මේ මමත්වයත් එක්ක දෘෂ්ටි හට ගන්නවා. මොකද මමනේ මෙතන ප්‍රධාන වෙලා තියෙන්නේ. දැන් සැකය නැත්තම් මේ සක්කාය දිට්ඨිය මේ මම කියලා ගැනීමේ තියෙන ප්‍රබලත්වය මේ ඔක්කොගෙන් පදනම මේ. එයාට කොහෙන් හරි හම්බ වෙනවා කොහෙන් හරි කල්පනාකට මම කියන කාරණාවට අදාළ විග්‍රහයක් අතීතයේ හිටියද කෙනෙක් අතීතයේ හිටියා කියලා මම හිටියා කියලා ඔන්න මගේ කල්පනාව. තව විදිහට කල්පනා කරලා හොයනකොට ඉතින් නෑ නෑ මේ ඉගෙන ගන්න ධර්මයට අනුව නම් අතීතයේ හිටියා කියන එක වැරදි මේ සත්‍යයේ හිටියා කියන එක මම හිටියා කියන එක වැරදි තව කෙනෙක් ඔන්න නෑ කියලා ගන්නවා. දැන් මේ දර්ශනයකට ආයුත්තේ වැරදි විදිහට මෙනෙහි කිරීමත් එක්ක දර්ශනයකට නොයා කල්පනාවකින් දෘෂ්ටියකට යන හැටි. ආශ්‍රවර්ධනය කරගන්න හැටි. අතීතේ හිටියා අතීතේ හිටියේ නැහැ. අතීතේ කොයි වගේද හිටියේ? කොහොමද මේ ආවේ? මං අනාගතේ ඉන්නවා. තව කෙනෙක් කියනවා නෑ අනාගතේ එහෙම යන්නේ නෑ. මෙතන මේ හේතුඵල දහමක් විතරයි තියෙන්නේ. කියලා මේ අපි තුල වෙන කියන්නේ අපි මේ දර්ශනයකට යායුත්ත කල්පනාවකින් තීරුම් ගන්න යනවා. ඒ කියන්නේ අපි කල්පනා කරලා අපි වෙන දෘෂ්ටියකට යොමු වෙන උත්සාහ කරනවා. වෙන ආශ්‍රවයක් වර්ධනය කරන්න උත්සාහ කරනවා. දැන් මං ඉන්නවද? නැද්ද මම? මෙන්න මේ විදිහට අර මම ලැබිච්ච නිසා අන්න ලැබිච්ච දෙයට මේ ලෝකයේ තියෙන දෘෂ්ටියකට යොමු වෙන්න නැත්නම් මේ ලෝකයට එක්ක මොනවා හෝ දෘෂ්ටියකට යොමු වෙන්න හදනවා. දැන් අර දීගණක කියනවනේ දෘෂ්ටි වලට කැමති නැහැ කියලා. නමුත් දීගණකට කැමති නැති දෘෂ්ටියත් හම්බෙලා. ඒකට කැමති වෙලා. ඒ වගේ අපිට මම නැති බව හරි මම ඇති බව හරි මේ මොකක් හෝ දෙකෙන් දර්ශනයකින් දැකිය යුත්ත කල්පනාවකින් ගොඩනගාගෙන මේ නිසා තමයි පින්වතුනි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳව එහෙම අද ගොඩාක් ප්‍රශ්න තියෙන්නේ. අද සියලු ප්‍රශ්න තියෙන්නේ දර්ශනයකින් දැකිය යුතු කාරණාවට යොමු වෙන්නේ නැතුව අපේ කෝණයෙන් අපි මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි කරමින් මෙනෙහි කළ යුතු දේ මෙනෙහි නොකරමින් අපි මානසික මානසිකව දෘෂ්ටි කල්පනාවලට යොමු වෙලා නැ නූපන් ආශ්‍රවයන් කාමාශ්‍රව භවශ්‍රව අවිජ්ජාශ්‍රව උපද්වාගෙන දැන් මේ ලෝකයේ තියෙන ලෝකයේ දැන් අපිට මේ ගෝචර තියෙන එකටත් එහා ගියපු ආසෝ වර්ධනයක් කරගෙන අන්න එතකොට අන්න යොමු වෙනවා ටික ටික ටික ටික ලෞකික සම්මාදිට්ඨියත් එහා ගියපු මිත්‍යා දෘෂ්ටිය කරා. අයර දෘෂ්ටිම එක එකතු වෙලා. මෙන්න මේ කාරණාව තමයි සක්කාය දිට්ඨිය නැත්නම් දර්ශනයෙන් සවිසුද්ධුනාට පස්සේ කැඩෙන්නේ. අතීතේ හිටියා කියන එකත් ඒ දෙන්නේ නැහැ. හිටියේ නැද්ද කියන එකත් ඒ දෙන්නේ නැහැ. කොහොමද මේ ආවේ කොහොමද හිටියේ? දැන් ඉන්නවද නැද්ද අනාගතේ ඉන්නවද නැද්ද? කාලත්‍රයේ ඉක්ම වෙනවා. පත්‍යෙන් උපං පච්චුප්පන්න බව. පත්‍යෙන් උපං බව. ඉමස්මින් සතේ ඉදං හෝති ඉමස් උප්පාදා ඉදං උප්පජති. මේ න්‍යාය බුදුරජාණන් වහන්සේ නමක් විතරයි පෙන්ලා දෙන්නේ. දැන් අපි හැම වෙලෙම අපිට මේ කාලත්‍රයක් ගොඩනගලා අපිට මේ මොනවා හෝ කතා කරනකොට දොළොස්සාකාර පටිසමුප්පාදයක් කතා කරනකොට මොනවා කතා කරත් අපිට ගොඩනගෙනවා මොකද්ද කාලත්‍රයක්. එය සහ මෙය. මෙය සහ එය. බුදුන් වහන්සේගේ ධර්මයේ විග්‍රහ කරලා පෙන්වන්නේ හේතුවත් ඵලයත් දෙකම දෙකක් එකක් නෙමෙයි. හැබැයි හේතු ඵලයයි දෙකම මෙය ඇති කල්ලි මේ වෙයි. මේ උපදින කල්ලි මේ උපදී. දෙකම මෙය වෙලා තියෙන්නේ. එකක් එය වෙලා එකක් මේ දැන් අපිට දෙකක් විග්‍රහ කරනකොට අපිට ලෝකෙදී හම්බෙන්නේ දෙකක් හම්බෙනකොට එය සහ මෙය හැටියට. බුදුරණවහන්සේ පෙන්නපු මේ ධර්මයේ සත්‍ය දර්ශනයේදී තියෙන්නේ දෙකම මෙය. මොකද කාලය කියලා කියන්නේ හැම වෙලෙම පින්වතුනි පුජ්‍යලත් එකට එකයි පනව ගන්න දෙයක්. අතීතය කියලා දැන් එයාට ලෝකයේදී ලැබෙනවා. ඇයි මමත්වයේ තියෙනවා. සක්කාය දිට්ඨිය දුරු වෙච්ච කෙනාට අතීතේ හම් වෙන්නේ කොහමද? අතීතයේත් ඒ ඇති කල්ලි ඒ හේතු වුණා. අනාගතයේත් ඒ ඇති කල්ලි ඒ ඇති වෙනවා. වර්තමානයේ මේ ඇති කල්ලි මේ ඇති වෙනවා. අවිද්‍යාව ඇති කල්ලි සංඛාර ඇති වුණා. අනාගතයේ අවිද්‍යාව ඇතික සංඛාර ඇති වෙනවා. අන්න ඒ න්‍යායය යාට හම්බ වෙන්නේ. අනිත් කෙනාට හම්බ වෙන්නේ මේ මමත්වයත් එක්ක විවිධාකාර තුස්ති මතවාද මති මතාන්තර එක තමයි මෙන්න මේ වැරදි විදිහට කල්පනා කිරීමත් එක්ක ලැබෙන්නේ. ඊළඟට බුදුරණවහන්සේ විග්‍රහ කරලා පෙන්නනවා දැන් මෙහෙම කල්පනා කිරීම තියෙන කෙනාට තස්ස එවං අයෝනිසෝ මනසිකරවතෝ චන්නං දිට්ඨින අඤ්‍යතරං දිට්ඨි උපජ්ජති. මෙන්න මේ මනසිකාර කරන අයට මෙන්න මේ දෘෂ්ටි හයෙන් මොකක් හෝ දෘෂ්ටියක් උපදිනවා. අත්තිමේ අත්තාතිවාස සත්‍යතෝ චිතතෝ දිට්ඨි උපජ්ජති. අත්තිමේ අත්තාතිවාස අත්තිමේ අත්තාතිවාස සත්‍යතෝ චිතතෝ දිට්ඨි උපජ්ජති. මොකද්ද යාට සත්‍ය වශයෙන්ම ස්ථිර වශයෙන්ම දෘෂ්ටියක් උපදිනවා. මේ ආත්මයක් තියෙනවා. මේ මගේ ආත්මය මෙන්න මේක කෙනෙකුට හටගන්න එක්තරා දෘෂ්ටියක්. ඒර අත්ති කියන්නේ මුලින්ම ඇත කියන එක අත්තාතිව කියන ආත්මයක්. මගේ ආත්මයක් තියෙනවා මෙතන මම කියලා දෙයක් ලැබෙනවා. ඒක ඉස්සල්ලාම කෙනෙකුට හටගන්නේ. ආය කෙනෙකුට හටගන්න නැති මේ අත්තාතිවා සචේතෝ තේසෝ දිට්ඨි උපාදති. තව කෙනෙකුට හටගන්නවා ආත්මයක් නෑ. දැන් මේ දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයන් නැත්නම් මේ මූලිකව දර්ශනයට යන්න තියෙන දර්ශනයකට යන්න නැතිව මානසිකාර නොකළ යුතු කාරණා මානසිකාර කරමින් මානසිකාර කළ යුතු කාරණා මානසිකාර නොකිරීමෙන් පරිකල්පනාවත් එක්ක ලැබෙන දෙයක් තමයි මේ දෘෂ්ටි. ආත්මයක් නැහැ. දැන් මේ ආත්මයක් නැති බව හම්බෙලා තියෙන කාටද මට හම්බ වෙලා? නමුත් දැන් මම ඉන්නවා මොකද්ද? මේ ආත්මයක් නෑ. ඔක්කොම තියෙන්නේ ආත්මෙන් ඉස්. මේ දර්ශනයක නෙමෙයි ගිහින් තියෙන කල්පනාවකට. මම පුංචි උදාහරණයක් පෙන්න දෙලා තියෙනවා කලින් දේශනාවලදී. ගයක් උදාහරණ අරගෙන ඔන්න හිතමු ගයක් තියෙනවා මේ ගේ අපි කල්පනා කරලා බලනවා ගේ කියන්නේ මොකද්ද ගේ කියලා කියන්නේ උළු, ගඩොල්, සිමෙන්ති, ලී මේ වගේ එකතුවක්. කෙනෙක් කල්පනා කරනවා නෑ මෙතන තියෙන උළු ටික අයින් කරා. ගඩොල්, වැලි, සිමෙන්ති මේවා ටිකක් තියෙන්නේ මෙතන ගයක් නෑ. මේක බොරුවක්. හැබැයි අපි ඇහුවොත් මේ උළු කියන්නේ මොනවද? <clears throat> මේ ඔක්කොම කුඩු කරලා පවුඩර් කරලා මේ කුඩු ටික පෙන්ලා මේ කුඩු ටික මොකද්ද? අර ගේ තිබිච්ච ඒවානේ. මොකද දර්ශනයක ඉන්නේ මේ කල්පනාවකින්. කල්පනාවකට යමු වෙලා අන්න එයාට ලැබෙනවා මෙතන ගියක් නෑ නැත්ති මේ කියලා. ඔන්න දැන් අපිත් අපි ගැන ඔන්න කල්පනා කරනවා මේක කේස් ටික ලොම් ටික මේ ඔක්කොම අයින් කර කර අයින් කර කර අපි කල්පනාවකට දානවා. මේක කුචයිසික නැත්නම් මේක ධාතු ටික මේ ඔක්කොම කල්පනා එතකොට මම එතන විග්‍රහ කරලා පෙන්වුවා ගේ කියන කාරණාව අපි කල්පනාවෙන් යොමු කරනවා මෙතන ගියේ නෑ කියලා. හැබැයි අර කුඩු ටික හරි ගඩොල් මොන හරි කියලා ඇහුවා මොකද්ද කියලා මේ ගෙයි තිබිච්ච කියන්න දෙන්නේ. කල්පනාවේ නැති බව ආවට හැඟීමෙන් ලැබිලා. ඒ වගේ අපට මේ ලෝකේ අපට ඉස්සෙල්ලම හම්බෙන්න මේ කෙස්ලොම් නියදත් ටික අපි මේවා මේවා අපට හම්බෙන්නේ ඉස්සෙල්ලාම කාමයන් අතහරින්න අපට මූලික තැනකට යොමු වෙන්න. අන්න ඒක අර මූලපරය සූත්‍රය පැහැදිලි කරේ අපි මඤ්ඤණා නොකර ඉන්නවනේ අපිට අපි නෑ කියලා අයින් කරන එකත් වැරදි. අපිට ලැබෙන්නේ මඤ්ඤණාව. අපිට ඊට පස්සේ අපි මොකද කරන්නේ? අපි මේවා ඔක්කොම නැහැ. අන්න අපි හිතනවා ආ නෑ මෙතන මම කියලා දෙයක් නෑ. මෙතන අර මේ කෙස්ලොම් නීදත් ටිකක් විතරයි තියෙන්නේ. මේ සිතුවිලි પરම්පරාවක් විතරයි තියෙන්නේ. අන්න අපිට හම්බ වෙන්නේ මොකද්ද? අපට හම්බ වෙන්නේ අපේ දර්ශනයකට යන්නේ නැතුව කල්පනාවකදී මම නැති බව හම්බ වෙනවා. මම මම නැති බව හම්බෙච්ච නිසා තමයි අපට ලැබුණේ අර අනිත් දේවල් තියෙනවා. හැබැයි ඒක කාගේද? මම කියලා ගත්ත කෙනාගේ. බුදුරණවහන්සේ පෙන්න පොතේ දර්ශනයකින් අනාත්මව හම්බෙන්නේ. කල්පනාවකින් නෙමෙයි. අන්න වැරදි විදිහට කල්පනා කරාම අපි දෘෂ්ටි හැටියට යමු වුණාම අන්නට ගන්නවා මොකද්ද ආත්මයක් නැහැ කියලා. ඊළඟට බුදුරණාහි විග්‍රහ කළ පෙන්නනවා අත්තනා වත්තානං සංජානාමීති වාස සජතිර දිති උපජ්ජති. මේ ආත්මයේ ඉඳලම තමයි මේ ආත්මයක් හඳුනගන්නේ. මේ ආත්මයමයි ආත්මය හඳුනගන්නේ. මමයි මම හඳුනගන්නේ. දැන් මේ කාරණාව තමයි සාමාන්‍යයෙන් ගොඩාක් පුච්චේදවාදීන්ට තියෙන දෘෂ්ටිය. ඒ කියන්නේ ස්ථිරාත්මයක් තියෙනවා. ඒ ආත්මෙන් තමයි ඔක්කොම හඳුනගන්නේ. එතකොට ඒකත් එක්තරා විදිහකට යම් කිසි පිරිසක් හටගත්ත ඇති කරගත්ත දෘෂ්ටි. <coughs> වැරදි විදිහට කල්පනා කළා. එතකොට ඒක ගොඩක් කාලවට අද බුදුරණවහන්සේගේ දර්ශනය තුළ මේ අනාත්මය කියන එක විග්‍රහ කරගෙන යන නිසා ඒ දැඩි දෘෂ්ටි සමහරවට ගොඩක් අඩුයි. මොකද ධර්මයත් එක්ක වෙන සමහරව නමුත් විමුක්තියක් හොයාගන්න නැත්නම් මේ විවිධ දෘෂ්ටි වලට විවිධ දේවල් වලට යොමු වෙච්ච අයට විමුක්ති කාමින් ඉන්න ಭಾರತೀಯ සමාජයේ තියෙන ගොඩාක් ඔය වගේ දෘෂ්ටි හට ගන්නවා. ඊළඟ කාරණාව තමයි අත්තනාව අනත්තානං සංජානාමීති වා සත්‍යතෝ දේතෝ දිට්ඨි උප්පජ්ජති. ආත්මයක ඉන්න මේ ආත්මය තමයි අනාත්මය හඳුනගන්නේ. එයාට හම්බෙන්නේ මේ මමම ආත්මේ නැත්නම් මේ අනාත්ම බවක් හඳුනා ගන්නවා කියලා. ඒ කියන්නේ එයාට ලැබෙන මම කියලා දේ. හැබැයි එයා මම කියලා දේ ලැබිච්චව එයා තේරුම් අරගෙන එයා හිතනවා නෑ මේ ලෝකයේ තියෙන දේවල් අනාත්මයට හරින්නට ඕන. හැබැයි යා මමයි මේ කතා කරන්නේ කියලා දැනගෙන ඒක කරනවා. දැන් නැති කියනකොට නැති මේ අත්‍යද කියනකොට ආත්මය නැති බව ගත්තා. දැන් මෙතන මෙයා ආත්මයක් ඇති බව අරගෙන හැබැයි මේ බාහිර දේවල් අනාත්මයි. බාහිර දේවල් කියන්නේ ඒවා දැන් අපි ඇත්තට මුලින්ම කතා කරන්නේ මගේ මගේ මට ඕන විදිහට පවත්වන්න බෑ. එතකොට මම ඉඳලායි පවත්වන්න බෑ. මම ඉන්නවා. නමුත් මට ඕන විදිහට පවත්වා ගන්න බෑ. මෙන්න මේ විදිහට දෘෂ්ටි හට ගන්නවා. ඊළඟට විග්‍රහ කරලා පෙන්නනවා බුදුරන් වහන්සේ අනත්තනාවත්තාන සංජානාමීති වස්ස. අනාත්ම වූ දෙයකින් ආත්ම දෙයක් හඳුනා ගන්නවා. දැන් කල්පනාවකින් අපි මේ සත්‍යයේ පුජ්‍යලේක්ද ආත්මයක්ද අනාත්මයක්ද කියලා මේ දර්ශනයකට දකින්න යනකොට එයාට හම්බ වෙනවා මේක අනාත්මයි. ආත්මයක් නැහැ. එතකොට හැබැයි මේ අනාත්ම දේ තමයි ආත්මයි කියලා මේ හඳුනගෙන වැරදි විදිහට ඉන්නේ. මෙන්න මේ විදිහට දර්ශනයකට දැක්මකට යමු වෙනතු කල්පනාවෙන් අන්න කල්පනාවත් එක්ක විවිධ දෘෂ්ටි දැන් අත්තනම් භෞතික විද්‍යාවත් එක්ක කතා කරාම පරමාණු නියුට්‍රෝන ප්‍රෝටෝන මේවත් එක්ක කතා කරලා පස්සේ මේවත් ලෝකේ ඇත්තටම මේ හැම දෙයක්ම මේවනේ තියෙන්නේ පරමාණු නියුට්‍රෝන ඉතින් ওই විදිහට අපි මේවා ඔක්කොම කුඩු කරලා බලලා අපි හිතනවා මෙතන ඇත්තටම අනාත්මයි අනාත්ම ස්වභාවයක් තියෙන හැබැයි අනාත්ම දේවල් මේ එකතු කරගෙන කැටි කරගෙන දැන් අපි ඉන්නේ ෆෝන් එකට කම්පියුටරේ අර මේ ෆෝටෝන නියුට්‍රෝන මේවා සේරම එකතු කරලා මේ මේක හම්බුනේ. දැන් අපට ආය හම්බුනා මේ චෛතසික රූප කලාප නැත්තම් හතර මහා ධාතු මේ හැම දෙයක්ම එකතු වෙලා මේක ඇති වුනේ. අපිට මේ දර්ශනීයකට නෙවෙයි යන්නේ. අපි යන්නේ කල්පනාවකට. ඇයි අපි කල්පනා කරේ වෙන පැත්තක්. දර්ශනයකට යොමු වෙනකොට ඒ දැකීමට විග්‍රහ කරලා දෙන විග්‍රහය බුදුරණස් පෙන්නවා. හැබැයි වැරදි දේ කල්පනා කරනකොට අන්නේ කල්පනාවෙන් විවිධ දෘෂ්ටි හට ගන්නවා. ඊළඟ දෘෂ්ටිය ඒක නම් ඇත්තටම ලෞකික සම්මාදිට්ඨියත් එක්ක තියෙන්නේ. නමුත් මේකත් ලෝකේ පැවැත්මත් එක්ක දැන් අපි මේ ඔක්කොම තියෙන්නේ ලෝකෝත්තර මාර්ගයට යොමු නොවීමත් එක්ක මේ ලෝකයේ තියෙන දෘෂ්ටියනේ. මේකම්ම දෘෂ්ටි නිවීම විතරයි සියලු දෘෂ්ටි ඉක්මවීම. සියල්ලක එක එකකන් දෘෂ්ටි තියෙන්නේ. මොකක් හෝ අපි යම් රාමුවක් අල්ලගෙන තියෙනවා. ඒ රාමුව සමහරලාවට වැරදි සම්පූර්ණයි. සමහරලාවකට හරි. සමහරලාවකට ඊතර වෙන විදිහට මෙන්න මේ විදිහට විග්‍රහ කරලා පෙන්නනවා. යෝමී අයන් අත්තා වදේ වේදී යොමින ආත්මියත් ආත්මයකට මට තමයි මේ විඳීම තියෙන්නේ මොකක්ද තත්සත කල්යාණ පාපකාණං කම්මාන විපාකම් හොඳ නරක කර්මයන් විපාක දෙන්නේ මට මේ මම කියලා කෙනෙකුට සෝකෝ පනමේ අත්තා අනිච්චෝ දෝ සතතෝ අවිපරණාම ධම්මෝ සස්සති සම්මං තතේවට අසති. ඔන්න ධර්මයේ කියන්නේ අහපො නැති කෙනාගේ ලක්ෂණයක් එක්ක තියෙන්නේ. ඉස්සරලාම ධර්මයට අදාළ විමසීමක් නැති කෙනාට ඒ තමයි මෙන්න මේ කල්යාණ දැන් හොඳ නරක කියන මේ කර්මයන් විපාක විඳින මේ ආත්මය මෙන්න මේ මම කියන කාරණාව මේක ස්ථිරයි නිට්ටයයි සාසතයි මේක වෙනස් වෙන ස්වභාවය රාජ්‍ය දෙයක් නෙමෙයි ස්ථිරව පවතින දෙයක් සාතික අටගත් දෘෂ්ටියක් විඥානේ භවෙන් බට යනවා කියලා. එතකොට එයාට හම්බුණා ස්ථිර ආත්මික විපාකයක් තියෙන්නේ. මෙන්න මේ වගේ දෘෂ්ටි තියෙන අය මට භික්ෂූන් හැටියට හම්බෙලා තියෙනවා. මේ ආත්මයක එකවරණයකට යන්නේ මම ඉන්නවා බාහිර දේ මගේ කරගන්න එපා. මම ඉන්නවා. රූප ශබ්ද ගන්ධ රස පහස පංචීපාදනස්කන්ධ මෙන්නම මගේ කරගන්න එපා. හැබැයි ස්ථිරව මමෙක් ඉන්නවා. මෙයාට රැකවරණය නිවන. මේ ධර්මයේ තුලින්ම කල්පනා කළා. ඔන්න බලන්න අයෝනිසෝ කල්පනාව. හැබැයි රහත් වුණ මගපල ලැබුවා. ඒ අදහසින්ම ඉන්නේ. එතකොට අර ස්ථිර වූ ආත්මයක් තියෙනවා. මේක මේ කුසල අකුසල් පටිසං දීගෙන යනවා. මේක වෙනස් වෙන්නේ මේ ලෝකයේ අපේ තියෙන රාමුව අපි දැන් දකින රාමුව තමයි. එතකොට ඒ රාමුවෙන් අපි මේක ඇත්ත බව අපට හම්බ වෙනවා. හැබැයි අපි ඊට පස්සේ දර්ශනයක් සත්‍ය දර්ශනය දෙනකොට ඒ දර්ශනයේ ඒ කෝණෙත් එක්ක ඒ ඒ ලෝකෝත්තර මාර්ගයත් එක්ක අපි මේ දෙක පටලවා ගන්න ගියොත් අන්න ධර්මයේ සම්පූර්ණයෙන්ම හිල යනවා. අපිට මේ ලෝකයේ තුලදී හම්බෙච්ච දේ පාදක කරගෙන දර්ශනය සඳහා බුදුරණවහන්සේ මෙනෙහි කළ යුතු සහ මෙනෙහි නොකළ යුතු පෙන්ලා දුන්නා. ඒක මෙනෙහි කරගෙන යනකොට දර්ශනයකට අවශ්‍ය දේ ගොඩ නැගෙනවා. අන්න එතන දර්ශනයක් කරා යමු වෙනවා. එතකම් මේ දර්ශනයක් කරා යොමු වෙන්නේ නැතුව අපි තුල මෙන්න මේ වගේ දෘෂ්ටි හටගන්නේ. බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඉදං උච්චති භික්කවේ දිට්ඨි ගතං දිට්ඨි ගහනං දිට්ඨි කන්තාර දිට්ඨි විසූකං දිට්ඨි විප්පන්දිතං දිට්ඨි සංයෝජනං දිට්ඨි සංයෝජන සංයුක්තෝ භික්කවේ ආසුත්තවා පුතුජනෝ න පරිමුච්ඡති ජාතියා ජරා මරණේන ශෝකේ පරිදේවේ දුක්ඛේ දොමනසේ උපායාසේන පරිමුච්ඡති දුක්ඛස්මාති වදාමි අන්න බුදුරණාහි විග්‍රහ කරනවා මේ මොකද දිට්ඨිගතිකයක් දෘෂ්ටියකට යොමු වීමක් දෘෂ්ටි කාන්තාරයක්. ඒ වගේම දෘෂ්ටි විශාල ප්‍රමාණයක් තියෙන තැන. දෘෂ්ටි දැලක් වගේ දෙයක්. දෘෂ්ටි සංයෝජනය. මෙන්න මේ දෘෂ්ටිය හා එකතු වෙච්ච අසතුටවත් පුතඥයාට මේ ඉපදීමෙන් ජරාවෙන් මරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුකින් දුමනසෙන් නිදහස් වීමක් නැහැ සසර දුකින් නිදහස් වීමක් නැහැ කියලා බුදුරණවහන්සේ පෙන්වා දෙනවා. එතකොට මේ විදිහට යොමු වෙන්නේ කවුද? මෙන්න මේ ධර්මයේ බුදුරණවහන්සේ කියපු විදිහට තේරුම් නොගත්ත කෙනා. යොමු නොවිච්ච කෙනා. කල්පනා කළ යුත්තේ කල්පනා නොකර කල්පනා නොකර යුත්තේ කල්පනා කරන කෙනා. ඉස්සල්ලාම බුදුරණවහන්සේ මේ පැහැදිලි කරලා දුන්නේ දැන් දර්ශනීය කරන්නේ ප්‍රහාණය වෙන තියෙන ආශ්‍රව. එහෙනම් දර්ශනයකින් ආශ්‍රය ප්‍රහාණය වෙන්න කුමක්ද දර්ශනීය විය යුත්තේ? මෙන්න වැරදි දර්ශනය. වැරේ දර්ශනීය මානසික දෘෂ්ටි ජාලාවක්. ආශ්‍රය වැඩෙනවා. එතකොට මෙන්න මේ පැත්ත ඉක්මවීම තමයි දර්ශනීය අන්න බුදුරණවහන්සේ විග්‍රහ කරන සුතවා චෙක්කෝ බික්කවේ අරිය ශාවකෝ අරියානන් දස්සාවේ අරිය ධම්මස්සකෝ විදු අරිය ධම්මේ සුවිනීතෝ සප්පුරිසානන් දස්සාවේ සප්පුරිසි ධම්මස්ස කෝවිදෝ සප්පුරිසි ධම්මේ සුවිනීතෝ මානසිකරණීය ධම්මේ පජානාති අමනසිකරණීය ධම්මේ පජානාති යෝ මානසිකරණීය ධම්මේ පජානන්තෝ අමනසිකරණීය ධම්මේ පජානන්තෝ යේ ධම්මේ න මානසිකරණීයා තේ ධම්මේ න මානසිකරෝති යේ ධම්මේ මානසිකරණීය යා තේ ධම්මේ මානසිකරෝති ඔන්න ආර්ය ශ්‍රාවකයා බුදුරණවහන්සේගේ ශ්‍රාවකයා බුදුරණවහන්සේ කියපු ධර්මයේ දන්න කෙනා ආර්ය ධර්මයේ දන්න කෙනා ඒකට හික්මෙන්න ඒ ඒ එයා හික්මනවා කියන්නේ හික්ම ආර්යයන් බුදුරන් වහන්සේගේ න්‍යාය අනුව හික්මෙන. දැන් ඒ ඒ කියපු දේත් එක්ක යන ඒකයි හික්මීම කියන්නේ. ඔහු මොකද කරන්නේ? මානසිකාර කළද ධර්මයන් දන්නවා. මානසිකාර නොකළ යුතු දේ දන්නවා. යේ ධම්මේ මානසිකාරණීය තේ ධම්මේ මානසිකාරවති. මානසිකාර කළ යුතු දේ මානසිකාර කරනවා. මානසිකාර නොකළ යුතු දේ මානසිකාර කරන්නේ නැහැ. කතමේති වික්‍රේ ධම්මාන මානසිකරණීය යේ ධම්මේන මානසිකාරවති. අන්න යා මොකද්ද මානසිකාර නොකළ යුතු මානසිකාර කරන්නේ? මොකද්ද යම්කිසි ආශ්‍රව තියනවා ආශ්‍රව මානසිකාර නොකළ යුතු දේවල් ඒකින් නූපන් ආශ්‍රව උපදිනවා උපන් ආශ්‍රව වැඩෙනවා කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන මෙන්න මේ ආශ්‍රව නූපන්නේක උපදිනවා, උපන්නේක වැඩෙනවා. මෙන්න මේ කාරණාව එයා මානසිකාර කරන්නේ නැහැ. මානසිකාර කළති දේවල් තියෙනවා. අන්න ඒ කළති දේවල් වලදී උපන් ආශ්‍රව ප්‍රහාණය වෙනවා, නූපන් ආශ්‍රව උපදින්නේ නැහැ. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව අන්න ඒදී මානසිකාර කරනවා. එතකොට අවිජ්ජාශ්‍රව, භවආශ්‍රව, කාමාශ්‍රව කියනකොට දැන් අවිද්‍යාව දුරු වෙන විදිහට මානසිකාරයක් විය යුතුයි. බව පැවැත්ම දුරු වෙන විදිහේ මානසිකාරයක්, කාමයේ දුරු වෙන විදිහ. ඒකයි මානසිකාල කල යුත්තේ. නොකල යුත්තේ කියන්නේ ඒක වැඩෙන විදිහට. දුක්ඛේ ඥානං එන විදිහට දුක පිරිසිත හොයන විදිහට මානසිකාරයක් වෙන්නට ඕනේ. දුක්ඛ සමුදය ප්‍රහාණය වෙන විදිහට හැම වෙලේ දුක පිරිසිත හොයන විදිහේ මානසිකාරයක් එක්ක. දුක්ඛ නිරෝධය හම්බෙන්නේ දුක පිළිසිත හොයන විදිහ මානසිකාලයක් එක්ක දුක්ඛ සමුදය හම්බෙනකොට මේ දුක සකස් වීම තේරෙනකොට වැටහෙනකොට අන්න දුක නිරෝධේ සාක්ෂාත් වෙන විදිහ මග හම්බෙන විදිහ මානසිකාරයක් වෙන්නට ඕනේ. ඔන්නෝකයි මානසිකාරය. එතකොට මේකත් එක්ක මොකද වෙන්නේ? ඒක හම්බෙනවා නම් අවිද්‍යාශ්‍රව වැඩෙන්නේ නැහැ ප්‍රහාණය වෙනවා. නූපන්නේක උපදින්නේ නැහැ. දැන් මේම හේතුපත්‍ය බව හම් වෙනකොට පැවැත්මකට යොමු වෙනවද? නූපන් බවාස උපදින්නේ නැහැ. උපන් බවාස ප්‍රහාණය වෙනවා. මේ දෙක ඇති වෙන්නේ නැතිනම් ලැබිච්ච දෙයට කාමී සංකල්පත් ඔස්සේ යොමු වෙනවද? නූපන් කාමාස උපදින්නේ නැහැ. උපන් කාමාස ප්‍රහාණය වෙනවා. හැබැයි මේ විදිහේ නෙමෙයි නම් මානසිකාරය කරන්නේ ඒකායෝනිසෝ. ඒක නොකලියුත්තා. ඒ නොකලියුත්ත කරනකොට තමයි අර දෘෂ්ටි හටගන්නේ. දුක්ඛ පිරිසිඳ හොයන විදිය නෙමෙයි නම් කරන්නේ. දුක්ඛ පිරිසිඳ හෙවිල්ලෙන් තමයි සමුදය හම්බ වෙන්නේ. එතකොටයි නිරෝධය හම්බ වෙන්නේ. මග හම්බ වෙන්නේ. මේක නෙවෙයි නම් කරන්නේ. දුක පිරිසිඳ හොයන එක නෙමෙයි නම් දුක්ඛ සමුදය වර්ධනය වෙන විදිහ අන්න මොකද වෙන්නේ අවිජ්ජාශ්‍රය වැඩෙනවා තව තවත් භවශ්‍රව කාමාශ්‍රව වර්ධනය වීමක් තියෙනවා මානසිකාර නොකලියුත් මානසිකාර කිරීමත් එක්ක එතකොට මොකද වෙන්නේ අවිද්‍යාව භව තණ්හාව පුජ්‍යලයක යොමු වෙලා යනවා පැවැත්මකට සසරෙදී. කරපු කර්මයේදීලා විපාක විඳවනවා දුක සැප විදිහට සසර යෑමත් එක්ක. දැන් සසර ඉක්මවනවා කියලා එකයි බුදුරණවහන්සේ පැහැදිලි කරන සෝතාපන්න කෙනා ආත්ම හතයි. රහතන් වහන්සේ මේවා සම්පූර්ණ ගුරු කරපස්සේ නිවෙනවා. ඇයි දැන් මේ අවිද්‍යාවස්ව භවස්ව එකයි මේ පැවැත්ම තියෙන්නේ. ඉතින් මේකනම් හම්බ වෙන්නේ. මේකනම් දුරු වෙන්නේ. අහපව බලෙන් දුරු කරන්න නැත්තම් තව ආත්ම ගණනකට යන්න ඔක යෙදෙන්නේ නේ. ඇයි මේ කරන මෙනේ කරන ක්‍රමයට හම්බ වෙන්නේ මේ පැවැත්මට යොමු වෙන ස්වභාවය අඩු වෙන එක, දුරු වෙන එක. පැවැත්ම කියලා කියන්නේ මොකද්ද කියන එක හම්බ වෙන්නේ. අන්න බුදුරණවහන්සේ විග්‍රහ කරනවා තස්ස අමනසිකරණීයානං ධම්මානං අමනසිකාරා මානසිකරණීයානං ධම්මානං මානසිකාරා අනුප්පන්නාචේ වාසවාන උප්පජ්ජಂತಿ uppannā chāsava pahiyanti. මෙන්න මේ විදිහට මානසිකාර නොකළ යුත්තේ මානසිකාර නොකිරීමෙන් මානසිකාර කළ යුත්තේ මානසිකාර කිරීමෙන් නූපන් ආශ්‍රව උපදින්නේ නැහැ. උපන් ආශ්‍රව ප්‍රහාණය වෙලා යනවා. සෝ ඉදං දුක්ඛන්ති යෝනිසෝ මනසිකාරෝති. අන්න බුදුරණවහන්සේ විග්‍රහ කරලම් පෙන්නනවා. පැහැදිලි කරලම් පෙන්නනවා. මේ දුකයි මෙන්න මේක දුකයි කියලා යෝනිසෝ මනසිකාරෝති. අයං දුක්ඛ සමුදයෝති යෝනිසෝ මනසිකරෝති. මේක දුක්ඛ හට ගැනීමයි. අයං දුක්ඛ නිරෝධෝති යෝනිසෝ මනසිකරෝති. අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති යෝනිසෝ මනසිකරෝති. තස්සේවං යෝනිසෝ මනසිකරෝතෝ තීනි සංයෝජනානි පහියති සක්කාදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසෝ ඉමේ උච්ඡන්ති භික්ඛවේ ආසවා දසනාපහතබ්බා අන්න බුදුරණවහන්සේ විග්‍රහ කරලා පෙන්නනවා කුමක්ද ජාරසනියෙන් ආසර ප්‍රහාණය වෙනවා මේ දුකයි කියලා යෝනිසෝ මනසිකාරය කරන්න. දුක යෝනිසෝ මනසිකාරය කරනකොට හම්බ වෙනවා මේක පිරිසිදු හොයන දෙයක් කියලා. සමුදය යෝනිසෝ මනසිකාරය කරනකොට හම්බ වෙනවා දුක පිරිසිදු හොයාගෙන යනකොට මෙන්න හටගන්න හේතුව කියලා. අර පටවිත්වය අපට හම්බුනහම ආධ්‍යාත්මික බාහිර කියලා මේ පටවිත්වය කියන්නේ මොකද්ද කියලා යෝනිසෝ මනසිකාරය කරාගෙන යනකොට බුදුරණවහන්සේගේ දර්ශනීයට අනුව සත්‍ය දර්ශනය අනුව මොකද්ද යාට හම්බ වෙනවා මෙන්න දුක්ඛ සමුදයක් එක්ක මේ පටවිත්වය හම්බ වෙනවා හට ගන්න ආකාරය ඊට පස්සේ පටවිත්වය හට ගන්න ආකාරය හේතුව හමුණා මේ හේතු නැති වුණාම හට නොගන්න බව මෙන්න මේක මාර්ගයේ බව මාර්ගය මෙන්න මේ හැම එකක්ම යාට මේ යෝනිසෝ මනසිකාරයත් එක්ක හම්බ වෙනවා කළ යුතු කාරණාව කරනකොට එතකොට මොකද වෙන්නේ එයා තුළ හට ගන්නවා දුක්ඛ ඥාන සමුදය ඥාන නිරෝධේ ඥාන මග්ගේ ඥාන මේ මොකද්ද පංචපාස්කන්ධය හට ගන්න නැති වෙන ආකාරය පටිච්චසමුප්පාද න්‍යාය මෙන්න හටගත්තා ඇස මොන ඇසද? දර්ශනීයට අවශ්‍ය ඇස. දර්ශනීයට අවශ්‍ය ඇස හටගත්ත ප්‍රඥා චක්කුසෙ දැන් මොකද වෙන්නේ? දුරු වෙනවා සක්කාදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස සංයෝජන තුන. අන්න දර්ශනයෙන් ආශ්‍රව ප්‍රහාණය වෙනවා. සක්කාදිට්ඨියයි විචිකිච්ඡාවයි සීලබ්බත පරාමාසයයි. පංච පාදානස්කන්ධයට මේ හටගත්ත ලෝකයේ වැරදි විදිහට තිබිච්ච දෘෂ්ටිය මේ හටගත් ආකාර නොදැකීම පංච පාදානස්කන්ධයක් බව මේ හේතුපත්යෙන් උපන්න දෙයක් බව මේක නොදැකීම මේක නොදැකීම නිසා මේ තුල මමත්වය දැන් අපට සද්දයක් ඇහෙනකොට ආ මේ අනුමදස් ස්වාමීන් වහන්සේ මට ඇහුනේ මෙන්න මේ බව අන්න එයා දකිනවා මෙතන මේ පංචීපාදනස්කන්ධයක් සකස් වුණා මෙතන මෙහෙම දෙයක් නෙමේ දිත්‍යයක් තියෙන්නේ දැකීමක් ඇසීමක් තියෙන්නේ මෙන්න මේ විදිහට හටගත්ත දෙයක් අන්න මම කියන ලැබිච්ච දේ දුරු වෙනවා මේ හේතුප්‍රත්‍ය හම්බ වීමත් එක්ක අනිත්‍ය බව දුක් බව අනාත්ම බව එතකොට මොකද වෙන්නේ අතීතේ හිටියද නැද්ද දැන් ඉන්නවද නැද්ද අනාගතේ ඉන්නවද නැද්ද ඒ කතාව නෑ කාලත්‍රි ඉක්ම වෙලා කාලත්‍රි වැරදි බව හම්බ වෙලා. අතීතය කියලා අපිට මේ ලෝකෙදි හම්බුනම අතීතය කියලා කියන්නේ ওই ප්‍රත්‍යමයි. අනාගත කියන ওই ප්‍රත්‍යමයි දැන් හම්බෙච්ච ප්‍රත්‍යමයි. විචිකිච්ඡාව හම්බෙන්නේ නෑ. සැකය දුරු වෙනවා. කුමක සැකයද? හේතුප්‍රත්‍ය ධර්මයේ මේ ලෝකේ පැවැත්ම පිළිබඳව ඒකත් එක්ක හම්බ වෙනවා බුදුරජාණන් වහන්සේ මේක ඉස්මතු කරා ඒ ධර්මයේ සංගයා මේ හැම දෙයක්ම අන්න යාට හම්බ වෙනවා මෙන්න මේ දර්ශනීය ආවට පස්සේ මේ සක්කාය දිට්ඨිය කරුණාම ඊළඟට තමන්ට රැකවරණයකට විවිධ ක්‍රම ඔස්සේ යොමු වෙන්නේ නැහැ. මොකද අවශ්‍යතාවය නැහැ. ඇයි අවශ්‍යතාවය නැත්තේ? මමත් ඊ වැරද්ද හම්බුණා. අන්න ආර්යකාන්ත සීලය. සීලබ්බත පරමා සංවජ්ජ දුරු වෙන ආර්යකාන්ත සීලය. සක්කාදිට කැඩෙනවත් මම රැක් ගන්න අඩපිලා අයින් වෙලා. ආර්යකාන්ත සීල සමාධි සංවර්ධනකෙයි. සමාධියට හේතුපත්යෙන් ඊළඟට විඤ්ඤු සබ්‍රහ්මචාරින් ප්‍රශංසා කරන දැඩිව ග්‍රහණය නොකරගත්ත පරමාසය නොකරගත්ත ඊළඟට දාසභාවයෙන් නිදහස් වෙච්ච තමන්ට ගැටිභාවයෙන් අයින් වෙච්ච මෙන්න මේ විදිහේ සීලයකට යමින ආරිකාන්ත සීලේ මෙන්න මේ විදිහට මේක බලෙන් හැබැයි ඇති වෙන එකක් නෙමෙයි අර මෙනෙහි කළ යුතු කාරණා මෙනෙහි කරනකොට දර්ශනීය ආශ්‍රව ප්‍රහාණීමත් එක්ක සිදුවෙන වැඩපිළිවෙලක්. ඉතින් ඒ නිසා මෙන්න මේ කාරණාව අපි හොඳට තේරුම් ගන්නට ඕනේ බුදුරන් වහන්සේ මේ විග්‍රහ කළා පෙන්නපු කාරණා. මේක තමයි දර්ශනීයෙන් ආශ්‍රව ප්‍රහාණිනවා කියලා කියන්නේ. ඉතින් අදට මෙතනින් මේ දේශනාව ඉවර කරනවා. අපි ඊළඟ සතියේ ඉතුරු ටික තවත් දර්ශනීය කරුණු ටික විග්‍රහ කළා. ඉතුරු ටික පැහැදිලි කරලා දෙමු. හොඳයි සීල් දනාටම තෙරුවන් සරණයි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි වෙනද වගේම මේ පින්වත්තුන් අද මේ අඟහරුවාදා දිනේ බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ උතුම් ධර්මය ඉගෙන ගන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අපට මේ ලැබිච්ච උතුම් අවස්ථාව තුළ ඒ දහමින් ප්‍රයෝජන ගන්න අපට හැකියාව ලැබෙනවා කියලා කියන්නේ මේ සසර ගමන අපේ කෙලවර කර ගැනීමේ අවස්ථාවක් උදා වෙන එක. අද ගොඩාක් අය ගත්තාම විමුක්තියක් හොයන්න යොමු වෙනවා මේ යම් කිසි හරි ජීවිතයේ තියෙන අසාරත්වයේ තේරුම් අරගෙන. නමුත් නිවැරදි පිළිවෙතක් නිවැරදි මාර්ගයක් බුදුරයන් වහන්සේ පෙන්වා දුන්න විදිහට අනුගමනය කිරීමද ගොඩාක් අඩු වෙලා තියෙනවා. මීට 2000 මීට වසර 2562කට කලින් පිරිනොම් පවදාළ බුදුරයන් වහන්සේ වදාළේ ධර්මය මේ වෙනකොට ක්‍රමානුකූලව විවිධ මතිමතාන්තර එකතු වෙමින් විවිධ ක්‍රමෝපායන් එකතු වෙමින් සද්ධර්ම ප්‍රතිරූපකයන් බවට පත් වී තියෙනවා. සද්ධර්ම ප්‍රතිරූපකයන් වලට යොමු වෙච්ච තැනදී සද්ධර්ම ප්‍රතිරූපකවල ඉස්මතු කරන காரணා තේරුම් ගන්න වටහා ගන්න පුරුදු කරන්න පහසු දේවල් තමයි මතුවෙන්නේ. අන්න ඒක නිසා තමයි සැබෑ ධර්මයේ කෙනෙක් තුලට යොමු නොවෙන්න හේතු වන්නේ. තමන්ගේ ජීවිතයේ ප්‍රශ්නය රාග දේශ බව තමන්ට ප්‍රත්‍යක්ෂ වුණාම යම් පිළිවෙතක් අනුගමනය කරනකොට ආධ්‍යාත්මයේ යම් සැනසීමක් ලබනකොට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම කාරණාත් ඒකට ගලපලා යම් කිසි කරුණු ටිකක් තේරුම් ගන්නකොට තමන් ඇති කරගත්ත වටහා ගැනීම නිවැරදි බව හිතෙනවා. නමුත් ඒ සියලුම ප්‍රතිපදා ඒ සියලු කරුණු අනුගමනය කරන තැනදී ලැබෙන සැනසීම පුජ්‍යලයක් අනුබද්ධිත වෙලා తాවකාලික ලැබෙන දෙයක් විතරයි. සමහර ලාවට කෙනෙකුට ඒක අවුරුදු දෙක තුනක් තියෙන්නත් පුළුවන්. නැත්නම් සමහර අයට මේ ජීවිතයේ තිබිලා මරණින් මත්තේ බ්‍රහ්ම ලෝකවල ගිහිල්ලා ඉපදිලා ඒ කල්ප ගාන ගිවිලා ඉවරනකන් තියෙන්නත් පුළුවන්. නමුත් පින්වතුනි අපි බලන්නට ඕනේ ඉස්සරලාම යම් ප්‍රතිපදාවක් අනුගමනය කරන තැනදී යම් දෙයක් අහන තැනදී අපි මේ අහන ධර්මය බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කරපු දෙයක්ද අපි මේ අනුගමනය කරන ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ විසින්ම පෙන්වා දුන්න දෙයක්ද කියන එක ගැන අපි හොඳට දැනගන්නට වෙනවා. මොකද මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න මාර්ගයට අමතරව විමුක්ති හොයන ප්‍රතිපදා අතීත කාලේ ඉඳලම පැවතගෙන ආවා. ඒ පැවතගෙන ප්‍රතිපදා තුළදී යම් කිසි දෙයක් තේරුම් ගත්ත ලෝකයේ තුළදී යම් සැනසීමක් ලැබුවා. නමුත් පින්වත්නි මේ ප්‍රඥා ගෝචර ධර්මය එක්ක කෙනෙකුට සැබෑ විමුක්තිය කරා යන්න බැරි වුණා. ආලාරකාරා මුද්දකරා පුත්ත කියලා කියන්නේ අතීතයේ වැඩ අතීතයේ වැඩ සිටිය මේ විමුක්තියක් හොයපු ඉහළම ශාස්ත්‍රවරු. ඒ ශාස්ත්‍රවරු ලබාගත්තේ ආකින්චඤ්ඤායතන, නේව සංඥා, නාසඤ්ඤායතන ආදී සමාපatti මේ ලෝකයේ කිසිවක් නැති බව ගැනීමත් ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ කියලා ගැනීමත් කියන කාරණා එක තමන්ට මේ ලෝකයේ නොවැළී නොගැටි යම් උපේක්ෂාවකින් වාසය කරන්න පුළුවන්. ඉතින් ඒකට විවිධාකාර අපට දැන් අපේ ගෝචර කාරණා වල සත්‍යක් හොයාගෙන ගිහිල්ලා තමයි එතෙන්ට යොමු වෙන්නේ. නැතු එකපාරට මේ සමාපත්තිය වලට යන්න බෑ. ඉතින් මෙන්න මේ ආකාරයට යම්කිසි කෙනෙකුගේ ප්‍රතිපදාවක් වැඩෙනකොට මේකට බුදුරජාණන් වහන්සේ වදාළ වචන ටිකකුත් ලං කරගත්තට පස්සේ අපි හිතනවා විමුක්තියක් ඇති වුණා කියලා. ඉතින් මෙන්න මේ ආකාරයට රැවටෙන්නේ නැතුව මුලා වෙන්නේ නැතුව ලැබිච්ච උතුම් අවස්ථාව තුලදී සැබෑවටම පිළිසරණ සොයා යා යුතු බුදුරජාණන් වහන්සේ ළඟට යොමු වෙන්න ඒ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් ධර්මයේ අපි දැනගෙන තියෙන්නට ඕන. ඒ ධර්මය අපි දැනගෙන හිටියේ නැති නිසා තමයි විදාකාර ක්‍රමෝපායන් සහ විවිධ අර්ථ විවරණ වලට යොමු වෙන්නේ. බුදුරයන් වහන්සේ වදාළ ධර්මය ඒ කාලේ විමුක්තියක් හොයපු අයට එයාලගේ ප්‍රඥාවේ ඉන්ද්‍රිය ධර්මයන් වල මට්ටමට පෙන්වා දුන්නේ ඒවා. හැබැයි ඒකක්වත් පරස්පර විරෝධී නෑ. ඒ හැම එකක්ම මුල මැද අග පිරිසිදු ධර්මයක්. එතකොට මෙන්න මේ මුල්මැද අග පිරිසිදු ධර්මය ඒ විදිහට අපට ඉගෙන ගන්න පුළුවන්කමක් ලැබුණොත් විද්‍යාවෙන් යුක්තව මේ ලෝකයේ අවිද්‍යාවෙන් යුක්ත පුජ්‍යලයට ඊතර වීම පිණිස පෙන්වා දුන්නේ සත්‍ය ධර්මය අපි හරියට ඉගෙන ගත්තාම අපට මේ අවිද්‍යාව දුරු කරන්න පුළුවන්කමක් ලැබෙනවා. එහෙම නැති වුණොත් අපි හැම වෙලෙම අපට තේරෙන අපට වැටහෙන අපේ රාමුවට ගැළපෙන දෙයක් තමයි අපි යොමු වෙන්නේ ඒ දෙයකට. නුවණ තියෙන කෙනා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ සත්‍ය කුමක්ද කියලා ඒ සත්‍යයට යොමු වෙලා ඒ සත්‍ය හොයන්න පටන් ගන්නෙ. ඒ සත්‍ය හොයන තැනදී තමයි ඒ සත්‍යයට අනුව ජීවිතය ගත කරන්න යොමු වෙන්නේ. ඒ සත්‍යයත් එක්ක තමයි ප්‍රායෝගික හුරු කිරීමකට යොමු වන්නේ. අන්න ඒ නිසා තමයි සද්ධා සාදු පතිට්ඨිතං ශ්‍රද්ධාවේ පිහිටන්න කියලා බුදුරන් වහන්සේ පැහැදිලි කරන්නේ. වෙන දෙයකට නෙමෙයි අපට සත්‍ය හොයා ගැනීම සඳහා අපි දැනගත්තොත් බුදුරන් වහන්සේ කියපු කාරණාවමයි සත්‍ය කියලා. අන්න එතකොට බුදුරන් වහන්සේ කියපු දෙයමයි අපි හොයන්නේ. අර කීටාගිරි සූත්‍රයේ පැහැදිලි කරන්නේ බුදුරයන් වහන්සේ ශාස්ත්‍රු මම ශ්‍රාවක බුදුරන් වහන්සේ දන්නේ මම දන්නේ නැහැ කියන මානසිකත්වයේ තමයි මේ මාර්ගයට යොමු වෙන්න තියෙන මූලික කාරණාව. මාර්ගයේ තුලදිත් ලැබෙන මූලික කාරණාව. නැත්තම් අපට මම දන්නවා මට තේරෙනවා කියන තැන අපි තුල බුදුරන් වහන්සේ කියපු කාරණාව සත්‍ය කරා යන්නට යොමු වෙන්නේ නැහැ. මෙන්න මේ කාරණා නිසා තමයි මම අදහස් කළේ මේ බුද්ධ වචනේ විදිහට අපි ඉගෙන ගන්න අවශ්‍යතාවය නිසා පැහැදිලි කළ දෙන්න. මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර තමයි අපි සාකච්ඡා කරමින් යෙදුනේ. සබ්බාසව සූත්‍ර දේශනාවේ කරුණු කිහිපයක් මේ සතියේ පැහැදිලි කරලා දෙන්න යෙදුණා. සබ්බාසව සූත්‍රයේදී පැහැදිලි කරන්නට යෙදුනේ මේ සියලු ආශ්‍රවයන් ප්‍රහාණය කිරීම සඳහා යොමු වෙන ප්‍රතිපදාව. ඒකදී මුලින්ම ඉස්මතු කළා පෙන්වන්නේ මේ ආශ්‍රව ප්‍රහාණය වෙන්නේ දන්න දකින කෙනාට කියලා. නොදැනමින් නොදකිමින් අඥානීය විදිහට යන වැඩපිළිවෙලකින් නෙමෙයි ආශ්‍රව ප්‍රහාණය වෙන්නේ. දනිමින් දකිමින් යන වැඩපිළිවෙලකටයි මේ සියලු ආශ්‍රවයන් ප්‍රහාණය වීම බුදුරයන් වහන්සේ පෙන්වා වදාළේ. මෙතනදී පින්වත්තුනි උපනිෂ සූත්‍ර ආදී දේශනා තුළ පැහැදිලි වෙනවා මේ දන්න දකින පිළිබඳ විග්‍රහයත් පංච උපාදානස්කන්ධ ආදී වශයෙන්. ඒ කියන්නේ අපේ ජීවිතයේ පිළිබඳ මේ සත්‍ය ක්‍රියාවලිය. අපේ ජීවිතයේ සත්‍ය ක්‍රියාවලිය අපි වටහාගෙන දැනගෙන ඒක දකින මගට යොමු වීමත් එක්ක තමයි මේ ආශ්‍රවයන් ප්‍රහාණය වෙන්නේ. අන්න ඒ නිසා තමයි යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය දන්න දකින්න කෙනාට දනිමින් දකිමින් වාසය කරනකොට මේ ආශ්‍රවය වෙන බව පැහැදිලි කරන්නේ. මේ දෙකම දැනගන්නට ඕනේ. යෝනිසෝ මනසිකාරයෙන් යුක්ත කෙනා අයෝනිසෝ මනසිකාරයක් දන්නවා. මේ අයෝනිසෝ මනසිකාරයෙන් යුක්ත කෙනා දෙකම දන්නේ නැහැ මේක යෝනිසෝද මේක අයෝනිසෝද කියලා. යෝනිසෝ මනසිකාරය කරන කෙනා දන්නවා මනසිකාර කළ යුත්තත් මනසිකාර නොකළ යුත්තත් අයෝනිසෝ මනසිකාරය කරන කෙනා මනසිකාර කළ යුත්තත් මනසිකාර නොකළ යුත්තත් දන්නේ නැහැ. මේක තමයි මේ ධර්ම මාර්ගයේ මූලිකම තැන. මූලාරම්භය මානසිකාර කළ යුතු දේ මානසිකාර කරන තැනදී තමයි ආශ්‍රව ධර්මයන් ප්‍රහාණය වෙන්නේ. උපන් ආශ්‍රව ප්‍රහාණය වෙන්නේ නූපන් ආශ්‍රව නූපදින්නේ මානසිකාර කලියුත්ත මානසිකාර කරනකොට මානසිකාර නොකලියුත්ත මානසිකාර කරන තැනදී උපන් ආශ්‍රවයන් වැඩිනවා නූපන් ආශ්‍රවයන් උපදිනවා එහෙනම් ඔය බලන්නට ඕනේ මේ අවිජ්ජාශ්‍රව, කාමාශ්‍රව, භවශ්‍රව කියන මේ ආශ්‍රව ක්‍රියාකාරීත්වයන් අපි මෙනෙහි කරන වැඩපිළිවෙලට අපි යොමු වෙන වැඩපිළිවෙලට අපි ඒ කරපු දේත් එක්ක වැඩෙනවද නැත්නම් ප්‍රහාණය වෙනවද කියලා අවිජ්ජාශ්‍රව කියනකොට දුක්ඛේ අඥාන, සමුදය අඥාන, නිරෝධේ මග්ගේ අඥාන. එහෙනම් අපි මෙනෙහි කරන අපි යොමු වෙන වැඩපිළිවෙලදී අපට දුක්ඛ ඥාන, සමුදය ඥාන, නිරෝධේ ඥාන, මග්ගේ ඥාන අපට යොමු වෙනවද කියලා බලන්නට ඕන. ඒක තමයි ප්‍රධානම කාරණාව. ඒකත් එක්ක තමයි මූලිකම ආශ්‍රව ප්‍රහාණය වීමේදී පින්වත්තුනි දර්ශනා පහතබ්බා කියන තැනදී දිත්‍යාශ්‍රව කියලා අපි සාමාන්‍යයෙන් කතාවේදී යෙදෙනවා මේ අවිජ්ජාවත් එක්ක බැඳිලා තියෙන මෙන්න මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන දුරු වෙන්නේ මේ දුක කියලා මානසිකාර කරනකොට දුකේ හට ගැනීම දුකේ නැතිවීම දුකේ නැති වෙන මාර්ගය මෙන්න මේක යෝනිසෝ මානසිකාරය කරන තැනදී ඒක මානසිකාරය කරන තැනදීම එහෙනම් අවිද්‍යාව කියන ආශ්‍රවයට අවිද්‍යාව කියන්නේ මොකද්ද කියන කාරණාව තේරුම් ගැනීමකට යොමු වෙනවා. ඒක බුදුරන් වහන්සේ පැහැදිලි කරන්නේ දර්ශනයෙන් ප්‍රහාණය වෙන ආශ්‍රවයක් හැටියට. දැකීමකින් මානසිකාරයෙන් උතරන්නේ දැකීමකින්. හැබැයි කලියුත්තේ මානසිකාරය. මොකද එයා දැන් මානසිකාරයේ කලියුත්තත් මානසිකාරය නොකලියුත්තත් දන්න නිසා නොකලියුත්ත කරන්නේ නැහැ කලියුත්ත කරනවා. දැන් අපි දන්නවා කර්ම විපාක විශේෂම අචින්තියයි කියලා බුදුරණවහන්සේ පෙන්වනවා. ඒක මෙනෙහි කරන්න ගියොත් එහෙම යාට පිස්සු හැදෙනවා කියනවා. ඒකට උත්තරයක් හම්බෙන්නේ නැහැ. අව්‍යාකෘත ප්‍රශ්න වලට උත්තර හොයන්න ගියොත් එහෙම ඒකට උත්තරයක් හම්බෙන්නේ නැහැ. මොකද අව්‍යාකෘත කියන්නේ උත්තර නැති දේවල්. ඉතින් මෙන්න මේ විදිහට මෙනෙහි නොකළ යුතු දේවල් මෙනෙහි කරන්න පටන් ගත්තාම ආශ්‍රව වැඩෙනවා විවිධ දෘෂ්ටි වලට යොමු වෙනවා. හැබැයි මෙනෙහි කළ යුත්තේ මෙනෙහි කරනකොට මේ දුක මොකද්ද කියලා පිළිසිඳ හොයන්න යනකොට සමුදය නිරෝධයේ මග්ග පිළිසිඳ හොයන්න යනකොට ගොඩනැගෙන ප්‍රඥාවේදී දර්ශනීය සුවිසුද්ධ වීමත් එක්ක දුක්ඛේ ඥානං සමුදය නිරෝධයේ මග්ගේ ඥානං වශයෙන් මේ සත්‍ය වශයෙන් දකින තැනදී සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ප්‍රහාණය වෙලා යනවා. එහෙනම් මෙන්න මේ විදිහේ වැඩපිළිවෙලක් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන එකයි මේක දැනමින් දකිමින් යන වැඩපිළිවෙලක් වෙන්නේ. ඒ කියපු ධර්මයේ ඒ විදිහටම ඉගෙන ගන්නට ඕනේ. ඒ ධර්මයේ ඒ විදිහට ඉගෙන ගත්තේ නැතිනම් කවදාකවත්ම මේ වැඩපිළිවෙලක් කෙනෙකුට ලැබෙන්නේ නැහැ පින්වතුනි. අපේ ජීවිතය කියලා කියන්නේ අපට මේ අවස්ථාවේ අපට ප්‍රත්‍යක්ෂ වෙන ලෝකය. අපේ ප්‍රත්‍යක්ෂ වන ලෝකයේදී අපි බලන්නට යන්නට ඕන මේ දුක මොකද්ද සමුදය නිරෝධය මග්ග මොකද්ද කියලා අපි ඒකත් එක්ක මෙනෙහි කරන්නට ඕන වෙන පරිකල්පනාවලට යන්න නැතුව හැම තැනම බුදුරජාන් වහන්සේ පැහැදිලි කරන්නට යෙදුනේ අපට ප්‍රත්‍යක්ෂ ලැබිච්ච දෙයක් ඔස්සේ මේක ඇති වුණේ කොහොමද කියලා හොයන්න වැඩ පිළිවෙලා ඒ වැඩපිළිවෙලට අනුවයි මානසිකාරය කරන්නට ඕනේ. මානසිකාරය මොකද්ද කරන්නේ එහෙනම් අපේ දැන් අපි ටිකක් හිතලා බලමු. දැන් අපේ වර්තමානයේ ඇස කන නාසය දිවකය මන කියන හය එක්ක අපි ජීවත් වෙනකොට වර්තමානයේ අපි ජීවත් වෙන ආයතනේ මොකද්ද කියලා මානසිකාරය කරන තැනදී ඉස්සල්ලා මානසිකාරයේ දුක්ඛ වශයෙන් දුක්ඛ වශයෙන් මානසිකාර්ය කරනකොට ඒ ලැබිච්ච දුක්ඛ ගෝචර දුක්ඛ තමන්ගේ ප්‍රත්‍යක්ෂ දුක එක්ක මෙනෙහි කරන්නට ඕනේ කොහොමද මෙනෙහි කරන්නේ පරිඤ්ඤයයන් පිරිසිදු හොයන්න පිරිසිදු සෙවීම පිණිසයි මෙනෙහි කර යුත්තේ පිරිසිදු සෙවීම පිණිස මෙනෙහි කරන තැනදී හම්බ වෙන දේ තමයි හටගන්න හේතුව අන්න එතකොට එහෙනම් ඒ හේතුවට අනුවයි මෙනෙහි කරන්න තියෙන්නේ සමුදය හම්බ වෙනවා මේ විදිහට බුදුරයන් වහන්සේ පෙන්වා දුන්න ආකාරයට ඒ සමුදයත් මෙනෙහි කරන තැනදී සමුදය නැත්තම් දුක හටගන්න ආකාරය හරියටම හම්බෙන තැනදී දුක්ඛ නිරෝධය කියන කාරණාව අන්න එයාගේ ජීවිතයේ සාක්ෂාත් වීමකට නැත්තම් මූලිකව කළ යුතු දෙයක් සාක්ෂාත් කළ යුතු දෙයක් කියන බව Tamanට වැටහෙනවා ඒ දර්ශනීය සත්‍ය ඥාන වශයෙන් සුවිසුද්ධත්වයටපත් වෙනවා මෙන්න මේ කරගෙන ආපු විදිහට සම්මාදිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාමති සමාධි කියන වැඩපිළිවෙල තමයි වැඩුණේ කියලා අන්‍යයාට ඒක සත්‍ය ඥානය ඇති වෙනවා මහා චත්තාරීසක සූත්‍රයේ ලෝකෝත්තර මාර්ගය පිළිබඳ විග්‍රහයේක පැහැදිලි කරලා පෙන්නනවා මෙන්න මේ විදිහේ මානසිකාරයත් එක්ක යනකොට එයා මනෙහි නොකලියුත් නෙමෙයි දැන් මෙනෙහි කරන්නේ අද අපිට ගොඩක් වෙලාවට තියෙන කාරණාව මේ මෙනෙහි කලයුත්ත කරන්නේ නැතුව වෙන වෙන දේවල් මෙනෙහි කරන්න යන තැනදී තමයි මේ මාර්ගය හම්බෙන්නේ නැත්තේ. මෙන්න මේ විදිහට පින්වත්තුනි මෙනෙහි කරනකොට අන්න අවිජ්ජාශ්‍රවය කියන කාරණාව දුර්විම පිණසයි යොමු වෙන්නේ. සත්‍ය දැකීමට යොමු වෙන තැනදී සත්‍ය නොදැකීම නම් වූ අවිද්‍යාශ්‍රවය දුර වෙන්න ප්‍රතිපදාවක් ඇති වෙනවා. සත්‍ය දකින තැනදී පින්වත්තුනි අසත්‍ය පදනමින් ලෝකේ ගොඩනැගෙන ආකාරයේ දකිනකොට බොරුවක් එක්ක ජීවිතේ පවත්වන්න කැමති වෙන්නේ නැහැ බවාශ්‍රව කියන කාරණාව දුරු වෙන ප්‍රතිපදාවකට යොමු වෙනවා. අපි හැම වෙලෙම අපේ ජීවිතයේ තියෙන කුමක හෝ පැවැත්මක් එකමයි. මෙන්න මේ පැවැත්ම සත්‍ය දකින තැනදී මේ බවාසතම් පවතින්නේ සිදුවෙන ස්වභාවය පවතින යොමු වෙන ස්වභාවය අඩු වෙලා යනවා. යමක පවතින ස්වභාවය අඩු වෙනවා නම් ඒක කාමයන්ද මොකද්ද කියලා අදාළ නැහැ එහෙනම් මූලිකවම ප්‍රහාණය වෙන කාරණාවක් වෙනවා මේ ආශ්‍රව සම්පූර්ණයෙන් ප්‍රහාණය වට කාමය කියන කාරණාව මේ දකිමින් යන තැනදී මෙන්න මේ විදිහට ආශ්‍රව ක්‍රමානුකූලව දුර වෙන වැඩපිළිවෙලේ මූලික දේ තමයි දර්ශනයෙන් ප්‍රහාණය වීම මේ හැම දෙයකටම ප්‍රධාන වන්නේ මෙනෙහි කළ යුතු සහ මෙනෙහි නොකළ යුතු කාරණා කියන දෙක දැන ගැනීමත් මෙනෙහි නොකළ යුත්තේ මෙනෙහි නොකිරීමත් මෙනෙහි කළ යුත්තේ මෙනෙහි කිරීමත් මෙන්න මේක දනිමින් දකිමින් යන වැඩපිළිවෙලත් එක්කයි ඒ ආශ්‍රව ප්‍රහාණය වෙන්නේ. එහෙම නැතුව පින්වත්නි මේ ආශ්‍රව ප්‍රහාණය වෙන්නේ නැහැ. ඒක බුදුරයන් වහන්සේ මේ විදිහටම පැහැදිලි කරලා පෙන්වා දීලා තියෙනවා. අපි හිතන වැඩපිළිවෙලකට අපට තේරෙන දෙයකට අපි ගියා කියලා අපි තුල මේ ගොඩනැගිච්ච ආශ්‍රව ධර්මයන් අපි තුලින් ප්‍රහාණය වෙන්නේ නැහැ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ මූලිකව පෙන්වා දුන්න දර්ශනයෙන් සුවිසුද්ධ වෙන දුක්ඛේ ඥානය, සමුදය ඥානය, නිරෝධේ ඥානය, මග්ගේ ඥානය කියන මෙන්න මේ ඥානීය දර්ශනයකට යොමු වෙන්න දුක්ඛ වශයෙන්, සමුදය වශයෙන්, නිරෝධ වශයෙන්, මග්ග වශයෙන් මෙනෙහි කරන්නට ඕනේ. නොමෙනෙහි මෙනෙහි නොකළ යුතු කාරණාව අතහැරලා අන්න එතනදී සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ප්‍රහාණය වෙනවා. සක්කාය දිට්ඨිය කියලා විග්‍රහ කරනකොට අපි කොතනින් ගියත් මමත්වයකට යොමු වෙනවා. ගද්දුල බද්ද සූත්‍රයේ පැහැදිලි කරනවා බල්ලෙක් දන්වැලකින් කනුවක ගැට ගැහුවට පස්සේ බල්ලා කනුව වටාමයි කැරක වෙන්නේ වෙන කොහෙවත් යන්න විදිහක් නෑ යන්නේ ඒ වගේ සක්කාය දිටියට බැඳිච්ච කෙනාට පංච උපාදානස්කන්ධය එක්කම යොමු වීමක් තියෙන්නේ ඒක මම කියලා ගැනීමක්මයි තියෙන්නේ මේ සත්‍ය දකින වැඩපිළිවෙලට යොමු වෙච්ච තැනදී යාට පංච උපාදානස්කන්ධය කියන එක හරියටම නිවැරදිවම හම්බ වෙනවා හැබැයි ඒක හම්බ වෙන්නේ මේ දර්ශනයට යොමු වීමත් එක්ක මානසිකාරය කිරීම තුළින්. අන්න ඒක තමයි යෝනිසෝ මානසිකාරයේ සම්මාදිට්ඨියට මග බව බුදුරණවහන්සේ පැහැදිලි කරේ. රූපේ පෙනගුලියක් වේදනාව දියබුලක් සංඥාව මිරිගුවක් සංඛාරයේ කිසල ගසක අරටුවක් හොයන්නා වගේ විඥානයේ මායාවක් වගේ කියලා බුදුරණවහන්සේ පෙන්වා දුන්නා. එතකොට අපේ ඇස කන නාසය දිවකය මන කියන ලෝකේ අපි ගෝචර වෙන තැනදී අපට ලෝකයේ යමක් ඉස්මතු වෙන්නේ පැවැත්මක් ලැබෙන්නේ හේතුඵල ධර්මක ක්‍රියාකාරීත්වයෙන් ඒ සකස් වෙච්ච දුක සංඛාර දුක්ඛ පංචපාදානස්කන්ධ දුක නාම රූප ක්‍රියාකාරීත්වය කියන එක කොයි වගේද දීබුබුලක් ඒ වගේම පෙනගුලියක් මිරිගුවක් කෙසෙල් ගසේ අරටුවක් හොයනවා වගේ මායාවක් කියලා මෙන්න මේ කරුණ දකිනකොට මේ සත්‍ය දකින්න දකින්න භවාශ්‍රව කියන එකට ඉඩ නැහැ. භවාශ්‍රවයකට ඉඩ තියෙන්නේ ඒ විදිහ නොදකින නිසා. එහෙම නොදකිනකොට යාට හම්බ වෙන්නේ මොකද්ද? මම ඉඳලා මට දකින දේ තියනවා දකින දේ මෙන්න මේකයි කියලා ඇහෙන දේ මෙන්න මේකයි කියලා මේ මට ලැබිච්ච දේ ඔස්සේ ඒකව විවිධාකාර දේවල් කල්පනා කරන නමුත් මේ ලැබුණේ මොන පදනමින්ද කියලා යට හම්බුනේ නැහැ. පංචීපාදානස්කන්ධය දැක්කේ නැහැ. පංචීපාස්කන්ධය කියලා දකින්න පුළුවන් කෙනෙකුට සමහර විට මේ ලෝකේ Tamanට ගෝචර වෙන විදිහ යමක් හම්බ පුළුවන්. හැබැයි එතන සකස් වෙච්ච දෙයක් නෙවෙයි හම්බුනේ ඇති දෙයකට පංච උපාදානස්කන්ධයක් බව නිර්වචනය කර ගැනීම විතරයි. ඇති දෙයකට මට ලැබිච්ච දේ නමුත් මට ලැබිච්ච දේ පංච උපාදානස්කන්ධය නෙමේ පංච උපාදානස්කන්ධය බව නොදකීමෙන් මම කියලා මුලාවකට යමු උනේ. පංච උපාදානස්කන්ධය බව දකිනකොට මම නිර්වචනය කරන පංච උපාදානස්කන්ධයක් නෙවෙයි ලැබෙන්නට ඕනැත්තේ පංච උපාදානස්කන්ධය කියන්නේ අර උදාහරණ පහෙන් පෙන්නපු කාරණාව ඒ බව නොදකීමෙන් මමත්වයෙන් මම මේක අල්ලගත්තා කියලා. මමත්වයෙන් අල්ලගත්ත දෙයක් බව. මෙහෙම දකිනකොට මෙතනක් සහ එතනක් සහ අතරක් පැන වෙන්නේ නැහැ. මෙන්න මේකට කියනවා පටිච්ච සමුප්පාද ධර්මයේ ප්‍රත්‍යෙන් උපම් බව කියන එක. බුදුරජාන් වහන්සේ ප්‍රත්‍යෙන් උපම් බව වර්තමානයේ කියලා කතා කරන හැම තැනකදීම පැහැදිලි කරනවා පච්චුප්පන්න බව ප්‍රත්‍යෙන් උපම් බව අපිට මේ දැන් මේ මොහොත වර්තමානයේ කියලා අපි හොයාගෙන යන්න ගියොත් එහෙම බුදුරජාන් වහන්සේ පෙන්නපු ධර්මයත් එක්ක හම්බ වෙන තේ තමයි ප්‍රත්‍යෙන් උපම් බව අපි මුලින්ම අපට මම ඉන්න නිසා මට මේ මොහොත තියෙනවා. මේ දැන් මේ වර්තමානයේ කියලා අපි ගත්ත දේ තියෙනවා මම ඉන්න නිසා. හැබැයි එහෙම තියාගෙන අපි කල්පනාවක් කරාට වැඩක් නැහැ අතීතයක් නැහැ අනාගතයක් නැහැ කියලා එක සම්පූර්ණ වැරදි. මොකද මෙතනක් මට පැන වුණා නම් පැන වුණේ අතීතයක් තිබිච්ච නිසා අනාගතයක් තියෙන නිසා. මෙතනක් පැනවෙච්ච දේ මෙතන පැනවුනේ කොහොමද කියලා මේ මොකක්ද මේ ගෝචරවන්නේ කොහොමද මේක සිදුවන්නේ කියලා බුදුරජාන් වහන්සේ පෙන්නපු ආකාරයට තමන්ගේ ජීවිතේ මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරගෙන යන තැනදී උපදින්නේ මෙතනක් හෝ මොහොතක් හෝ තැනක් දෙයක් නෙවෙයි. ඒකයි මෙතනත් නෑ අතනත් නෑ අතරත් නෑ මේ කිසි පැවැත්මක් එන්නේ නෑ හම්බෙන්නේ පත්‍යෙන් උපම් බව. පටිච්ච සමුප්පාද ධර්මයේ දකිනකොට බුදුරජාන් වහන්සේ පෙන්වා දෙන්නේ ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති ඉමස්මින් අසති ඉදං නොහෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති කියන ආරණ්‍යය පෙන්වලා දෙන්නේ ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති කියලා බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ දෙකම මේ ඇති කල්ලි මේ වෙයි කියලා අපට පින්වතුනි කරුණ දෙකක් විග්‍රහ කරනකොට දෙකක් අනිවාර්යෙන් පැනවෙන්නේ එය සහ මෙය වශයෙන්. මෙතනට ආවහම අනික එතන. එතනට ගිහාම ඒක මෙතන අනික එතන. මෙන්න මෙහෙමයි අපට දෙකක් පැනවෙන්නේ. අපට එහෙනම් 11ක් පැනෙන කොහොම විග්‍රහයක් කරන්න වෙනවද? නමුත් බුදුරජාන් වහන්සේ පෙන්නපු ධර්මයේ තියෙන්නේ සත්‍ය දකින්න තැනදී එතන මෙතන නෙමෙයි එය මෙය නෙමෙයි දෙකම මේ ඇති කල්ලි මේ වෙයි කියන න්‍යායය එතකොට එහෙනම් කාලත්‍රය පැනවීම ඉක්මවිලා අපි හැම වෙලෙම අපට කාලත්‍රයක් මොහොතක් ඇති බව ගත්තර පස්සේ අපට මේ එය මෙය කියන දෙක එන්නේ ලැබිච්ච කාලත්‍රයත් එක්ක මොහොතත් එක්ක කල්පනා කරගෙන යනකොට නුවණින් ඉමසගෙන යනකොට සත්‍ය දර්ශනයට යොමු වෙනකොට අන්න හට ගන්නවා මෙය නම් වූ හේතුව නිසා මෙය නම් වූ ඵලයේ බව මිසක් ඒ නම් වූ හේතුව නිසා මෙය නම් ඵලය නෙවෙයි. මෙතනිනුයි සක්කාදිට්ඨිය කැඩෙන්නේ මෙතනිනුයි ප්‍රත්‍යෙන් ප්‍රබව හම්බෙන්නේ එතනිනුයි කාලත්‍රය ඉක්මවන්නේ. ඒක මෙතනදී ලස්සනට පැහැදිලි කරලා පෙන්ලා දුන්නා. අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රය ඔස්සේ ලෝකයා දකින දෘෂ්ටියත් දර්ශනීයට යොමු වෙච්ච කෙනාගේ නුවණ එක ඉක්මවන බවක් කියන එක. මෙන්න මේ විදිහේ දර්ශනයකට යොමු වෙනකොට පින්වතුනි අමුතුවෙන් බලහත්කාරයෙන් මට මැදිහත් වෙලා මේක වැරදි නැත්තම් මෙතන මම ඉන්න ඕනේ අපි ගත්ත සංකල්පේ වැරදි කියලා හිතන්න දෙයක් නැහැ. ඒක සාක්ෂාත් වන වැඩපිළිවෙලක් ඒකයි දුක්ඛ නිරෝධයේ සාක්ෂාත් වීමක් කියලා කියන්නේ. මෙන්න මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ දර්ශනයෙන් සවිසුද්ධ වෙන වැඩපිළිවෙල පෙන්වා දෙනවා. දර්ශනය නිසා ආශ්‍රය ප්‍රහාණය වන වැඩපිළිවෙල පෙන්වා දෙනවා. එතකොට මේ දර්ශනයෙන් ආශ්‍රය ප්‍රහාණය වෙන වැඩපිළිවෙල මූලිකව අපි යොමු කරගත්තේ නැතිනම් එතනින් ඉහා පුරුදු කරන ප්‍රතිපදාවදී ආශ්‍රය ප්‍රහාණය වෙන්නේ නැහැ. නමුත් කෙලෙස් සංසිඳෙන්න පුළුවන් తాවකාලිකව. අද අපි ගොඩක් කාලවට හිතන එකක් තමයි අපි මොනවා වැඩ පිළිලක් කරන තැනදී අපේ කෙලෙස්ය తాවකාලිකව දුරු වුණාම ආශ්‍රව වෙන ගතිය අඩු වුණා කියලා ආශ්‍රව කියලා කියන්නේ අපේ ජීවිතය තුළ සත්‍යම දැකීම පදනම පැවැත්ම අපට කාමයන් ඉන්නේ නැතිකමත් එක්ක අපි මනිනව ආශ්‍රව වෙන්නේ නැහැ කියලා. අපට කාමයේ ගෝචර නොවන නිසා අපි හිතනවා අපි ලෝකෙට ඇලෙන්නේ නැහැ කියලා. ඒකේ එක සාධාරණත්වයක් තියෙනවා ලෝකෙට ඇලෙන්නේ නැහැ කොහොමද කාමයන් එක්ක. නමුත් පැවැත්මත් එක්ක භව තණ්හාව, විභව තණ්හාව මෙන්න මේ ඇලීම තියෙනවා. ඒකයි කාමාශ්‍රව කියන කාරණාව අපි හරියට තේරුම් නොගැනීම. කාමාශ්‍රවය කියන්නේ කාමයන් හටගන්න අවශ්‍ය ස්වභාවය. කාමයකට පදනම තියෙන්නේ අවිජ්ජාශ්‍රව භවශ්‍රවයක. එහෙමනම් සත්‍යම දැකීම යමකට තියෙන පැවැත්මේ තියෙන තණ්හාව මෙන්න මේ ක්‍රියාකාරීත්වය අපේ ජීවිත නිරන්තරයෙන් යොමු වෙලා තියෙන එකයි අවිද්‍යාව පත්‍ය කරගෙන පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය ඇති වෙන්නේ. ඒ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය නොදකීම නිසාම තමයි අපට නিত্য සැප ආත්ම කියන පදනමත් එක්ක මට ඇහැක් තියෙනවා දකින්න රූපයක් තියෙනවා මේ රූපේ මොකද්ද කියලා නිර්වචනය කරගන්නකොට රූපය හොඳ දෙයක් නම් රාගයත් තමන්ගේ කෝණයට ගෝචරෙච්ච රූපේ නරක දෙයක් නම් द्वේෂයක් කියන කාරණාව ඇති වෙනවා. අපිට කල්පනා කරන්න පුළුවන් අපිට මේ දැකපු රූපේ තමන්ගේ රාමුවෙන් දාගත් ඉතින් මේකල රාග දේශ ඇති කරගන්න ඕනේ නෑනි කියලා අපිට ඒක අතහරින්න පුළුවන්. නමුත් පින්වතුනි රාගයේ දේශය ඊට අදාළව මෙනෙහි කිරු නැති නිසා නැති වුණාට ලෝකේ පැනවීමට ඇහැට පෙනෙන්න යමක් තිබිලා කනට ඇහෙන්න යමක් තිබිලා භවතණ්ණාවක් නැත්නම් ඒ වගේම භවය කියන කාරණාව පවතිනා වගේම මේ ලැබිච්ච දේ අතහරින්න වෙනස් දෙයක අල්ලගන්න විභවයක් එක්කත් ආයත් භවයක පැවැත්මක් තියෙනවා. මෙන්න මේ විදිහට මේ ආශ්‍රව ක්‍රියාකාරීත්වය ජීවිතයේ තියෙනවා. හැබැයි අපට ප්‍රකට වෙන්නේ ආශ්‍රව ක්‍රියාකාරීත්වයක් නෙවෙයි අපට ප්‍රකට වෙන්නේ ලෝකයේ තියෙන තණ්හාවත් එක්ක. භවාශ්‍රවේ ප්‍රහාණය කිරීමටත් එයා දැනගන්නට ඕනේ, එයාට දැකගන්නට ඕනේ මේ භව පැවැත්ම නැත්නම් භව තණ්හාව කියන කාරණාවත් එක්ක මෙන්න මේ විදිහේ වැඩපිළිවෙලක් එතනින් එහාට හුරු කරන්න තියෙනවා දර්ශනීය සුවිසුද්ධ වුණ දර්ශනීය ආශ්‍රය ප්‍රහාණීමත් එක්ක දර්ශනීය ආශ්‍රය ප්‍රහාණ වෙන මාර්ගයටත් මෙනෙහි කළ යුත්තේ නොමෙනෙහි කළ මෙනෙහි නොකළ යුත්තේ දැනගන්නවා වගේමයි අනිත්‍යාශ්‍රව ප්‍රහාණයටත් ඒ කරුණ දැනගන්නට ඕනේ අනිත්‍යාශ්‍රව ප්‍රහාණය පිණිස. ඒ වගේම තමයි මේ දර්ශනයෙන් ප්‍රහාණය වීමදි තමයි සැබෑවටම ඊතරු ආශ්‍රව ප්‍රහාණයන මාර්ගයේ එන්නේ. නමුත් දර්ශනයෙන් ප්‍රහාණය වීම ප්‍රතිපදාව හුරු කරගෙන යන තැනදිත් සංවරය පටිසේවනය මගහැරීම මෙන්න මේවා පුරුදු කරන්නට ඕන ඒකටත් හැබැයි පාදක ධර්මයේ යුක්ති යෝනිසමනසිකාරය අයෝනිසමනසිකාරය දන්න දකින බව වෙන දෙයක් නෙමෙයි යම් කිසි කෙනෙකුට දර්ශනීය ආශ්‍රය සවිසුද්ධ වුණේ නැතුව මේ සංවරයෙන් ඒ වගේම භාවිතයෙන් මෙන්න මේ ආදී දේවල් වලින් ජීවිත ප්‍රවැත්ම ගත කරනකොටත් යොමු කරගන්න ඕන මේ යෝනිසෝ මනසිකාර්යය යෝනිසෝ මනසිකාර්යය දන්න බව. එහෙම නැතුව වෙන වැඩපිළිවෙලකින් නෙමෙයි. ඉන්ද්‍රිය භාවනා සූත්‍රය බුදුරන් වහන්සේ ලස්සනට විග්‍රහ කරනවා කොහොමද මේ දේ කරන්නේ කියලා. එතකොට එහෙමනම් මේ හික්මෙන ප්‍රතිපදාවකට යොමු වුණාට පස්සේ යාගේ ජීවිත පැවැත්මේදී ජීවිතය ගත කරනකොට සිදුවෙන ක්‍රියාවලිය පෙන්වලා දීලා තියෙන්නේ ආශ්‍රය ප්‍රහාණය වීම පිණිස. බලෙන් තමන් යමක් ගොඩනගාගෙන කරන දෙයක් නෙමෙයි. ජීවිත පැවැත්ම සිදුවන සෑම ක්‍රියාවකදීම තමන්ගේ ජීවිතයේ ගෝචර හැම දෙයකදීම ඒ මෙනෙහි කළ යුතු ආකාරය මෙනෙහි නොකළ යුතු ආකාරය දැනගෙන දැකගෙන මේ ආශ්‍රය ප්‍රහාණය වීම පිණිස ප්‍රතිපදාව හුරු කළ යුතුයි. අපි බලමු එහෙනම් දෙවැනි කාරණේ මොකද්ද? පළවෙනි එක තමයි දර්ශනයෙන් ආශ්‍රය ප්‍රහාණය වීම. දෙවැනි එක තමයි සංවරයෙන් ආශ්‍රය ප්‍රහාණය වීම. ඒතකොට සංවරයෙන් ප්‍රහාණය වෙනකොට හරියටම ආශ්‍රය ප්‍රහාණය වීමට දර්ශනියත් එක්ක තමයි හරියටම යොමු වෙන්නේ. නමුත් දර්ශනයකට යොමු වෙන්න කලින් සංවරයෙන් ආශ්‍රය ප්‍රහාණය වෙන තැනදී ඒකත් දර්ශනයකට හේතුකාරක වෙනවා මානසිකාර්ය සහ මානසිකාර නොකළ යුතු කාරණා දැනගෙන දැකගෙන බුදුන් වහන්සේ පෙන්න පිළිදි වැඩ පිළිවෙල කරනකොට එහෙම නැතුව කරගෙන ගියාට වෙන්නේ නැහැ. කතමේච භික්කවේ ආසවා සංවරා පහතබ්බා ඉද භික්කවේ භික්කු පටිසංකා යෝනිසෝ චක්කු ඉන්ද්‍රිය සංවර සංගතව විහෙරති. මහණෙනි කොහොමද මේ සංවරයෙන් ආසුර ප්‍රහාණය වෙන්නේ? මෙහිලා භික්ෂුව නුවණින් මනසිකාර කරමින් අන්න එතන ලස්සනට පැහැදිලි කරලම් පෙන්නනවා. මොකද ආශ්‍රව ගැන මුලින්ම විග්‍රහ කරන තැනදීත් මානසිකාර කිරීම මානසිකාර නොකිරීම ගැන විග්‍රහ කරා. දැන් මෙතන පැහැදිලිවම විශ්වාස කරලා පෙන්නනෝනේ නුවණින් මානසිකාර කරමි. පටිසංඛා යෝනිසෝ චක්ඛු ඉන්ද්‍රිය සංවර සංගතෝ විහෙරති. මේ ඇස නම් වූ ඉන්ද්‍රිය සංවර කරන්න තියෙන මේ නුවණින් යුක්තවමයි. යං ඉස්ස දික්කවේ චක්කේන්ද්‍රිය සංවරං සංඋත චක්කේන්ද්‍රිය අසංවරං අසංඋතස්ස විහෙරතෝ uppajjeyan ආසවා විගත පරිලාහ චක්කේන්ද්‍රිය සංවර සංඋතස්ස විහෙරතෝ එවං එවං සතේ ආසවා විගත පරිලාහ නොහොಂತಿ පටිසංකා යෝනිසෝ සෝත ඉන්ද්‍රිය මෙන්න මේ විදිහට විග්‍රහ කරලා පෙන්නනවා ඇසනම් ඕ ඉන්ද්‍රිය අසංවරව භාවිතා කරනකොට සංවර නොකරනකොට මොකද වෙන්නේ? මෙන්න මේ ආශ්‍රව උපදිනවා. ආශ්‍රව නිසා හටගන්න දාහේ පරිදාහේ උපදිනවා. අසංවරව වාසය කරනකොට සංවරව වාසය කරන තැනදී අන්නේ ආශ්‍රව නිසා උපදින පරිලාහ නැති වෙනවා. එතකොට මේ ඉන්ද්‍රිය භාවනාවේදී අපි විවිධාකාර විදිහට විග්‍රහ දන්නවා බුදුරයන් වහන්සේ මූලික කාරණාවේදී කෙනෙකුට කියනවා මේ කෙලෙස් ඇති වෙන තැනදී කෙලෙස් වෙන අරමුණු කෙලෙස් ලැබෙන රූප නොබලා ඉන්න විග්‍රහ කරනවා ඇලෙන ගැටෙන දේවල්. ඒක මූලික ප්‍රතිපදාවකදී කෙනෙක් කරන්නට ඕනේ මොකද දැනගත් දැනගන්න ඕන මේ කෙලෙස් එන විදිහට හිටියොත් ඒක අකුසල් වැඩෙන ප්‍රතිපදාවක්. දැන් නුවණින් යුක්තව සංවර කරනකොට එයා නුවණින් යුක්තව මේ ඇස කියන කාරණාව සංවර වීමේදී අන්න දකිනවා මේ මානසිකාර්ය සහ අමනසිකාර්ය කියන කාරණාවත් එක්ක සත්‍ය දකින වැඩපිළිවෙලත් එක්ක යොමු වෙනවා. මේක පැහැදිලි කරන ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී මෙනෙහි කරනවා මොකද්ද ඇතිවෙච්ච මනාපය අමනාපය මනාපමනාපය මෙන්න මේක මොකද්ද කියලා මෙනෙහි කරනකොට අනිත්‍ය සංකත පටිච්ච සමුප්පන්න නැත්තම් මේකේ හේතු ප්‍රත්‍යබව යාට මෙනෙහි කරන්නට වෙනවා. මෙන්න මේ විදිහට මෙනෙහි නොකරන තැනදී මොකද වෙන්නේ? අවිද්‍යාව වැඩෙන්නේ. ඇති රූපයක් ඇතිමට පේනවා. ඒ රූපයක පවතින්න කැමති. ඒ රූපේ රාගයක් නම් රාගයත් එක්ක බැඳලා ගිහිල්ලා කාමයන් වැඩෙනවා. ඇහැට රූපයක් පේන්න තියෙනවා මට රූපයක් පේන්න තියෙනවා ඇති රූපයක් පේනවා මේක හරියට අර මායාවක් නැත්තම් මිරිගුවක් වගේ. නමුත් ඒ නුවණ නැතිකම නිසා ඇති රූපයක් පේන්න තියෙනවා ඇති රූපය ඒක පැවැත්මත් එක්ක යොමු වෙලා හැබැයි Taman අකමැති දෙයක් ඒක අයින් කරන්න ඒක නැතුව ඉන්න කැමැත්තක් පටික සංඥාවක් වැඩෙනවා. මෙන්න මේ විදිහට ඇසට පේන රූපේ යෝනිසෝ වශයෙන් නෝනින් යුක්තව සංවර කරගන්න යමු නැත්තම් නුවණින් යුක්තව සංවර කරගන්න යමු නැතිනම් මොකද වෙන්නේ? උපන් ආශ්‍රය වැඩෙනවා සමහරලාවට නූපන් ආශ්‍රය උපදිනවා. ඇයි නූපන් ආශ්‍රය උපදින්නේ? නූපන් ආශ්‍රය උපදිනකොට අපි සමහරලාවට ඇත්තටම යමක් තියෙන බව තව තවත් තහවුරු වෙන අවස්ථා තියෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් බ්‍රහ්මජාල ආදී සූත්‍ර දේශනාවල පැහැදිලිනවා මේ ලෝකයේ තුල යම් සත්‍යයක් තේරුම් අරගෙන 이르දි ආදීදී ඇති කරගත් අයට පේන්න ලැබෙනවා මේ ජීවිතේ කර්ම හොඳ කර්ම කරලා නිරේ උපදිනවා නරක කර්ම කරලා දුගතිය උපදිනවා සුගතිය උපදිනවා එතකොට කෙනෙකුට තමන්ට ගෝචර කාරණාවෙන් මනිනවා මේ හොඳ කිරීමෙන් වැඩක් නැහැ අයහපත් කරා කියලා දුක් මේ ඒකේ ප්‍රතිඵලයක් ඒකෙන් දුකක් ලැබෙන්නේ නැහැ කියලා මෙන්න මේ විදිහේ විවිධ වැරදි මතවාදවලට යොමු වෙනවා. ඒ වගේම මේ ලෝකයේ දකින දේවස්ත්‍රිත් අපි සමහර දේවල් වලට යොමු වෙන ඒ විවිධ වැරදි මතවාදත් එක්ක. සමහරවිට මේ ධර්මයේ මෙනෙහි කරනකොට ගොඩාක් වැරදි මතවාදවලට යොමු වෙනවා. තමන්ගේ කෝණියත් එක්ක. මෙන්න මේ විදිහට උපන් ආශ්‍රව වැඩෙනවා නූපන් ආශ්‍රව උපදිනවා මේ කාම ආශ්‍රව භව ආශ්‍රව විජ්ජාශ්‍රව හැබැයි යම් කිසි කෙනෙක් ඇහෙන් රූපයක් දකිනකොට යෝනිසෝ වශයෙන් සංවර කරන්න යමුනොත් එහෙම මේ යෝනිසෝ වශයෙන් සංවර කරන තැනදී ඒ මානසිකාරය කරන තැනදී තමන්ගේ ජීවිතයේ වර්තමානීය කියලා ගත්ත තැන කොහොමද මේක සකස් වුනේ කියලා මේ දුක පිළිසිඳ හොයන වැඩපිළිවෙලක් හම්බ වෙනවා නම් එතකොට සමුදය නිරෝධයේ මග්ග කියන සියල්ලක්ම හම්බ වෙනවා. අන්න මෙනෙහි කරනවා. මොකද්ද මෙනෙහි කරන්නේ? මෙන්න මේ සත්‍ය. මේක මෙනෙහි කරනකොට අර අසංවර වීම නිසා ඒ තුලින් අටගත් ආශ්‍රවයන්ගෙන් ඇතිවෙච්ච පරිලාහය ඇති වෙන්නේ නැහැ. දැවිල්ල දුක ඇති වෙන්නේ නැහැ. එයා දකින්න යමු වෙනවා. මෙන්න මේ සත්‍ය ස්වභාවය උපේක්ෂාවටයි යොමු වෙන්නේ. මෙන්න මේ විදිහට සෝත ඉන්ද්‍රිය, ගහන ඉන්ද්‍රිය, ජීව ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය මෙන්න මේ ඉන්ද්‍රිය ධර්මයන් සියල්ලක්ම ඒ කියන්නේ අපේ ලෝකයේ ගෝචර සියලු දේවල් අසකන නාසය දිවකය මන කියන මෙන්න මේ දේවල් අසංවර වාසය කරන තැනදී සංවර නොකිරීමත් එක්ක ආශ්‍රව උපදින ආකාරයත් ආශ්‍රව වැඩෙන ආකාරයත් පිළිබඳව බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ වගේම මෙන්න මේ ඉන්ද්‍රිය ධර්මයන් යෝනිසෝ වශයෙන් සංවර කරන්න යොමු වෙනකොට අන්න සත්‍ය දකින වැඩපිළිවෙලක් එයා යොමු වෙච්ච තැනදී ඒ නිසා උපදින්නේ පරිලාහයන් ආශ්‍රව මත උපදින පරිලාහයන් උපදින්නේ නැහැ. එහෙනම් මෙතන මේ සංවර කිරීමට මූලිකවම තියෙන කාරණාව යෝනිසෝ වශයෙන් මෙනෙහි කළ යුත්තේ දන්න එකත් මෙනෙහි නොකළ යුත්තේ දන්න එකත් මෙනෙහි කළ යුත්තේ මෙනෙහි කරන එකත් මෙනෙහි නොකළ යුත්තේ මෙනෙහි නොකරන එකත් මෙහෙම වාසය කරනකොට බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා ඒ වාසති ආසවා විගතිපල්ලා නහොಂತಿ යං විස්ස භික්කවේ සංවරං සංඋතස්ස විහෙරතෝ උපදීයං ආසවා විගතපරලාහා සංවර සංඋතස්ස විහෙරතෝ මේ අසංවරයෙන් වාසය කරනකොට හටගන්න විගත පරිලාහය සංවරයෙන් වාසය කරන තැනදී ආසව නිසා ඒ විගත පරිලාහය නහොಂತಿ ඉමේ උච්ඡන්ති භික්කවේ ආසවා සංවරා පහතබ්බා මහණෙනි මෙන්න මේකට කියනවා ආසව සංවරයෙන් ප්‍රහාණය කරනවා කියලා. එතකොට මේ සංවරයට අපි එහෙනම් මේ යෝනිසෝ බව යොමු වෙන්නට ඕනේ. මේ ලෝකයේ හැම දෙයක්ම මේ ජීවිත පැවැත්ම ගත කරද්දී මේ නුවණින් යුක්තව කටයුතු වීම අනිවාර්යයෙන්ම තියෙන්නට ඕනේ. මේ දුකින් නිදහස් වෙන මාර්ගයක් සඳහා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා තුන්වෙනි කාරණාව මේ ආශ්‍රව ප්‍රහාණය පිළිබඳව. කතමේජ වික්‍රේ ආසවා පටිසේවනා පහතබ්බා. පටිසේවණය කියන්නේ භාවිතා කිරීමෙන් කොහොමද මේ ආශ්‍රව ප්‍රහාණය වෙන්නේ? ඉද වික්‍රේ වික්ක පටිසංකා යෝනිසෝ චීවරං පටිසේවති යාව දේව සීතස්ස පටිඝාතාය උන්නස්ස පටිඝාතාය දන්සමකස වාතාත පසිරින් සප සම්පස්සානම් පටිඝාතාය යාව දේවහිරි කෝපේන පටිච්චාද නැත්තම් කියලා මේ සිවුරු පරිභෝගය කරන එක විග්‍රහ කරනවා. දැන් මෙතන විග්‍රහ කරන්නේ සම්පූර්ණයෙන්ම සිව්පස පරිභෝගය. ඒ කියන්නේ ඕනම කෙනෙකුට, මිනිසෙකුට දැන් අපි හැමෝටම භික්ෂු, එයාගේ උපාසක හැමෝටම භික්ෂුවට සිවුර වගේම උපාසකයට ඇඳුම්. ඒ වගේම ආහාර, ඒ වගේම බෙහෙතේත් ඉන්න තැන මෙන්න මේවා තමයි අපි පරිභෝග කරන දේවල්. අපට අවශ්‍ය දේවල්. මෙන්න මේක පරිභෝග කරනකොට එතනටත් ආශ්‍රය ප්‍රහාණය වෙන විදිහට ඒ පරිභෝගයේදී ආශ්‍රය ප්‍රහාණය වෙන විදිහ පරිභෝගයක් වෙන්නට ඕනේ. නැතුව මූලිකව මේ කාමයේ විතරක් නැති වෙන එකක් නෙමෙයි. කාමරාග විතර නැති වෙන එකක් නෙමෙයි. මොකද බෝධිසත්වය වුණත් අතීත ජීවිතවලදී නැත්තම් වර්තමානයේ ඉන්න අන්‍ය ශාස්ත්‍රවරු මේ විමුක්තියක් හොයන අය ඔය විදිහටම සංවරයක් කියන කාරණාවකුත් මේ භාවිතා කරනවා කියන එකකුත් ඊටාම අල්පේච්ඡ වශයෙන් ඊටාම සංවරව කරන එකක් තියෙනවා. හැබැයි එතනින් ආශ්‍රවයන් නෙවෙයි ප්‍රහාණය වෙන්නේ ලෝකේ කාමය සහ පටිගය කියන කාරණාවත් එක්ක සිදුවෙන අකුසල් ප්‍රහාණීමෙන් භ්‍රම ලෝක යන ප්‍රතිපදාවක් ඇති වෙන්නේ. දැන් මෙතන මේ විග්‍රහ කරන තැනදී යෝනිසෝ නුවණින් යුක්තවයි මෙන්න මේක පරිභෝගයේ තියෙන්නේ. දැන් අද අපි ගොඩක් වෙලාවට මේක වාචික දෙයක් විතරක් වචනේ මෙනෙහි කිරීමක් විතරක් යොමු වෙලා තියෙනවා. ඒ කියන්නේ එක්ක සිවුරු පරිභෝගයේදී නැත්නම් දාණය වළඳන තැනදී එහෙමත් නැත්නම් බෙහෙත් හේත් ගන්න තැනදී කුටි සෙනසුන් පරිහරණය කරන තැනදී අපි මේ වචනය සිහි කිරීම පමණක් අද ගොඩක් කියලා සීමා වෙලා තියෙනවා. ඒ වචනේ අර්ථය මෙනෙහි කරලා ඒක සමහර අය ඉන්නවා ඒ මෙනෙහි කිරීමත් එක්ක ඒකට විවිධ තව ක්‍රම උපායන් අනුගමනය කරමින් නොවැළෙන නොගටින ගතිය. හැබැයි ඒක ආශ්‍රය ප්‍රහාණය වීමට යොමු වෙන්නේ නැහැ. ආශ්‍රය ප්‍රහාණය වීමට යෝනිසෝ වශයෙන් මේ යෝනිසෝ වශයෙන් යම් කිසි කෙනෙක් සිවුරු පරිභෝග කරනවා නම් අන්නේ පරිභෝග වෙන ප්‍රතිපදාව ඒ පරිභෝග වෙන විදිහ තමයි මේ විග්‍රහ වෙන්නේ කොහොමද මෙයා යෝනිසෝ වශයෙන් මේ සිවුරු පරිභෝග කරන්නේ දැන් මේක හිතන්න විතර්ක කරන්න නෙමෙයි පැහැදිලි කරන්නේ ආශ්‍රය ආශ්‍රය ප්‍රහාණය වීමෙන්ද මේ සිවුරු පරිභෝග වෙන මෙන්න මේ විදියට නුවණින් යුක්තව. නුවණින් යුක්තවම දන්නවා මේක මේ සීතල දුරවීමට උෂ්ණයේ දුරවීමට ඒ වගේම විල විලි බව වහසා ගැනීමට ඒ වගේම ආහාරයේදී මේ ජවයේ මදයේ පිණිස නෙමෙයි මේ ශරීරේ පැවැත්මට මෙන්න මේ ආකාරයට නුවණින් යුක්තව දන්නවා මොකද මේ පැවැත්ම සිදුවෙනකොට ඒ පැවැත්මේදී සසර පැවැත්ම තියෙන තාක්කල් පැවැත්ම සිදුවෙන තැනදී මේ කය අපට ලැබිච්ච මේ කය පරිහරණයක් තියෙනවා. මේ පරිහරණය කරන කයට අපි සලකන්න ඕනේ. ආසිසෝපම සූත්‍රය පැහැදිලි කරනවා සර්පයෝ හතර දිනක් උදාහරණට අරගෙන මේ සර්පයෝ කාලෙන් කාලෙට නාවන්න ඕනේ කවන්න පවන්න ඕනේ. නිදි කරවන්න ඕනේ. මෙන්න මේ වගේ අපේ කයේ ස්වභාවය. එතකොට මේක නුවණින් යුක්තව දැනගෙන වෙන්නට ඕනේ. දැන් යම් කිසි කෙනෙක් යමුනේ සත්‍ය දකින වැඩපිළිවෙලට නම් අන්න ඒක ප්‍රධානයි විශේෂයි. වෙන දෙයකට නෙමෙයි බඹසර වසන්න යමුනේ සත්‍ය දකින්න. බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයා. අනික් කෙනා නෙමෙයි බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයා. ඒතර බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයා සත්‍ය දකින වැඩපිළිවෙලකට නම් යමු උනේ. සත්‍ය දර්ශනය කරා නම් යමු උනේ. සතිපට්ඨාන සූත්‍රයේදී අපි අහලා තියෙනවා සම්පජානකාරී හෝතේ කියන විග්‍රහයේදී හැම අවස්ථාවකම සම්පජානයි. අසකරනාසේ දිවකය මන කියන මේ හය පරිභෝග කරනවා කියන එකත් එක්කම තමයි සිව්පසේ පරිභෝගය තියෙන්නේ. එතකොට මේ සිව්පසේ පරිභෝගය කරන තැනදී මෙන්න මේක කුමක් සඳහාද පරිභෝග වෙන්නේ? මෙන්න මේ කරුණ දැනගන්නවා හරියට අර මිරිගුවේ මිරිගුත්වය ඒ වගේම මායාවේ මායත්වය මෙන්න මේ සියල්ලක්ම දැනගන්න යමු වෙනවා වගේ එතනදි අන්න යාගේ නුවණ තමයි පාදක වෙන්නේ. මේ නුවණ පාදක වෙන තැනදී යා රස තෘෂ්ණාව, ඒ වගේම කාය පොට්ටබ්බයට ලැබෙන තෘෂ්ණාව, ඒ වගේම අනිකුත් අපේ ජීවිතයේ ඇසට ලැබෙන ප්‍රිය දේවල් ඔස්සේ ලැබෙන තෘෂ්ණා මෙන්න මේවා තමයි සිව්පසේ පරිභෝග කරගන්නකොට වැඩෙන දේවල්. එතකොට ඒක වර්ධනය වීම පිණිස නෙවෙයි කරන්නේ පැවැත්ම පිණිස. සත්‍ය දකින තැනදී තේරෙනවා මේක වර්ධනයට නෙමෙයි මේ සිව්පසේ පරිභෝග කරන්නේ පැවැත්ම පවත්වා ගන්න මේ කය. එහෙම නැතුව අනිත්‍ය අවස්ථාවේ පරිභෝග කරනකොට සිදුවන්නේ අපේ මේ ඇසකරනාසයේ දිවකය මන ආදී දේවල් මේවා පිනවන්න. සත්‍ය දර්ශනයත් එක්ක යොමු වෙන තැනදී යාට වැටහෙනවා එයාගේ නුවණට හම්බ වෙනවා මේ පරිභෝගයේ තියෙන්නේ මෙන්න මේ සඳහා ලස්සන අලංකාර කරන්න ජවය ක්‍රීඩා කරන දේවල් වලට නෙවෙයි මේ දේ කරන්නේ මෙන්න මේ කය පවත්වා ගන්න කියන දේ එයා දැනගන්නවා දැන් මූලිකව අපි සංවරයේදී විග්‍රහ කරන තැන දැනගත්තොත් අකමැති දේ අකමැති ගැටෙන දේවල් සහ ඇලෙන දේවල් ඔස්සේ යමු වෙන්නේ නැතිව ඉන්න කියලා බුදුරණවහන්සේ පෙන්න මොකද කෙලෙස් එන නිසා. එතකොට ඒක මූලික දේ. දැන් අපි මෙන්න මේ කාරණාව නෙමෙයි මෙතෙන්ද ගන්න ඕන නැත්තේ. අද අපි ගොඩක් වෙනවට ඒ කරුණ මෙතෙන්ද අරගෙන අපි සමහර වෙලාවට බුදුරන් වහන්සේ නොපෙන්නපු ප්‍රතිපදාවක් ඔස්සේ අපි මේ කාමයන් ගැටීම කියන කාරණාව විතරක් දුරු කරන්න අපි යොමු වෙනවා. හැබැයි ආශ්‍රව ප්‍රහාණය වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ වැඩපිළිවෙල එක යන තැනදී පරිභෝගයේදීත් නුවණින් යුක්තව නම් ඒ පරිභෝගය වෙන්නේ අන්න එතනදී ආ දැනගන්නා පරිභෝගය කුමක් සඳහාද සිදුවන්නේ? එහෙනම් මේ ඥානීය වැඩෙන වැඩපිළිවෙලක් දුක්ඛේ ඥාන, සමුදය නිරෝධේ, මග්ගේ ඥාන වැඩෙන වැඩපිළිවෙලකට යොමු වෙනවා මේ පරිභෝගයේදී. එතකොට ඒකයි ආශ්‍රව ධර්මයන් ප්‍රහාණය වෙන්නේ. දැන් ආශ්‍රවය කියන්නේ අවිජ්ජාශ්‍රවය, භවආශ්‍රවය, කාමාශ්‍රවය. මෙන්න මේ ආශ්‍රව ධර්මයන් ඒ පැවැත්මේදී ඒ පරිභෝගයේදී දුර වෙන්නට ඕන. ඒ ආශ්‍රවයන් දුර වෙන්නට නම් ඒ ආශ්‍රවයන් උපදින ආකාරය දැනගන්නට ඕනේ. එහෙම නැතුව ඒ ආශ්‍රවයන් දුර වෙන්නේ නැහැ. ඒ ආශ්‍රවයන් උපදින ආකාරය දැනගන්න අන්න හේතුඵල න්‍යාය ගැන නුවණ තියෙන්නට ඕනේ. අන්න මෙනෙහි කළ යුතු දේ මෙනෙහි නොකළ යුතු දේ ගැන නුවණ තියෙන්නට ඕනේ. එතනයි තමයි මේ පරිභෝගයේදී මේ ආශ්‍රව දුරු වෙනවද දුරු වෙන්නේ නැද්ද කියන කාරණාව යාගේ නුවණට එන්නේ. මෙන්න මේ වැඩ පිළිවෙල තමයි පරිභෝග කිරීමේදී ආශ්‍රව ප්‍රහාණින වැඩ පිළිවෙල බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා යන් ඉස්ස භික්කවේ අපටිසේවන්ත උපජ්ජේයන් ආසවා විගති පරිලාහා පටිසේවන්ත ඒවාසති ආසවා විගති පරිලාන හොಂತಿ මෙන්න මේ ආශ්‍රවයන් ප්‍රහාණය වෙන්නේ මේ විදිහට පරිභෝග කරනකොට මෙන්න මේ විදිහටයි. හැබැයි පරිභෝග නොකර ඉන්නවා කියනවා නෙමෙයි. දැන් පරිභෝග නොකර ඉන්න බෑ. පරිභෝග නොකර ඉන්නකොට වෙන ආශ්‍රව වැඩෙනවා. එතකොට බලන්න මේ ආශ්‍රව වැඩෙන සහ නොවැඩෙන කාරණාවෙදි මේ ආශ්‍රවයන් කියන්නේ මොකද්ද කියලා දැනගන්න තියෙනවා. නැති වුණොත් එහෙම අපි දැන් අපිට කාමයන් හරි වෙන මොනවා හරි දෙන්න හදන ලැබෙන්න හදන දේ අයින් කරලා වෙන ආශ්‍රවයක් වර්ධනය කරගන්නවා. ඒ අවස්ථාවේ සත්‍ය දකින්නට යොමු වෙන්නේ නැතුව. මෙන්න මේ විදිහට තමයි බුදුරජාන් වහන්සේ භාවිතයෙන් නැත්නම් පටිසේවණයෙන් මේ ආශ්‍රව ප්‍රහාණය වෙන ආකාරය පිළිබඳව පෙන්වා දෙන්නේ. ඊළඟ කාරණාව තමයි ඉවසීම කියන එක. දැන් දර්ශනය පිළිබඳව දැනගත්තා. සංවරය පිළිබඳව දැනගත්තා. පටිසේවණිය පිළිබඳව දැනගත්තා. ඊළඟ කාරණාව ඉවසීම. කතමේච වික්කවේ ආසමා අදිවාසනා පහතබ්බා. මහණෙනි මේ ඉවසීමෙන් ප්‍රහාණය වෙන ආශ්‍රව කියන්නේ මොකද්ද? ඉද වික්කවේ වික්ක පටිසංකා යෝනිසෝ කමෝ හෝති සීතස්ස උන්නස්ස jigacchāya pipāsāya dansamakata vātātapa sirinsapa sampassānaං දුරුත්තානං දුරාගතානං වචනපතානං uppannānaං sāririkānaං වේදනානං දුක්ඛානං තිප්පානං කරානං කටකානං අසාතානං අමනාපානං පානහරානං අදිවාසක ජාතිකෝ හෝති යං හිස්ස භික්කවේ අනදිවාසයතෝ uppajjayan ආසවා විගත පරිලාහ අදිවාසතෝ එවං තේ ආසවා විගත පල්ලාහන හොಂತಿ. එතකොට බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා දැන් මේක මේ කරුණු ටික ඉවසන්නේ නැතිනම් ආශ්‍රව වැඩෙනවා. ඉවසනකොට ආශ්‍රව උපදින්නේ නැහැ. දැන් මෙතනත් පදනම යෝනිසෝ වශයෙන් වෙන්නට ඕනේ. ඉද බික්කවේ බික්ක පටිසංඛා යෝනිසෝ කමෝ හෝති. නුවණින් යුක්තව. මොකද මෙනෙහි කළ යුත්තේ මෙනෙහි නොකළ යුත්තේ දැනගෙනයි කරන්නේ. එහෙම නැතුවත් කෙනෙකුට ඉවසන්න පුළුවන්. දැඩි බව තියෙන කෙනාට. අන්න මේ ඉවසීම කියන එක. ඒ වගේම සීතල උණුසුම බඩගින්න පිපාසාව මැසි මදුරු වදුරු ඒ වගේම විවිධාකාර දුරු වචන අකමැති වචන දුක්ඛාරික ශාරීරික වේදනා තීව්‍ර වූ කටක වූ ශාරීරික අත්හරින තරම් වේදනා සමහර අය ඉන්නවා ඉවසන්න පුළුවන් හැබැයි ඒක යෝනිසෝ වෙන්නට ඕන. ඒක නුවණින් යුක්ත වෙන්නට ඕන. අන්න එතන තමයි ආශ්‍රය ප්‍රහාණය වෙන්නේ. එහෙනම් මෙන්න දැන් මේ දේවල් බලෙන් ගිහිල්ලා අරගෙන කරන්න නෙමෙයි ලැබෙන අවස්ථාවේදී දැන් මේ ලැබෙන දේවල් දැන් බුදුරණවහන්සේගේ ධර්මයේ තියෙන හැම එකම ප්‍රත්‍යක්ෂයත් එක්ක යන දෙයක්. දැන් අපි ගත්තොත් අරහත්ත්වයට දක්වා පුරුදු කරනකොට සක්කායදිටිය දුර වුණාම කාමරාගය එනවා ඒක තුනී වුණාම කාමරාගය දුර වෙනවා අනාගාම වෙනවා ඊළඟට රූපරාග පළවෙනි ධ්‍යානෙ ඉඳන් ඒ ලැබෙන දේවල් අර්ථන දුර වෙද්දී ලැබෙනවා පළවෙනි ධ්‍යානෙ දෙවෙනි ධ්‍යානෙ තුන්වෙනි හතරවෙනි රූපාවචර අරූපාවචර මෙන්න මේ වගේ ඊළඟට ඔක්කොම පිහිටීම දුර වෙනවා ඒක මහා නිදාන සුටි ලස්සනට පැහැදිලි කරනවා එතකොට මේ Tamanට ලැබෙන දේවල් බලෙන් ගිහිල්ලා කරන එකක් නෙමෙයි බලෙන් යනවා කියන්නේ කල්පනාව නැත්තම් බර මගහැරීම කියන කාරණාවට ඒක අදාළයි. සීතල එන තැනදී මේ සීතල කියන්නේ මොකද්ද කියලා ආශ්‍රව නොවැඩෙන විදිහට ආශ්‍රව දුර වෙන විදිහටයි ඉවසීම තියෙන්න ඕනේ. සමහර අය දෙඩිකමින් ඉවසනවා. උණුසුම ලැබෙන විට ඒ උෂ්ණය ආශ්‍රව දුර වෙන විදිහට ඉවසන්න ඕනේ. දැන් සමහර අය කියනවා නේද ලෙඩ වුණාම දුක්ඛක් ඇති වුණාම ඊළඟට මොනවෝ දෙයක් වෙනවා ඉවසන්නෝක ඉවසන්නේ. එතකොට මේ ඒ ඉවසනවා කියන කාරණාවේදී බලන්නට ඕන ඒ ඉවසීම ආශ්‍රව වැඩෙන එකක්ද ආශ්‍රවන වැඩෙන එකක්ද සමහර අය ඉන්නවා තද කාගෙන ඉන්නවා නමුත් ආධ්‍යාත්මයේ පටිගය තැලිලා නමුත් අවිජ්ජාශ්‍රව භවශ්‍රව කොහොමද තියෙනවා සමහර අයට බණිනවා බණිනවා කිසි දෙයක් ගණන් ගන්නේ නැහැ එතන ආශ්‍රව දුර වෙනව නෙමෙයි දැන් තරහ ඇතින වුණත් ඒත් අවිජ්ජා ස්වභාවස්ව තියෙනවනේ. කෙනෙක් ඇතුලෙන් තරහගෙන ඉන්න පුළුවන් කෙනෙක් ඇතුලෙන් තරහ නොගෙන ඉන්න පුළුවන්. ඒ දෙකම ඉවසීම කියලා ගන්න පුළුවන් ලෝකයට. තරහ ගෙන හිටියොත් එතන ආධ්‍යාත්මික කොහොමත් අකුසලයක් සිදු වෙනවා ආශ්‍රවත් වැඩෙනවා. තරහ නොගෙන හිටියත් ඒත් මේ අවිජ්ජා ස්වභාවස්ව වැඩෙනවා. කාමාශ්‍රව කාමාශ්‍රව කියන්නේ දැන් මේ අපි මේවා ආශ්‍රවයට කතා කරන අපිට මේ ඇති දේවල් කියලා නිතෙන් මේ ඇති නෙමෙයි මේ ඉද මේ ප්‍රවැත්මට යොමු වෙච්ච ස්වභාවය මෙන්න මේ දේ එයාගේ වැඩෙනවා ඒ අපි සාමාන්‍යයෙන් ලෝකයේ දකින ඉවසීමත් එක්ක බුදුරන් වහන්සේ යෝනිසෝ වශයෙන් ඉවසන්න කියන තැනදී ඒ ඉවසීමේදී ආශ්‍රව නිසා හටගන්නේ ආසවා විගති පරිලා අදිවාසන ඒවන්සිත ආසවා විගති පරිලා නමුන් අන්න ආශ්‍රව නිසා හටගන්න විගත පරිලාහයට ඉඩ නොදෙන්නට ඕනේ. එහෙමනම් මේ ආශ්‍රව කියන්නේ මොකද්ද? මෙතන ආශ්‍රව වැඩෙන්නේ කොහොමද? දැන් මේ හතම විග්‍රහ කරන තැනදී ඒ හතෙන් පොදු කාරණාව තමයි මේ ආශ්‍රව. කාම භව අවිජ්ජා කියන ආශ්‍රව. එහෙනම් කාම භව අවිජ්ජා කියන ආශ්‍රය දුර වෙන ඒක නොවැඩෙන වැඩපිළිවෙලක තමයි මේ ප්‍රතිපදා හතම තියෙන්නේ. එකයි යෝනිසෝ වශයෙන් මෙනෙහි කළ යුත්ත සහ නොමෙ මෙනෙහි නොකළ යුත්ත දැනගෙන දැකගෙන කරන වැඩපිළිවෙලත් එක්ක තියෙන්නේ. ඔන්න එහෙනම් ඉවසන්න සීතල උණුසුම වචනපත ඒ වගේම දුක් ශාරීරික දුක් වේදනා බැසිමදුරු වදුරු මේවා එන තැනදී අපට මේ හැම දෙයක්ම ලැබෙන්නේ Tamange වර්තමානයේ කියලා ගත්ත මේ ලෝකයේ ප්‍රත්‍යක්ෂ වෙන මේ දුකක් එක්ක ආයතනයක් එක්ක සකස් වෙච්ච දෙයක් එක්ක පංචපාදනස්කන්ධ ක්‍රියාවලියකට එහෙනම් මේ පංචපාදනස්කන්ධ ක්‍රියාවලිය යෝනිසෝ වශයෙන් දැක ගන්නට ඕනේ ආශ්‍රය ප්‍රහාණය වෙන විදිහට දුක්ඛේ ඥාන, සමුදය නිරෝධේ, මග්ගේ ඥාන යොමු වීමෙන් තමයි අවිජ්ජාශ්‍රය ප්‍රහාණය වෙන්නේ. එහෙම දකින තැනදී පංචීපාදානස්කන්ධය කියන්නේ මෙන්න මේ විදිහේ පෙනගුලියක් වගේ දීබබුලක් වගේ මිරිගාවක් වගේ කිසල් ගසක අරටුවක් හොයනවා වගේ මායාවක් වගේ කියලා දකිනකොට තමයි පැවැත්මකට යොමු වෙන ගතිය අඩුවේ. ඒ දෙක අඩු වෙන තැනදී කාමයන් ගැන කතා කරන්න දෙයක් නැහැ. මොකද ඒකත් දෙදෙන්නේ නැහැ. එතකොට එනම් අවිජ්ජාස්ව බවස්ව කාමස්ව දුර වෙන ප්‍රතිපදාවකට යමුනහම ඒ ආස්ව පාදක කරගෙන හටගත් අර අපහසුතාවය දුරු වෙනවා. දැන් කයට වේදනාවක් එන තැනදී මගේ කයටනේ වේදනාව එන්නේ. එතකොටනේ මට ගැටීම අසහනය තියෙන්නේ. මේ නුවණ එන තැනදී මගේ කයට වේදනාවක් එනවා මගේ මගේ මට බනිනවා මගේ මම මට ඉබසි මේ සීතල ලැබෙනවා කියන මෙන්න මේ කාරණාව යෙදෙන්න විදිහක් නැහැ මේ නුවණ එනකොට අන්න ආශ්‍රව පාදක කරගෙන හටගන්න දේ තමයි මේ විගත පරිලාහය එතකොට ආශ්‍රව හට නොගන්න විදිහට යෝනිසෝ වශයෙන් මේකට මුහුණ දෙනකොට අර මට ලැබෙන්න තියෙන මට ලැබෙන මේ සීතල උණුසුම එපා හෝ හොඳ දේ හෝ කියලා ඒක යෙදෙන්නේ නැහැ. අන්න එතකොට එතන ඉවසීමක් තියෙන්නේ හැබැයි නුවණින් යුක්තව. අර ආශ්‍රව පදනම් කරගෙන කෙලෙස් හටගන්නේ නැහැ. එතකොට ඉවසනවා කියලා කියන්නේ ඇලෙන ගැටෙන දෙක දුර වෙනවා. ප්‍රතික්‍රියාවක් නැහැ. අසහනයක් නැහැ. හැබැයි ඉවසීම නුවණින් යුක්ත වෙන්නට ඕනේ. කෙනෙකුට ඉවසන්න පුළුවන් ඇලෙන්න ගැටෙන්න නැතුව ප්‍රතික්‍රියාවක් නැතුව හැබැයි ආශ්‍රය දුරු නොවන විදිහට. නමුත් ආශ්‍රය දුරු වෙන විදිහේ ඉවසීම තමයි අදිවාසනා පහතබ්බා කියන එකට බුදුරන් වහන්සේ විග්‍රහ කරලා පෙන්වන්නේ. දැන් හතරක් විග්‍රහ කරලා පෙන්වනවා මේ ආශ්‍රව දුරු වෙන. ඊළඟට බුදුරජාණන් වහන්සේ පස්වෙනි කාරණාව විග්‍රහ කරලා පෙන්නනවා කතමේච භික්කවේ ආසවා පරිවර්ජනා පහතබ්බා කොහොමද මේ මගේ හැරීමෙන් ආශ්‍රව දුරු වෙනවා කියලා කියන්නේ ඉද බික්කවේ බික්ක පටිසංකා යෝනිසෝ චණ්ඩං හත්තිං පරිවජ්ජේති දැන් මේකත් කියන්නේ යෝනිසෝ වශයෙන් නුවණින් යුක්තව කවුද මග හරින්න කියන්නේ ඡණ්ඩ හස්ති ඒ වගේම ඡණ්ඩ අස්සය දරුණු ගෝණු ගොන්නු ඒ වගේම විවිධාකාරයේ සත්තු ඒ වගේම විවිධ කටු ලැබවල් ප්‍රපහතවල් ඊළඟට අගෝචරයෙන් අතා රූපේ අනාසනීය නිසින්නන් අතා රූපේ අගෝචරේ චරන්තන් අතා රූපේ පාපකේ මිත්තේ අගෝචරතෙන් අගෝචර අය පෞවිත මිතුරන් මෙන්න මේ කාරණා අන්න සෝතංච අනාසනං තංච අගෝචරං තේච පාපකේ ඔකප්පේයුං සෝතංච අනාසනං තංච අගෝචරං තේච පාපකේ මිත්තේ පටිසංකායේනසු පරිවජ්ජේති යං හිස බික්කේ අපරිවජ්ජේතු උප්පඤ්ඤයුං ආසවායුගති පරිලාහ පරිවජ්ජේතු එවං සති ආසවායුගති පරිලාහ නොහොಂತಿ මේවා මග නොහැරියොත් ආශ්‍රව වැඩෙනවා. මග හැරියොත් ආශ්‍රව වැඩෙන්නේ නැහැ. හැබැයි නුවණින් යුක්තව. දැන් මෙතනක ගොඩක් තේරුම් ගන්න වෙනවා. අලි ඇත්තු, දරුණු සත්තු, ඒ වගේම ප්‍රපහත, භයානක ප්‍රපහත, කටුල හැබවල්, පවිතු මිතුරන්, අගෝචර තැන් මෙන්න මේක මග හරින්න කියන කොහොමත් මේක මග හැරිය යුතු කරුණු මේ සියල්ලක්ම ඒ මගහැරීමේදී අපට යම් අකටයුත්තක් වෙනවා නම් ඒක වෙන්නේ නැහැ. කියන්නේ මට අකටයුත්තක් වෙන්න ඉඩ තියෙනවා නම් ඒක වෙන්නේ නැහැ. අපි මොන ක්‍රමයකට හරි මග හරිනකොට. ඒක අපි කළ යුතුයි. නැත්තම් අපට අකටයුත්තක්. සත් දරුණු සත්තු ආවම අපට මරණ මරණාසන්න දුකක් නැත්තම් විවිධ කටුල හැබවලට ගියාම වේදනාකාරී දේවල් ප්‍රපහතවලට වැටුනහම පාප මිත්‍රය ඇසුරු කරාම ඇසුරු නොකළ යුතු තැන්වල සිටිනකොට අපට විවිධාකාර අකටයුතුකම් වෙනවා. ඒතකොට මේ අකටයුතුකම් වළක්වන්න අපි කොහොමත් ඒව මග හරින්නට ඕනේ. දැන් මෙතන මේ විග්‍රහ කරන දේවල් අපි කොහොමත් කළ යුතු දේවල්. කොයි විදිහකට හරි කරන්නට ඕන. හැබැයි බුදුරණවහන්සේ පෙන්වන ආකාරයට කරන තැනදී වෙනසක් තියෙනවා ආශ්‍රව දුරු වෙන්නට ඕන. යෝනිසෝ වශයෙන් කරනකොට. අන්න එකයි වෙනස. එතකොට දැන් මෙතනදී අපට යම් කිසි දෙයක් මේ වගේ දෙයක් එනකොට දැන් අපිට මුහුණ දීලා නෙමෙයිනේ මේකට කරන්න කියන්නේ. දැන් අපි හිතමු කෙනෙක් මුහුණ දෙලා මුහුණ දෙන අවස්ථාවේදී ඊට අදාළව අපි ඒක කරන්නට ඕන. සමහරවිට අපි වැටුනොත් එහෙම කටුල හැවක ගිහිල්ලා මොකක් හෝ යෑමට සිදුවෙච්ච අවස්ථාවක වේදනාව ඉවසීමෙන් ප්‍රහාණය කරන්නට ඕනේ. ඒක නෝනින් යුක්තව. එතකොට අපට සත්‍යක් භයාව හතේ දකිපු තැනදී අපට බය බීතිය හට ගන්නවා ඒක සංවරයක් එක්ක යන්නට ඕනේ. සංවර කිරීමේදී. දැන් මෙතනදී අපි මග හරින්න මෙතන කියන්නේ මග හරින්න කියලා. මග හරින්න කියන්නේ ඒකට යොමු වෙන්න එපා කියන එක. යොමුනොත් යොමු වුණොත් එතනදී අන්න අපේ ජීවිතේ වැරදි පැති නැත්නම් අපට අකටයුතුකම් ලැබෙනවා. එතකොට අපි බලන්නට ඕන එහෙනම් දැන් මේක ඇත්තටම අපි හිතමු මේ වගේ දේවල් යෙදෙන්නේ අපි කොහේ හරි යන තැනකදී කොහේ හරි ස්ථානයකට යනකොට නැත්නම් අපි හිතමු අපේ ළඟ ඉන්න අයගේ මේ සිදුවෙන ක්‍රියා මේ මේ ආශ්‍රය කිරීමේදී මෙන්න මේවත් එක්ක තමයි මේ කාරණාව තියෙන්නේ. අපි දන්නවනම් විකරුණ සිදුවෙන තැනදී මේ වගේ දෙයක් වෙනවා කියලා අන්න මග හැරලා යනවා. මේක යෝනිසෝ වශයෙන් වෙනකොට එයාට මේ දුක්ඛේ ඥාන සමුදය නිරෝධේ මග්ගේ ඥාන නැත්නම් ආශ්‍රව නොවැඩෙන්නේ නැති වෙන විදිහට බය ඒ වගේම තැති ගැනීම අකමැත්ත දැන් මේ හැම එකකින් මෙන්න ඒ කාරණාවනේ එතකොට මේ ජීවිත ජීවිත පැවැත්ම තියෙද්දි ජීවිත පැවැත්ම සිදු වෙනකොට අපට ගෝචර වෙන්න මේ කාරණා පිළිබඳව අපි එන්න තියෙන දේ පිළිබඳව අපි යොමු වෙන්න තියෙන දේ පිළිබඳව දැන් නුවණින් යුක්තව මගහැරීම පිළිබඳවයි තේරුම් ගන්න තියෙන්නේ. ඒතකොට නුවණින් යුක්තව මගහැරීම පිළිබඳව තේරුම් ගන්නකොට අපට කොහොමත් ඒක පාදක කරගෙන හට ගන්න ආශ්‍රය වෙන්නේ නැහැ. ඒකයි මගහැරීමෙන් කියන්නේ. ඒක පාදක කරගෙන උපදින ආශ්‍රවයන් එන්නේ නැහැ. මොකද ඒක පාදක කරගන්න ගිය තැනදී අන ආශ්‍රවයන් එනවා නැත්නම් විවිධ අකටයුතුකම් එනවා. හැබැයි එතනදී අපට සංවරයෙන් අදිවාසණයෙන් ප්‍රහාණය කරන ප්‍රතිපදාවකට යොමු වෙන්න පුළුවන්. ඒක ඒකට අදාළව. නමුත් මග හරින්න යෙදෙන තැනදී අපි යන්නේ ඒ කාරණාව සිදු නොකර ඉන්නවා. හැබැයි සිදු නොකර ඉන්නේ නුවණින් යුක්තව. අර කාරණාවක් දන්නවා. දැන් පරිභෝගයේදී පරිභෝගයක් දන්නවා. සංවරයේදී සංවරයක් දන්නවා. ඉවසීමේදී ඉවසීම ගැනත් දන්නවා. ඒ ලෝකයේ තියෙන ප්‍රතිපදාවදිත් එක දන්නවා. ඒ වගේම දැන් අපි හිතමු උදාහරණයක් ඇටියට යාට මොනවා හෝ දෙයකට සත් මේ මොකක් හෝ තැනකට අකටයුතු දෙයක් ලැබෙන තැනකට යන්න වෙනවා. යන්න අවස්ථාවක් එනකොට අන්න මග හරින්න වෙනවා. ඒ මග හැරීමේදී ආ වර්තමානයේ තුල තමන් ඒක මගහරින්නේ ඇයි කියන කාරණාව තමන්ගේ ජීවිතය තුළින් දැනගන්නට වෙනවා. නුවණින් යුක්තව දැනගන්නට වෙනවා. අන්න මෙනෙහි කළ යුතු දේ එයා ඒ අවස්ථානුකූලව මෙනෙහි කරනවා. එතකොට මේ අවස්ථානුකූලව මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරනකොට ඒක ලැබෙන තැනදී යම් කිසි ආශ්‍රවයක් උපදිනවද? අනේ ලැබෙන තැනදී අන්න ඒක එන්නේ නැහැ. ඒක ලැබෙන තැනදී යම් කිසි ආශ්‍රයක් උපදිනවද? අන්න ඒ කාරණා එන්නේ නැහැ. හැබැයි ලැබෙන අවස්ථාවේදී ආ ඉන්ද්‍රිය සංවරය හරි අදිවාසනයේ හරි කියන කාරණාවත් එක්ක ඒ ආශ්‍රය ප්‍රහාණය වීමට යමු වෙන්නට ඕන. එතකොට අපට මේක හිතමු දැන් අපට මනසට කල්පනා වෙන දෙයක්, හිතෙන දෙයක්, කවුරු හරි කියපු කාරණාවක් එක්ක. එතකොට අපි නුවණින් මේ කාරණාව දකිනකොට අදාළ කළ යුතු කාරණාව දකිනකොට මේකේ අසාරත්වය මේකේ තියෙන ප්‍රශ්නේ මේ සියල්ලක්ම නුවණින් යුක්තවම යාට හම් වෙනකොට කොහොමද යාට මේකේ අසාරත්වයක් මේකේ අනවශ්‍ය බවක් හම්බ වෙන්නේ ඒක කරා යොමු වීම අවශ්‍යතාවයක් කොහොමද ලැබෙන්නේ නැහැ අපිට ඒ කරුණ මුල් කරගෙනත් ඒකේ ආදීනව හම්බ වෙනවා ඒ වගේම අපිට ඒක එක්ක ඇහෙන්න ලැබිච්ච දෙයක් නමුත් නැත්නම් අපිට දකින්න ලැබිච්ච දෙයක් පිටුම ඈත අපට සත්තු මේ ඡණ්ඩ සත්තු ඉන්නවා කියලා ලකි අහන්න ලැබෙනවා නැත්නම් පේන්න ඉන්නවා. ඊළඟට අපි දැන් එතනින් යන්න ඕන උනාට අපි ගියොත් මෙහෙම සිදු වෙනවා. එතකොට මේ හැම දෙයක්ම අපේ අවශ්‍යතාවයකට යොමු විය යුතු දෙයක් තමයි මේ තියෙන්නේ. එතකොට අපි ඒක අතහරින එක අන්න ඒ පරිභෝගයට එතෙන්ද යොමු වීමෙන් සිදුවෙන ආශ්‍රය දුරු එන්නේ නැහැ. මොකද එතන යොමුනහම නේ ආශ්‍රය වෙන්න තියෙන්නේ. හැබැයි ඒ කාරණාව කල්පනා කරනකොට අපි නුවණින් යුක්තව අපි සාමාන්‍ය නුවණකටත් එහා ගිහිල්ලා අපිට මේ හේතුඵල ධම කියන කාරණාවට යමු වුණාට පස්සේ කොහොමත් අරක මග හැරීමකටමයි යමු වෙන්නේ. එතකොට එහෙනම් මේ ජීවිත පැවැත්මේදී ඒ ජීවිත පැවැත්ම සිදු වෙන අවස්ථාවේදී මෙන්න මේ ආශ්‍රවයන් නොවැඩෙන වෙන නොවැඩෙන විදිහකට ඒ කල්පනාව ඇති කරගන්නට ඕන. නැත්නම් බය තැති ගැනීමක් මෙන්න මේවට ඉඩ දෙන්න බෑ. මේවට ඉඩ දෙනකොට අන්න ආශ්‍රව වැඩෙනවා. ඒකකට එන්නේ නැති වෙන්න කල්පනාව තියෙන්නට ඕන. එතනත් මේ දුක්ඛේ ඥානය, සමුදය නිරෝධී මග්ගේ ඥාන, ඉදිරියේ පැවැත්ම පිළිබඳව තියෙන යොමුච්ච ගතිය මෙන්න මේ සියල්ලක්ම අඩු වෙන්න නැති වෙන්නට ඕනේ. ඒ මෙනෙහි කරන ස්වභාවයත් එක්ක Tamante ගෝචර වෙච්ච කාරණාවත් එක්ක. ඊළඟ ආසුර ප්‍රහාණින කාරණා තමයි දැන් පහක් විග්‍රහ කරා බුදුරන් වහන්සේ ඒ ආසුර ප්‍රහාණින ආකාරය පෙන්නපු හයවෙනි කාරණාව කතමේච වික්ඛේ ආසවා විනෝදනා පහතබ්බා මහණෙනි මොකද්ද මේ දුරු කිරීමේ අරක මගහැරීමේ ඊළඟ දුරු කිරීමේ දුරු කිරීමෙන් ආශ්‍රය ප්‍රහාණය කරන්නේ කොහොමද ඉදවික්කේ වික්ක පටිසංකා යෝනිසෝ uppannං කාම විතක්කං නාදි වාසේති පජහති විනෝදේති බ්‍යන්තේ කරෝති අනභාවං ගමේති uppannං ව්‍යාපාද විතක්කං ඒ වගේම විහිංසා විතක්කං මෙන්න මේ කාරණා නාදි වාසේති පජහති විනෝදේති බ්‍යන්තේ කරෝති අනභාවං ගමේති යං හිස්ස වික්කවේ අවිනෝදයතෝ uppajjeyyung ආසවා විගත පරිලාහා විනෝදයතෝ ඒවාසතේ ආසවා විගත පරිලාහා නොහොಂತಿ අපේ ජීවිතය ගත කරනකොට අපිට දර්ශනයෙන් සවිසුද්ධ වෙච්ච කෙනා වෙන්න පුළුවන් අනිත් කෙනෙක් වෙන්නත් පුළුවන් කාමයන් එක්ක දැන් අපි හැමෝටම ප්‍රශ්නේ තියෙන්නේ කාමයට එක්ක එතකොට අව්‍යාපාද අවිහිංසා කාම කියන සංකල්ප එක්කමයි තියෙන්නේ කොහොමත් මේ කාරණාව අපේ ජීවිතයේ අකුසල් වලට යොමු වෙන අකටයුතුකමක් අපට අවඩක් සිදුවෙන මෙනෙහි කිල්ල තමයි ඒ විතරක ඒකර මේක නුවණින් යුක්තව අපි මේකට යොමු වෙන තැනදී අපට ආවට පස්සේ යම් විතරකයක් විහිංසා විතරකයක් එහෙම නැත්නම් කාම විතරකයක් ව්‍යාපාද විතරකයක් මෙන්න මේක නුවණින් යුක්තව දැකලා ප්‍රහාණය කරන්න ඕනේ. කෙනෙකුට කල්පනා කරන්න පුළුවන් කාමයක් කෙනකොට ඒකේ පටික්කුලිය දැකලා ඒකත් එක්ක කාමයේ දුරු කරන්න පුළුවන්. තරහ ව්‍යාපාද විහිංසා එන තැනදී මෛත්‍රිය කරුණාව පාදක කරගෙන දුරු කරන්න පුළුවන්. එතකොට ඒක මුල් කරගෙන ඒ අර ඒ දුරු කිරීමේදී කාමය කියන පාදක කරගත්ත හටගත්තේ පැවැත්මට අදාළ අකුසලයේ ගොඩනගින්නේ නැහැ. ඒක තමයි අපි සාමාන්‍ය මූලිකවම ලැබෙන කරන ප්‍රතිපදාව වෙන්නේ. ඊළඟට යෝනිසෝ වශයෙන් අපි නෝනින් යුක්තව ආශ්‍රව කියනකොට කාම භව අවිජ්ජා කියන මේ සියලු ආශ්‍රවයන් දුරු වෙන විදිහට මොකද කාමාශ්‍රව කියන කාරණාවට මේ අවිජ්ජා භව කියන එක තමයි මූලික පදනම මේ කාම ආශ්‍රවයන් හටගන්න අවශ්‍ය වෙන විදිහ අවිද්‍යා භව මේ ආශ්‍රව කියන එක දුරු වෙනකොට කාමාශ්‍රවයන් යෙදෙන්නේ නැහැ මොකද අනාගාමී කෙනාට අන්න ඒක ප්‍රහාණය වෙනවා නමුත් අවිද්‍යා භව ආශ්‍රව තියෙනවා එතකොට පුතඥ කෙනාට කාමයන් දුරු කරා කියලා කාම ආශ්‍රව දුරු වෙන්නේ නැහැ. අවිජ්ජා භව කියන ආශ්‍රව දුරු වෙන්නේත් නැහැ. මොකද ආශ්‍රවයන් කියන්නේ මේ හටගන්න පැවැත්ම සිදු වෙන්න අවකාශයේ ඉඩ කඩ තියෙනවා. මොකද ඒහි සත්‍ය දැකලා නැහැ. බලෙන් කාමයන් ඇති නොවන විදිහට මානසිකාර කිරීමක් විතරයි තියෙන්නේ. අන්න සත්‍ය දකිනකොට දුරු කරන්න ඕනේ. එතකොට දැන් මේ සම්පූර්ණ සත්‍ය දැකීමක් ගැනම නෙමෙයි මේ ජීවිත ප්‍රවැත්මනේ කියන්නේ සම්පූර්ණ සත්‍ය දකිනකොට ඒකට කියන්න ඕනේ සංවරයෙන් ඉවසීමෙන් අදිවාසනයෙන් පටි පරිවර්ජණයෙන් විනෝදනයෙන් කියලා කියන්නට ඕනේ ඒකට කියන්න තියෙන්නේ භාවනාවෙන් විතරයි මොකද එතකොට බොජ්ජංග වැඩිලා විද්‍යා විමුක්ති සාක්ෂාත් වීමට මේ වෙනවා මේ ඒ නුවණින් අදාළව කල්පනා කරනකොට එතකොට මේ ජීවිත ප්‍රවැත්මේදී නුවණින් යුක්තව මේ කල්පනා කරන තැනදී සම්පූර්ණයෙන් අර භාවනා කරනවා වගේ ප්‍රහාණය වෙනවා නෙමෙයි එයාට ඒක එනකොට දැන් අපි ඒකට ඇලිලා ගිජු වෙලා ඒකත් එක්කනේ වාසය කරන්නේ එහෙනම් අර නුවණ එන තැනදී නුවණින් යුක්තව මේක දුරු කරන තැනදී මේක නුවණින් යුක්තව හේතුඵල ධර්මත් එක්ක කල්පනා කරනවා කල්පනා කියලා කියා කියලා සම්පූර්ණයෙන් මේක දුරු වෙන්නේ නැහැ නමුත් සම්පූර්ණයෙන් දුර වෙලා ආදි විද්‍යාවේ මුටි සාක්ෂාත් වුණාට අර ඒක පාදක කරගෙන හටගත්ත කාම විතරකේ ව්‍යාපාද විහිංසා මේක දුර වෙලා යනවා. ඒ ඒක පාදක තියෙන අවිද්‍යාවත් එක්ක ලැබිච්ච ආශ්‍රයත් එක්ක ලැබිච්ච ඒ පරිණාමය දුර වෙලා යනවා. බුදුරණවහන්සේ පෙන්වා දෙනවා ජටිල සූත්‍රයේදී ප්‍රඥාවන්ත කෙනාගේ ස්වභාවය දැනගන්න පුළුවන් ප්‍රශ්නයකදී. ප්‍රශ්නය කඩබුදයක් කියන තැනදී එයා ඒක හා එකතු වෙන්නේ නැහැ. අන්නද නුවණින් යුක්තව කටයුතු කරනකොට මේ ජීවිත පැවැත්මේදී Tamanට එන දේවල් ලැබෙනවා. අන්න නුවණ පාදක කරගෙන ඒකේ තියෙන අසාරය අවඩ දැකලා අන්න දුරු කරනවා. එතකොට ඒකය ඒ අවස්ථානුකූලව කරන එක. මේ හැම ප්‍රහාණය වීමක්ම එහෙම කරන්නේ. මොකද ඒක අපේ ජීවිතේ පැවැත්මත් එක්ක තියෙන. යම් කිසි කෙනෙක් සම්පූර්ණයෙන්ම අහපු සැනින් මේක නෑ සුසීම ස්වාමීන් හැමදාර කීරිය සනස ගතට පස්සේ අහපු සැනින් එනවනම් එතකොට අය අනිත්‍ය ගැන කතා කරන දෙයක් නෙවෙයි. එතකොට සම්පූර්ණ නෝන ඒකට යමු වෙලා සත්‍ය දැකලා බාහිර ලෝකයක එකතු වීමක් සිදු වෙන්නේ නෑ. නිවෙනවා. දැන් ජීවිත ප්‍රයත්න සිදු වෙන තැනදී අන්න අපි කටයුතු කරනකොට මෙන්න මේ ලැබෙන දේවල් වලට අපි කොහොමද කටයුතු කරන්නේ? තරහ එන දේවල්, රාගය එන දේවල් මේවා එනකොට අන්න අපි නුවණ යොමු කරාම එක පැත්තක් තියෙන අපේ ලෝකයේ නුවණින් මේකේ අසාරත්වය දෙන එක. අනිත් පැත්ත තියෙනවා මේක ආවේ කොහොමද කියලා කල්පනා කරන එක. අන්න එතකොට අවිද්‍යාව කියන කාරණාව, භවය කියන කාරණාව, කාමය කියන කාරණා මෙන්න මේක ලැබිච්ච ආකාරයත් එක්ක නුවණින් කල්පනා කරනකොට අර කාම ව්‍යාපාද විහිංසා කියන කාරණාව දුර වෙනවා. ඒක තමයි විනෝදණයෙන් ආසුර ප්‍රහාණය වෙන්නේ. එතකොට දුරු කිරීමත් එක්ක අර ක්‍රමානුකූලව තමන්ගේ ජීවිතයේ පැවැත්මෙදි මේ ආශ්‍රව වලට ඉඩ නොදී පැවැත්ම ඉදිරියට යනවා. ඒක තමයි 6 වෙනි කාරණාව. දැන් විග්‍රහ කරලා පෙන්නවා ආශ්‍රව ප්‍රහාණය වෙන්න ප්‍රහාණය කළ යුතු තමන්ගේ ජීවිත පැවැත්මත් එක්ක සිදුවෙනකොට මේ නුවණින් යුක්තව කටයුතු කරන තැනදී මේ ආශ්‍රයන් ප්‍රහාණය වෙන ආකාරය පිළිබඳව. ඊළඟ කාරණාව තමයි භාවනාවෙන් ආශ්‍රව ප්‍රහාණය වෙන ආකාරය. භාවනාවෙන් කියලා කියන්නේ භාවිතා කිරීමෙන්නේ භාවිතා කියන්නේ පුරුදු කිරීමෙන්නේ කතමේච බික්කේ ආසවා භාවනා පහතබ්බා කොහොමද භාවනාවෙන් ආශ්‍ර ප්‍රහාණය. දැන් මේ කාරණාව අපි තේරුම් ගන්න පුළුවන් තවත් සූත්‍ර ඇසුරු කරගෙන සමාධි භාවනා සූත්‍රයන් උත්තර නිකාය දෙකේ තියෙනවා. භාවනා හතරක්. ඒකේ හතරවෙනි එක තමයි ආසවක්ඛය පිණිස පවතින භාවනා විග්‍රහ කරන්නේ. අනිත් භාවනා හතර ඒ ඒ අදාළ දේවල් වලටයි තියෙන්නේ. පළවෙනි එක ditta dhamma sukha viharaniya පිණිස පවතින ධ්‍යාන හතර. ඥාන දර්ශනයන් දිබ්බචක්කවාදී ඒ විවිධ ඥාන දර්ශනයන් පිණිස ආලෝක සංඥාදී හති සම්පජන්නේ පිණිස සිහියෙන් කටයුතු කිරීම. ඒතර ඒ ටික ඒ අදාළ සමාධි සඳහන්. ඊට පස්සේ බුදුරණවහන්සේ ආසවක්ඛය පිණිස විග්‍රහ කරන භාවනා විග්‍රහ කරන්නේ පංචීපාස්කන්ධය උදේවයි දැකීම. උපනිෂද් සූත්‍රය ගත්තාම ඥානතෝ පස්සතෝ කියලා එතන විග්‍රහ කරනවා පංචීපාස්කන්ධය උදේවයි දැකීම. මෙතන යෝනිසෝ මනසිකාරය. එතකොට මෙන්න මෙතනදී භාවනාව ගැන විග්‍රහ කරනවා ඉද බික්කවේ බික්කු පටිසංකා යෝනිසෝ සති සම්බුද්ධංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සග්ග පරිණාමි. පළවෙනි එක. දැන් අද අපට ගොඩාක් වෙලාවට අපේ තියෙන කෝණයක් තියෙනවා මේ ලෝකයේ දෙයක් කරගෙන, يعني ලෝකේ තියෙනවා. තියෙන ලෝකයේ අපි අයින් වෙන්න අපට ධර්මයේ තියෙනවා. අපි මේක එපා කියලා අරක ගන්න ඕනේ. එතකොටයි අපි නිවන් දකින්නේ කියලා අපි තුල තියෙනවද කෝණයක්. බුදුරන් වහන්සේගේ ධර්ම එහෙම එකක් නෙමෙයි. තියෙන දේ අයින් කරලා ධර්මයේ කර දෙයක් ගන්න එකක් නෙමෙයි. බුදුරන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන්නේ අපට මේ ලැබිච්ච ලෝකයේ සත්‍ය හොයනකොට ඒකම අර මුලින් විග්‍රහ කරලා දෙන්නේ අපට වර්තමානයක් කියලා දෙයක් තියෙනවා මේ වර්තමානයේ කියලා අපට ලෝකේ ගෝචර වීමක් තියෙනවා මෙන්න මේ ගෝචර වීමේ සත්‍ය හිවීමම කියන්නේ බුදුරන් වහන්සේ පෙන්නපු ධහමේ ලැබී ධර්මයේ ලැබීම. නැතුව මේක අයින් කරලා එක ගන්නව නෙමෙයි. දැන් අපිට බොජ්ජංග කියලා මතක් වෙනකොට ඉද්ධිපාද ඒ වගේ මේ සත්‍ය බෝධිපාක ධර්ම මතක් වෙනකොට අපට එන්නේ මොකද්ද? අපි අමුතු දේවල් ඇති කරගන්නවා. අපි අලුත් දෙයක් ගන්නවා. තියෙන දේ අයින් කරලා අලුත් දේ ගන්නවා. අපට එන්නේ ඒක ඕනේ. නමුත් සත්‍ය දැකීම තුළදී ගොඩනැගෙන පරිසරයමි. දැන් බලමු එහෙනම් මේ බොජ්ජංග ධර්ම භාවිතා වෙනකොට කොහොමද මේ ආශ්‍රව ප්‍රහාණය වෙන්නේ? සති සම්බොජ්ජංගේ. ඉද වික්කවේ වික්කු පටිසංකා යොනු සති සම්බොජ්ජංගම් භාවේත. ඔන්න නුවණින් යුක්තව සති සම්බොජ්ජංගේ භාවිතා වෙනවා විවේකයේ අසුරු කරගෙන විරාගය නොඇලීම, නිරෝධයේ ඔස්සග්ග පරිණාමයේ නිවනට යොමු කර ඉතිතින් යුක්තව ඔන්න ප්‍රතිසම්බොජ්ජංගය මෙන්න මේ විදිහටයි භාවිතා වෙන්නේ. එතකොට මේ මේක දැන් භාවනාව. දැන් කලින් විග්‍රහ කරපු වගේ තියෙන්නේ සංවරය, ඉවසීම, මගහැරීම, විනෝදනය, අන්නේ කරුණු, පටිසේවණේ. දැන් මෙතන භාවනාව. ඒතර භාවනාව කියනකොට පැත්තකට වෙලා අපි ඒකටම යොමු කරලා ඒකම අල්ලගෙන ඒ තුලම වාසය කිරීම. එතකොට සතිය ඔන්න ඉස්සෙල්ලාම සතිය බුදුරණවහන්සේ පෙන්වා දෙන්නේ මොකද සතිය සතියෙන් තමයි අපි අපට යමක් තේරුම් ගන්න නැත්නම් සත්‍ය දැකීමට යමකට යොමු වීමට උපකාරන ප්‍රධාන වංගේ සතිය සිහිය. ඔන්න සිහිය පිහිටවන. මොකටද සිහිය පිහිටවන්නේ? නිකං සිහියක් නෙමෙයි. සති සම්බොජ්ජංගය. බොජ්ජංගයක්. බොජ්ජංගයක් කියන්නේ මොකක්ද? අවබෝධයට උපකාර වෙන අංගයක් සිහිය. සිහිය පිහිටීමම නෙමෙයි. අවබෝධයට උපකාර වන අංගයක් විදිහටයි සිහිය තියෙන්නට ඕනේ. අන්න ඒක විවේකයේ Nirodhe Osagge මෙන්න මේක ඇසුරු කරගෙන. ඒ සතිය. එහෙනම් ඒ සතිය පිහිටවීම යොමුවන්නේ මොකක්ද අවබෝධය? දුක්ඛේ ඥාන, සමුදය ඥාන, නිරෝධේ ඥාන, මග්ගේ ඥාන. ඔකයි අවබෝධය. මේ අවබෝධයටයි සිහිය පිහිටවන්නේ. ඔන්න සතිය මේ අවබෝධයට පිහිටුවට පස්සේ පටිසංකා යෝනිසෝ ධම්මොච්චේ සම්බොජ්ජංගම් භාවේති. දැන් මේ සතිය පිහිටවාගත්තේ සතිය පිහිටවුනේ අවබෝධයට. කොමකටද දුක පිරිසිදු හොයන්නේ? සමුදය ප්‍රහාණය වීමට නිරෝධය සාක්ෂාත් වෙන මඟ වැඩිවීමට කියන මේ කරුණටයි සිහිය ආවේ. වෙන දෙයක් නෙමෙයි මේ සිහිය එනකොටම එහෙනම් සිහිය යමුනේ මේ කරුණට නම් ඒ කරුණ යමු වෙන්නට ඕනේ ධම්ම විචය. ධර්මයන් විමසීම අන්න ලැබුණ ලෝකයේ වර්තමානයේ කියලා ගත්ත දේ අවබෝධය කරා යමු වීම පිණිස විචක්ෂණය කරනවා ධම්මවිචය පිළිබඳව විග්‍රහ කරලා පෙන්නනවා ආනාපාන සති සූත්‍රයේ විදාකාර කරුණු විග්‍රහ තුළදී මේ ධර්මයන් පවිචනේති පවිචේති මේ මේ කරුණු මොකද්ද කියලා හොඳට විමසනවා මේම විමසනකොට ඔන්න හේතුපත්‍ය ධර්මය දැන් විමසන්නේ දුක පිරිසිදු හොයන්න විමසන්නේ සතියේ පිහිටුව වේකනේ නෝ ධම්මවිචය වෙන්නේ වර්තමානයේ මම මට ලැබිච්ච වර්තමානයේ මේ කොහොමද මේක ලැබුණේ? අන්න මේ කාරණාව පිළිබඳව විමසනවා. දැන් මේ කරගෙන ආපු වැඩ පිළිවෙල හැම එකම තිබුණේ මේක. දැන් අපි සාමාන්‍යයෙන් දන්නවනේ සමාධියක් වඩන තැනදී අපේ ජීවිත පැවැත්ම සිහිය සාමාන්‍ය සිහියකට යොමු කරගෙන අපි ඉඳගත්තට පස්සේ ලොකු සමාධියකට යමු වෙනවනේ. ඒ විදිහට ජීවිත පැවැත්මේදී අපි මේ ආර්ය සත්‍ය අවබෝධය කර ආශ්‍රව දුර වෙන විදිහට පැවැත්මක් යොමු කරගෙන ඉන්න තැනදී අපි ඒකාන්තයෙන් ඒකටම යොමු කරගත්තට පස්සේ අන්න එහෙනම් අපේ නුවණ දැන් ගොඩක් වර්ධනය වෙනවා. දැන් මොකද කරන්නේ මේකේ හේතුඵල ධම් හොයන්න පෙළඹෙනවා. හැබැයි මේක හොයන්නකොට අපට විවිධාකාර විදිහේ හිතේ හැකිලි වෙන වෙන දේවල් එන්න පුළුවන්. අන්න යෝනිසෝ වශයෙන් විරිය සම්බොජ්ජංගය යමු වෙනවා. අවබෝධය සත්‍ය දැකීම පිණිසට අංගයක් විදිහට මේ ධම්මවිචේ කිරීම නැත්නම් මේ සත්‍ය දැකීමට අන්න වීරිය යොමු වෙනවා. ඒකටම යොමු කරගන්න අන්න වීරිය යොමු කරගන්න. මේ ඔක්කොම මොකද්ද? විවේකය. විවේකයෙන් අපිට හැම විවේකයක්ම ගන්න පුළුවන්. අපි දන්නවා කාය චිත්ත උපදි කියලා. ඒ විවේකේ. ඊළඟට විරාගේ නොවැළීම. දැන් සකස් වෙච්ච ලෝකේ නොවැළීමකට දැන් මේ අවබෝධය හේතුවන්නේ. ඒ වගේම සකස් වෙච්ච ලෝකේ නිරුද්ධ වීමට සකස් නොවීමකට ඒ වගේම මේක නිවනකට නැඹුරු වෙලා. ඒතර බලන්නේ බොජ්ජංග ටික වැඩෙන හැටි. දැන් මේ විදිහට මේ සත්‍ය දකින්න දකින්න මොකද වෙන්නේ? අන්න බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ප්‍රීතිය. ප්‍රීතිය හට ගන්නවා. මොකද්ද මේ ප්‍රීතිය? ඒ ප්‍රීතිය අවබෝධයත් එක්ක බෝධියංගයක් කියද මේකත් විවේකයේ විරාගයේ නිරෝධයේ වසංගේ නිවනට යමු වෙච්ච නිරුද්ධ වෙන ආකාරයට විවේකයට යොමු වෙච්ච විදිහට මේ බෝධි අංගයක් හැටියට අන්න ප්‍රීතිය ලැබෙනවා. දැන් මේ කරුණ පැහැදිලි වෙනවා උපනිෂද් සූත්‍රයේම. දුක සකස් වෙන ආකාරය දකිනකොට ශ්‍රද්ධාව ප්‍රමුජිත භාවය යන්න ප්‍රීතිය. ඔන්න ප්‍රීතිය. ඊළඟට ප්‍රීතියත් එක්ක මොකද වෙන්නේ? සැහැල්ලුව, පස්සද්ධිය. මොකද්ද මේ පස්සද්ධිය? ඒ පස්සද්ධිය ලැබෙන්නේ දැන් සමාධියකට හේතු වන අංගයක් හැටියට ගොඩනගෙනකොට මේ අවබෝධයට උපකාර වන අංගයක් හැටියට මේ කියන්නේ. සත්‍ය දැකීමකට යොමු වෙච්ච දෙයක් එක්ක මේ පස්සද්ධිය ගොඩනගන්නේ. අන්න විවේකයේ නිරෝධයේ වස්සග්ගය අසුර කරමින්. එතකොට දැන් මේ කියපු කාරණා දැන් බලන්න දැන් අපේ අපේ කල්පනාවේ අපේ කෝණේ තියෙනවා මේ ලෝකේ අයින් කරලා ධර්මයේ ගන්නවා. නමුත් මේ ධර්මයේ ගත්තා නෙමෙයි ලෝකේ අයින් කරත් නෙමෙයි. ලැබිච්ච ලෝකේ මොකද්ද කියලා හොයනකොට අන්න ඒ හොයන ස්වභාවයත් එක්ක ගොඩනගෙන දේ තමයි මේ කියන්නේ. දැන් ඔතනම අපිට පැහැදිලි කරගන්න පුළුවන් සම්මා දිට්ඨිය ආදී මාර්ගාංග සතිපට්ඨාන ආදී කරුණු හතර ඉද්ධිපාද ආදී කාරණා හතර ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම ආදී කාරණා ටික සම්මප්පදාන වීරිය මේ හැම දෙයක්ම මේකට අන්තර්ගත කරගන්න පුළුවන්. නමුත් මෙතන විග්‍රහ කළා උරුප්පල පෙන්නන මූලික කාරණා බොජ්ජංගේ. එතකොට දැන් මේ පස්සද්ධියත් එක්ක ඊළඟට මොකද වෙන්නේ? සමාධිය. යෝනිසෝ වශයෙන් අන්න බොජ්ජංගයක් හැටියට අර සමාධියක් විග්‍රහ කරලා පෙන්වන්නේ ආනාප පංචමාසන උද්‍යවය දැකීමෙන් හටගත් සමාධිය. මේ චත්තාරේසක සූත්‍රයේ ඊළඟට මහා සලායතනික සූත්‍රයේ මේ හැම එකම මේ සමාධිය විග්‍රහ කරලා පෙන්නනවා. බොජ්ජංගයක් හැටියට. බෝධියංගයක් හැටියට විවේකේ නිරෝධය වසඟ ගැසුරු කරමින්. දැන් මෙන්න මේ විදිහට මේක භාවිතා කරනකොට එතකොට ඒ ඒ ලැබිච්ච කාරණාව ඒක Taman තේරුම් අරගෙන ඒක භාවිතා කරනවා පුරුදු කරනවා මේ විදිහට යමු වෙන්න යමු වෙන්න මොකද වෙන්නේ අල්ලගෙන නෙමෙයි සමාධියකට යමු වෙන්නේ අවබෝධයත් එක්ක සත්‍ය දැකීමෙන් දුක පිළිසිඳ හොයන සමුදය ප්‍රහාණය නිරෝධේ සාක්ෂාත් වෙන මඟ වැඩෙන නම් ඊළඟට වෙන්නේ උපේක්ෂාවකටපත් වෙනවා උපේක්ෂාවක් ගන්නව නෙමෙයි. උපේක්ෂාවකට යොමු වෙනවා. ඒකත් බොජ්ජංගයක්. ඒකත් විවේකේ නිරෝධේ නිවන ඇසුරු කරගෙන තියෙන. අන්න උපේක්ඛා සම්බොජ්ජංගය. මෙන්න මේ ටික භාවිතා කරනකොට භාවිතා කරනකොට මොකද වෙන්නේ? අර ක්‍රමානුකූලව මේ ආශ්‍රවයන්ගේ ස්වභාවය ටික ටික ප්‍රායෝගික ජීවිතයේ ගොඩනැගිච්ච තැන්වලදී හොයාගෙන හොයාගෙන යන තැනදී ඒ ආශ්‍රවවලට ඉල්පගෙන ඉහළට මතුවලා එන්න ඉඩ නොවන විදිහට ජීවිත පැවැත්ම සංවරයෙන් අධිවාසනයෙන් පටිසේවණයෙන් පරිවර්ජණයෙන් විනෝදනයෙන් කරගෙන ආව එක මේ භාවනාවට යොමු වෙන තැනදී මේ ආශ්‍රව කියන එක සම්පූර්ණයෙන් විනිවිද දැකෙමින් මෙන්න මේ ආශ්‍රව ප්‍රහාණීමට යොමු වෙනවා යං හිස්ස බික්කේ අභාවයට මේක භාවිතා කර නොකොලොත් මේ ආශ්‍රව ලැබෙනවා භාවිතෝ එවන්සේතිය ආසවා විගත පරිලාහන හොන්ති යන්න භාවිතා කරන රාष्ट्र වෙන්න. ඉමේ උච්චන්ති බික්කේ ආසවා භාවනා පහතබ්බා. මෙන්න මේකට කියනවා ආශ්‍රව භාවනාවෙන් ප්‍රහාණය වෙනවා කියලා. යතෝච්ච බික්කවේ බික්කුණෝ යේ ආසවා දසනා පහතබ්බාති දසනා පහිනා හොන්ති. මහණෙනි මේ දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයක්ද මේක දර්ශනයෙන්මයි ප්‍රහාණය කළන්නට ඕන තේක දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතුයි. ඊයාසවා සංවරා පහතබ්බා තේ සංවරා පහ පහේනා හොಂತಿ. ඒ වගේම යම් ආශ්‍රවයක් වෙනවද සංවරයෙන් ප්‍රහාණය කළ යුතු අන්න ඒක සංවරයෙන්මයි ප්‍රහාණය කරන්න තියෙන්නේ. යාසවා පටිසේවනා පහතබ්බා තේ පටිසේවනා පහේනා හොಂತಿ යම් ආශ්‍රවයක් පරිභෝගයෙන් ප්‍රහාණය කළ යුතු දෙක පරිභෝගයෙන්මයි ප්‍රහාණය කරන්න තියෙන්නේ. යාසවාදි වාසනා පහතප්පාත යදි වාසනා පහීනා හොන්ති යම් ආශ්‍රවයක් ඉවසීමෙන්ද ප්‍රහාණය කරන්න තියෙන කිවසීමෙන් ප්‍රහාණය කරන්නට ඕනේ. යාසවා පරිවර්ජනා පහතබ්බාතේ පරිවර්ජනා පහීනා හොන්ති පරිවර්ජණයෙන් මගහැරීමෙන්ද කරන්න තියෙන එක මගහැරීමෙන් කරන්න ඕනේ මේ ජීවිත පැවැත්මේදීව කළ යුතු දේ. ඒ ආසවා විනෝදනා පහතබ්බාතේ විනෝදනා පහේනාවන්ති යම් ආශ්‍රයක් දුරු කිරීමෙන් නම් කරන්න තියෙන එක දුරු කිරීමෙන්මයි කරන්න තියෙන්නේ. එතකොට දැන් මේවා අපට ගෝචර වෙන්න තැනදී මේක හොඳට මතක තියාගන්න. අපට මේවා බලෙන් හොයාගෙන කියලා නෙමෙයි. අපට ගෝචර වීමත් එක්ක ලැබෙන දේත් එක්ක. අපි ප්‍රායෝගිකත්වයක් මේ තියෙන්නේ. මනස් මනසින් ගොඩනගා සංකල්පයක් ඔස්සේ යන වැඩ පිළිලක් නෙමෙයි බුදුරණවහන්සේගේ ධර්මයේ තියෙන්නේ. ඔක්කොම තියෙන්නේ ප්‍රායෝගිකත්වය. ඊළඟට ඊයාසවා විනෝදනා පහතබ්බත යාසව විනෝදනා පහින් පහිනා හොಂತಿ යාසව භාවනා පහතබ්බත යාසව තේ භාවනා පහිනා පහිනා හොಂತಿ එතකොට භාවනාවෙන් ප්‍රහාණය කළ යුතු දේ භාවනාවෙන් ප්‍රහාණය කළ යුතුයි අයං උච්චිත භික්ඛවේ භික්ඛු සබ්බාසව සංවර සංවතෝ විහෙරති මෙන්න මේ විදිහට භික්ෂුව මේ සියලු ආශ්‍රව මේ සංවර කරන ප්‍රතිපදාව මේ දුරු කරන ප්‍රතිපදාව මේ වාසය කරනකොට අච්චෙජ්ජි තණ්හා තණ්හාව සම්පූර්ණයෙන් දුර වෙනවා. වාවත්තේ සංයෝජනං සංයෝජනයන් නික්ම වෙනවා. සම්මා මානාභි සමයා සියලු මානයන් මැනීම් ඔක්කොම දුර වෙලා යනවා. අන්තමකාසි දුක්ඛාසි දුක්ඛස්ථාති මේ දුකෙහි කෙලවරටපත් වෙනවා. ඉදමෝච භගවාත්මනාතේ බික්ඛු භගවතු භාසිතං අබිනන්දුන්ති. මෙන්න මේ බුදුරණන් වහන්සේගේ භාසිතේ භික්ෂුන් වහන්සේලා සතපින් අනුමෝදන් වෙනවා. මේක තමයි සබ්බාසව සූත්‍රය. එතකොට මේ සබ්බාසව සූත්‍රයේ තුලදී බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්න බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දුන්න මේ ආශ්‍රව ප්‍රහාණය කරන මේ ප්‍රතිපදාව පිළිබඳව අපි හොඳට දැනගන්නට ඕනේ. මේ ප්‍රතිපදාව බුදුරණවහන්සේ කියපු විදිහට අපි හෙව්වොත් තමයි අපිට මේක මානසික ගොඩනගාගත සංකල්පයකට එහා ගිය ප්‍රායෝගිකත්වයේ තුළ ආශ්‍රව දුරු වෙන ප්‍රතිපදාවක් එක පැවැත්මක් යොමු කරගන්න පුළුවන්. අපි මේ විදිහට බුදුරණවහන්සේ කියපු විදිහට අපි මේක යොමු කරගත්තේ නැතිනම් අපි ලබන විවිධ අත්දැකීම් විවිධ සංසිඳීම් ඔස්සේ අපි ගොඩක් වෙලාවට රැවටෙනවා. නැත්නම් අපි මේක වැරදි හරි මේකෙන් නිවීම යොමු වෙන්නේ නැහැ හරි තේරුම් ගත්තාම මේකෙන් ඒක ගලව ගන්න අමාරු වෙනවා. සමහර අය ඉන්නවා මේ බුදුරන් වහන්සේ කියපු දේවල් ඒ විදිහට මේ ලෝකෙ හම්බ වෙනවා කියලා හිතන අය බුදුරජාන් වහන්සේ නමගේ ධර්මයකින් තොරව හැබැයි ඒ ඔක්කොම මට හම්බ වෙන දේවල් බව එයාට තේරෙන්නේ නැහැ මේ බුදුරන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන දේ මේ ප්‍රත්‍යুৎপন্ন බව කියන කාරණාව හේතුවත් ඵලයක් කියන දෙකම මෙය එතනදී කාලත්‍රය ඉක්ම වෙනවා මේ නම් වූ හේතුයි මේ නම් වූ ඵලය මේ නම් වූ අවිද්‍යාවේ මේ නම් වූ සංඛාරය මේ නම් වූ සංඛාරයේ මේ නම් වූ විඥානය මේ නම් වූ විඥානය මේ නම් වූ නාම රූපය මේ නම් වූ නාම රූපය මේ නම් වූ සලආයතනය මේ නම් වූ සලආයතනය මේ නම් වූ පස්සේ මේ නම් වූ පස්සේ මේ නම් වූ වේදනාව මේ නම් වූ වේදනාව මේ නම් වූ තණ්හාව මේ නම් වූ තණ්හාය මේ නම් වූ උපාදානය මේ නම් වූ උපාදානය මේ නම් වූ භවය මේ නම් වූ භවයෙන් මේ නම් වූ ජාතිය මේ නම් වූ ජාතියෙන් මේ නම් වූ ජරා මරණ එතකොට මේ ඔක්කොම මෙය කියන ප්‍රත්‍යත් එක්ක තියෙන්නේ මේ සත්‍ය දකින තැනට කියනවා දුක්ඛේ ඥාන සමුදය නිරෝධේ මග්ගේ ඥාන. එතකොට දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ ඥාන කියනකොට එතන තියෙන්නේ මෙය නම් වූ අවිද්‍යාව හේතුව දුර වෙන වැඩ පිළිවෙලා. මේ නම් වූ අවිද්‍යාව හේතුව ඇති නිසා තමයි මේ නම් වූ ඵල ටික අපට ලැබිලා තියෙන්නේ. එහෙනම් මේ නම් වූ අවිද්‍යාව දුර වෙනවා නම් මේ නම් වූ ඵලය ලැබෙන්න දෙයක් නැහැ. ඉමස්මින් අසති මේ නැති කල්හි ඉමස්ස නිරෝධෝ එතකොට මේ නැති කල්ලි මේ අපි නිරෝධය කියන එක ඇතිද නැති වෙන එකකට කල් පටලවාගෙන ඉන්නේ. නමුත් ඉමස්මින් අසති දන්න හෝති. ඉමස්ස නිරෝධායි දන්න නිරුජ්‍යති. එහෙනම් මේ නැති වෙන්නට ඕනේ. මේ අසති වෙන්නට ඕනේ. එතකොටයි ඵලය නොහොති වෙන්නේ. මෙන්න මේකයි නිරෝධය. එතකොට මෙන්න මේ කාරණා ටික අපිට තේරුම් ගන්න බුදුරණවහන්සේ පෙන්නපු ආකාරයේ ධර්මයට යොමු වෙන්නට වෙනවා. බුදුරණවහන්සේ පෙන්නපු ආකාරයට ධර්මයට යොමු වෙච්ච තැනදී අපට මෙන්න මේ බුදුරණවහන්සේ පෙන්වවදාළ මේ උතුම් සත්‍ය අපට අපේ ජීවිතය තුළින් අත්දකින්න පුළුවන්කම ලැබෙන්නේ. හැබැයි මේක අපි එකපාරට අපේ ජීවිතේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේකට අපිට ක්‍රමානුකූල වැඩපිළිවෙලක් බුදුරණවහන්සේගේ ධර්මයේ පෙන්වලා දීලා තියෙනවා. මෙන්න මේ ක්‍රමානුකූල වැඩපිළිවෙල අපි පුරුදු කරන තැනදී අපි ප්‍රායෝගිකත්වය කරන තැනදී මූලිකවම කියන්නේ ශ්‍රද්ධා ජාතු උපසංකමත. ශ්‍රද්ධාවෙන් එළඹෙන්නේ. නිකන් එළඹෙන්නේ ශ්‍රද්ධාවෙන්. කන් යොමාගෙන අහන්න කියන දේ. ඒතකොට බලන්න කොච්චරනම් මේ ධර්මයට යොමු කරනවද කියලා. ශ්‍රද්ධාවෙන් එළඹෙන්න කියන්නේ ඒක බුදුරණවහන්සේ කියන එක හරියට හරි කියලා අපි පිළිගන්න එක. කන් යොමාගෙන අහන්න කියන්නේ කියන එක සම්පූර්ණයෙන් පිරිසිදුවම අහන්න ඕනේ. ඒ කියපු කාරණාවේ අර්ථය මොකද්ද කියලා ගන්නට ඕනේ. එහෙමනතු මට තේරෙන එක නෙමෙයි කියපු කාරණේ වර්තිය. ඒ අර්ථය තමන්ගේ ජීවිතයත් එක්ක වටහා ගන්නට ඕන. තමන්ගේ ජීවිතයත් එක්ක වටහාගෙන තමයි මේ කාරණාව දකින්නට කැමැත්තක් ඇති කරගන්න තියෙන්නේ. අපි ඔය ටික කරනකොට අපි එකපාරට කැමැත්ත ඇති කරන මුලින් හැබැයි කැමැත්ත ඇති කරගත්තේ අපට තේරිච්ච කාරණාවක් ඔස්සේ විතරයි. නැත්නම් මේ ලෝකේ යම් කිසි කෙනෙක් විග්‍රහ කරපු කාරණාවක් ඔස්සේ තමයි අපි මේ කැමැත්තක් ඇති කරගන්නේ. නමුත් අපට මේ පිළිවෙලට කරගෙන යන්න ගියොත් අපට එහෙනම් බුද්ධ වචනේ ආකාරය ඉගෙන ගන්නට ඕන. බුදුරණවහන්සේ වෙන්නපු ධර්මයේ ආකාරය ඉගෙන ගන්නට ඕන. බුදුරණවහන්සේ වෙන්නපු ධර්මයේ අපි ඉගෙන ගැනීම තමයි මේ ලෝකේ ශ්‍රද්ධාවෙන් යුක්තව ඉගෙන ගැනීම. ඒ වගේම අර්ථය ගන්න ඒකට අවධානයෙන් යුක්තව ඉගෙන ගැනීම මෙන්න මේක තමයි අපට ලබන්න පුළුවන් වටිනහම්ම භාග්‍යම සම්පත මේක අපි හරියට ගත්තේ නැතිනම් අපි අනිවාර්යෙන් විවිධාකාර දේවල් වලට යමු වෙලා අපි මේ අවස්ථාව මගහැරගන්න අපට සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා තමයි මේ උතුම් ධර්මය අපි මේ විදිහට ඉගෙන ගන්නට තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ සබ්බාසව සූත්‍ර දේශනාව මෙතනින් අවසానයි. ගිය සැරේ මේ පිළිබඳව කරුණු කිහිපයක් ඉදිරිපත් කළා. අපි ඊළඟ සතියේදී මේ දේශනාව පිළිබඳව ඇතිවෙච්ච ගැටලු සාකච්ඡා කරමු. මේක නැවත වතාවක් අහන්න මේකේ පින්න කාරණා මොනවද කියලා තේරුම් ගන්න උත්සාහ කරන්න නොහැටේන වැටහෙන්නේ නැති කාරණා ලියාගන්න ඒක සාකච්ඡා කිරීම සඳහා මොකද එතකොට අපිට මේකේ තව අපට වැටහිච්ච නැති කරුණු වටහා ගන්න පුළුවන් අපේ ප්‍රඥාවට ඒක උපකාර කරගන්න පුළුවන් ඒ නිසා නැවත අහලා මේ තුළ මතුවෙච්ච කරුණු ගැටලු තේරුම් ගන්න ඊළඟ අඟහරුවාදා සාකච්ඡාවට අපි යොමු වෙමු. එහෙනම් තෙරුවන් සරණයි.